එෙහිදී අපි දේශනා බොහොමයක් කතා කරන්නට යෙදුණා. ඒ දේශනා තුළ බුදුරන් වහන්සේ පෙන්වවදාළ උතුම් දහම් කාරණා අපි සමහරලාවට අහපො නැති විදිහ විග්‍රහ ගොඩක් අපට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණා. අද දවසේදීත් බුදුරන් වහන්සේ වදාළේ උතුම් ධර්මය පළවෙනි ධර්ම සංගායනාවේදී කරපු කොටස් 90 කෝසල සංයුත්තේ තියෙන විග්‍රහය සංයුත්ත නිකායකේ කෝසල සංයුත්තේ තියෙන විග්‍රහය තමයි කතා කරන්න තියෙන්නේ මේ කරුණ ටික නම් ගොඩක් සරල අපට තේරෙන කාරණා ගොඩාක් මේ දේශනාව තුළ තියෙන්නේ අපි ගීසරේ ජටිල සූත්‍රය සාකච්ඡා කරන්නට යෙදුණා. පුජ්‍යලයන් කොහොමද ප්‍රමාණ කරන්නේ? කොහොමද පුජ්‍යලයන් මනින්න පුළුවන්කම ලැබෙන්නේ? ඒ සඳහා ප්‍රඥාවෙන් යුක්තව දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙන් ප්‍රඥාවන්ත කෙනෙකුටයි පුජ්‍යලයන් ප්‍රමාණ කළ හැකි වන්නේ කියන එක. නැත්තම් පුජ්‍යලයාගේ සීලය, පුජ්‍යලයාගේ දහම් දැනුම මේ ආදී දේවල් තේරුම් ගන්න පුළුවන් කියන කාරණාව ජටිල සූත්‍රයේදී විස්තර වුණා. ඊළඟ දේශනාව තමයි පංචරාජ සූත්‍රය. පංචරාජ සූත්‍රයේ විස්තරය තියෙන්නේ පසේනදී කොසල් රජතුමා සහ රජවරු පස් දෙනෙක් මේ පංචකාම සැපයන් නැත්නම් පංචකාමයන් මේ ඉඳුරන් පිනවමින් සිටී. ඉතින් ඔවුන් අතර මෙන්න මේ වගේ කතා බහක් ඇති වුණා. ඒ තමයි මේ පංචකාමයන් වලින් කුමක්ද අග්‍රවන්නේ කියලා. එකිනෙක කතා වෙනවා රූපාකාමානං අග්ගන්ති රූපේ තමයි පංචකාම අතර අග්‍ර. තව කෙනෙක් කියනවා ඒකච්චෝයව මාහංසු සද්දාකාමානං අග්ගන්ති. තව කෙනෙක් කියනවා සද්දයයි පංචකාමයන් අතර අග්‍ර. තව කෙනෙක් කියනවා නෑ ගන්ධයයි පංචකාමයන් අතර අග්‍ර. තව කෙනෙක් කියනවා රසයයි පංචකාමයන් අතර අග්‍ර. තව කෙනෙක් කියනවා මේ පහසයි පංචකාමයන් අතර අග්‍ර කියලා මේ හජවරු කතා වුණා. ඒ අවස්ථාවේදී පසේනදී කොසල් රජතුමා අතකෝ රාජා පසේනදී කොසලෝ තේ රාජානෝ තදවෝච ඒ රජවරුන්ට මෙන්න එහෙම කියනවා. අපි භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා අහමු මොකද්ද මේ පංචකාමයන් අතර අග්‍ර රූපයේද සද්දයේද ගන්ධයේද රසයේද පහසද අග්‍ර කියලා අහලා බලමු. දැන් සමහර අදත් ඔය වගේ දේවල් තියෙන සමහර අය කියනවා මේකේ රූපේ ප්‍රධාන වැඩි. අපි ඇල්ලා යන ගතිය වැඩි. සමහර අය කියනවා පහසත් එක්ක තමයි සමහර දේවල් ප්‍රකට වෙන්නේ. ඒකෙන් තමයි කාමයන් වැඩි. දැන් මෙන්න මේ විදිහට එක එක අය එක එක විදිහ අර්ථකථන අද සමාජයේ තියෙනවා. හැබැයි මේ බුදු දේශනාව වල්ල නැහැ. බුදුරණවහන්සේ දේශනා කරන්නේ මේ ඒ ඒ කට්ටියගේ සාකච්ඡාවේ මොකද්ද කොසල් රජුරෝ සහ ඒ රජවරුන්ගේ මේ කට්ටිය කතා කරේ කෙනෙක් කියන රූපයග්‍රයි කෙනෙක් කියන සබ්දයග්‍රයි එක එක දේට අග්‍රයි කියලා කතා කරනවා බුදුරණවහන්සේ ළඟට ඇවිදලා කොසල් රජුරෝ ඇතුළු රජවරු ටික වන්දනා කරලා බුදුරණවහන්සේට කියනවා ස්වාමීනි අපි අතර මෙන්න මේ වගේ සාකච්ඡාවක් ඇති වුණා ඒ තමයි මේ පංචකාමයන් අතර කුමක් අග්‍රයිද? රූපයේද අග්‍ර, සද්දේද අග්‍ර, නැත්නම් ගන්ධයේද, රසයේද, පහසද? මෙන්න මේ විදිහේ කතා බහක් යෙදුණා මේ පංචකාමයන්ගෙන් කුමක්ද අග්‍ර කියන කාරණාව පිළිබඳව. ඉතින් අපි එක එක්කෙනා එක එක අදහස් ඉදිරිපත් කරා. කෙනෙක් කිව්ව රූපය අග්‍රයි. තව කෙනෙක් කිව්ව ශබ්දය අග්‍රයි. තව කෙනෙක් කියනවා ගන්ධය, තව කෙනෙක් රසය, තව කෙනෙක් පහස අග්‍රයි කියලා කිව්වා. ඉතින් ස්වාමීනි මෙන්න මේකේ කුමද්දග කින්නකෝ බන්තේ කාමානං අග්ගන්ති ස්වාමීනි මේ කාමයන්ගේ අග්‍ර මොකද්ද බුදුරණවහන්සේ දේශනා කරනවා මනාප පරියන්තං කෝහං මහරජ පංචසුඛාම ගුණේසු අග්ගන්ති වදා අග්ගන් අග්ගන්නන්ති වදාමි මහරජ මම කියන්නේ මේ කාමයන්ගේ අග්‍රවන්නේ තමන් මනාප දෙයත් එක්ක තමන් මනාප දෙයත් එක්කයි අග්‍රවන්නේ. වෙන කිසිම අග්‍රභාවයක් කතා කරන්න බෑ. තමන් මනාප කුමකටද? තමන් මනාප දෙයත් එක්කයි අග්‍රවන්නේ. එතකොට බලන්න එහෙනම් අපට කියන්න පුළුවන් මේකයි අග්‍ර කියලා. රූපයයි අග්‍ර රූපෙන් තමයි ඔක්කොම එන්නේ නැත්නම් පහසයි අග්‍ර බුදුරන් වහන්සේ දේශනා කරන්නේ මේ වගේ තමන්ගේ මනාපය දෙයත් එක්කයි අග්‍රයි කියලා වදාරන්නේ. බුදුරණවහන්සේ ඊට පස්සේ දේශනා කරනවා මහරජ රූපා ඒකච්ඡස්ස මනාපා හොಂತಿ. කෙනෙකුට රූපය මනාපයි. තේව රූපා ඒකච්ඡස්ස මනාප. තව කෙනෙකුට අමනාපයි. යෙහිච සෝ රූපේහි අත්තමනෝ හෝති පරිපූර්ණ සංකප්පෝසෝ තේහි රූපේහි අඤ්ඤං රූපං උත්තරිතං ආපණීතරං අන්න පත්තේති. තේ තස්ස රූපා පරමා හොಂತಿ තේ තස්ස රූපා අනුත්තරා හොಂತಿ කෙනෙක් ඉන්නවා මේ රූපයම අග්‍ර කරගෙන කෙනෙකුට මේ රූපයම අග්‍රයි. ඒ කියන්නේ රූපයටම මනාපය. තව කෙනෙකුට ඒක මනාප නැහැ. එතකොට මෙන්න මේ රූපයේ සතුටු වෙලා රූප සංකල්පයත් එක්කම ඔහු වෙන දෙයක් පතන්නේ නැහැ. ඒක සතුටු වෙන උත්තරීතර රූපයක් හෝ වෙන කිසි දෙයක් පතන්නේ අර රූපයෙන්ම සතුටු වෙනවා. මෙන්න මෙයාට අග්‍රයි කියන රූපේ. ඔහු රූපයෙන් තමයි අනුත්තර වෙලා කියන්නේ එයාට රූපය තමයි ශේෂ්ඨ වෙලා තියෙන්නේ. එහෙනම් එයාගේ කැමැත්ත අනුවයි. එහෙම නැතුව වෙන දෙයක් එක්ක නෙමෙයි. තව කෙනෙක් ඉන්නවා ශබ්දයට මනාපයි. ශබ්දයට මනාපයි ඒ ශබ්දයත් එක්ක එයා ඒක සතුටින් පිළි අරගෙන ඒක එකම හිතනවා. එයා වෙන දෙයක් පතන්නේ නැහැ. අන්න ඒ කෙනා ශබ්දය තමයි උතුම් කරගෙන ඉන්නේ. එයාට ශබ්දයයි අග්‍ර වෙලා තියෙන්නේ. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා ගන්ධය තමයි එයාට අග්‍ර වෙලා තියෙන්නේ. ගන්ධයටයි කැමැත්ත. ඊට අනුවමයි සංකල්පය. එහෙනම් වෙන දෙයකට යමු වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ දේශනා කරනවා රූපය, සද්දය, ගන්ධය, රසය, පහස. මේ හැම එකක් එක්කම පැහැදිලි කරනවා මෙන්න මේක තමයි තමන් කැමති දේ එක්ක තමන් මනාප දේ එක්කයි තමාට අග්‍ර වෙන්නේ. වෙන කිසිම විදිහකට ඒකාන්ත අග්‍රතාවයක් මේ ලෝකෙ විස්තර කරන්න බෑ. එහෙනම් යම් කෙනෙක් කිව්වොත් මේ රූපේ එක තමයි අපිට ඔක්කොම තියෙන එක තමයි ප්‍රධාන වෙන්නේ කියලා. ඒක බුද්ධ වචනට ගැලපෙන්නේ නෑ. නැත්නම් පහස එකයි මේක ප්‍රධාන කියලා. ඒක බුද්ධ වචනට ගැලපෙන්නේ නෑ. කාමය තුලදී තමන් මනාප කාරණාව එක තමයි ඒකේ අග්‍රතාවයට යමු වෙන්නේ. බුදුරණවහන්සේ දේශනා කරන මේ මේ කරුණ ටික පැහැදිලි කරාට පස්සේ එතන හිටියා තේනකෝපන සමයේන චන්දනංගලිකෝ උපාසකෝ චන්දනංගලික කියන උපාසකයා එතන හිටියා. ඒ උපාසකයා කියනවා තස්ස පරිසය නිසින්න හෝති. ඒ උපාසකයා කියනවා ස්වාමීනි උතුරුසලු කියන්නේ වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේ මට ඒක වැටහුණා. සුගතයන් වහන්සේ මට වැටහුණා කියලා සතුට ප්‍රකාශ කරනවා. ඊළඟ ඩොඹට වැටෙච්ච දෙක කියන්න කියලා බුදුරණවහන්සේ කිව්වට පස්සේ මේ උපාසකයා කියනවා මෙන්න මේ වගේ ගාතාවක්. පදුමං යතා කෝක නදං සුගන්ධං පාතෝසියා පුලම පුලමචිත්ත ගන්ධං අංගී රසං පස්ස විරෝම විරෝචමානං තපන්ත මාදිච්ච මාදිච්ච මීවන ලික්ඛේති මේ සුවඳ අතුරින් අග්‍රයි කියනවා. ඒ කියන්නේ මේ හිමිදිරි උදෑසන පිපෙන මේ රතු නෙළුම් මල. මෙන්න මේ රතු නෙළුම් මල හිමිදිරි උදෑසන පිපෙනකොට හැම තැනම සුවඳ පැතිරෙනවා. අන්න වගේ තමයි, ඒ වගේමයි, ඒ වගේම අහසේ මේ හිරුමඩල හරි මේ තරුත් එක බලනකොට සුන්දර විදියට බබලනවා. මෙන්න මේ වගේ තමයි කියනවා බුදුරයන් වහන්සේ සුන්දර විදියට බබලනවා. එතකොට ඒ උපාසකයාට අර විග්‍රහය කරනකොට බුදුරන් වහන්සේ ගැනයි පැහැදීමක් ඇති වුනේ. ඒ කියන්නේ ඒකෙන් තේරුණා බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලා. ඊට පස්සේ බුදුරයන් වහන්සේගේ මේ ಗುಣ කියලා ಗುಣ කීවට පස්සේ මේ රජවරු පස් දෙනා මොකද කරේ? අර උපාසකයාට උතුරු සලු පහක් පස් දෙනා එක එක පූජා කරා. ඒ සතුටට යාළගෙත්. ඒ බුදුරන් වහන්සේගෙන් අර කැහුවට පස්සේ බුදුරන් වහන්සේ සත්‍ය විග්‍රහයක් පෙන්නවා. ඒ විග්‍රහය අහගෙන හිටපු උපාසක කෙනා සතුට වෙලා බුදුරන් වහන්සේ ගුණ වැව්වා. ඊට පස්සේ ඒ රජවරු මේ උපාසකවරුන්ට උතුරුසල කියන්නේ උතුරුසල කියන්නේ වටිනා දෙයක් ඒ කාලේ. අපේ ආභරණයක් වගේ වටිනා දෙයක් මොකද උතුරුසලුවක් නැතුව ඒ කාලේ ගමනක් යන්නේ නේ කවුරුත් ඉන්දියා භාරත සමාජයේ. ඊට පස්සේ මේ උතුරුසල ඔක්කොම ටික මොකද කරේ? මේ උපාසකයා බුදුරයන් වහන්සේට පූජා කරා. බලන්න මේ ශ්‍රද්ධාවත් එක්ක ඒ ශ්‍රද්ධාවේ ගතිය ශ්‍රද්ධාවේ ස්වභාවය කිසි දෙයක් තියාගන්න නැතුව ඒ උතුරුසළු සියල්ලක්ම නැවත බුදුරණන් වහන්සේට පූජා කරා. ඉතින් මේ දේශනාවෙත් විග්‍රහ කරලා පෙන්වුවේ කාරණාය ප්‍රධාන හරය කරුණ තමයි මේ කාමයන් තුල අග්‍ර වෙන කාරණාවක් කෙනෙකුට නිර්ණය කරන්න නැත්නම් ඒකාන්ත කරලා කියන්න බෑ එක එක්කෙනාගේ මනාප දෙයක තමයි ඒ කාමයන්ගේ අග්‍රභාවය තීරණය කරන්න පුළුවන් හොඳයි එහෙනම් ඊළඟ දේශනාව අපි බලමු. දෝණපාක කියන සූත්‍රය. එකාරේ පසේ නදී කොසල් රජතුමා මේ පිංගුතුන් අහලා තියෙන කතාවක් මේක. මොන්නේ කතා සමහරව මේ දේශනාවේ තියෙන එව්ව. විශාල බත් ප්‍රමාණයක් කනවා. අනුභව කරනවා. විශාල බත් ප්‍රමාණයක් අනුභව කරලා මෙයා හරීම අමාරුවෙන් තමයි ඉන්නේ. ඔසල් රජුරෝ. විශාල ප්‍රමාණයක් කාලා හරි අමාරුවෙන් ඉන්නේ. ඉතින් මේ විදිහට විශාල බත් ප්‍රමාණයක් කාලා ඉවර වෙලා මොකද කරේ මේ කොසල් රජුරෝ හති දාගෙන ඉගෙන දැන් අර ගොඩාක් කෑවට පස්සේ වෙහෙසක් තියෙන්නේ. මෙන්න වෙහෙසත් එක්ක මොකද කරන්නේ? හති දාගෙන බුදුරණවහන්සේ ළඟට ගියා. බුදුන් ළඟට ගිහිල්ලා වන්දනා කරා. වන්දනා කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා වාඩිනාට පස්සේ භාග්‍යතුන් වහන්සේ දැන් දන්නවනේ මේ කාරණාව. මේ කුසල රජ්‍යරුව හොඳට අනුභව කරලා ඇවිද තමයි වෙහෙසෙන් ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ මෙන්න වගේ ගාතාවක් කියනවා. මනුජස්ස සදා සති මතෝ මත්තං ඥානතෝ ලද්ද භෝජනේ තනු තස්ස භවಂತಿ වේදනා සනිකං ජීරති ආයුපාලයන්ති මොකද කියන්නේ මේ හැමතිස්සෙම සිහියෙන් නැතුව සිහි කියන්නේ සිහියෙන් ඉඳගෙන Tamanට ලැබුණ ප්‍රයෝජනේ අර්ථය දැනගෙන අනුභව කළොත් ඒ මිනිස්යාට යාට දුකක් නැහැ දුක් පීඩාවක් නැහැ දුක නැති වෙලා යනවා හොඳට කායමත් දිරවනවා ආයුෂත් රැකෙනවා දැන් මේ කොසල් රජුරෝ හොඳට කාලා අමාරුවෙන් බුදුරන් වහන්සේ ළඟට ආවට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කරනවා සිහියෙන් යුක්තව කියන්නේ Tamanට අවශ්‍ය ප්‍රමාණය කෑම දැනගෙන ප්‍රයෝජනීය ප්‍රමාණය දැනගෙන අර්ථය දැනගෙන කෑමේ අර්ථය සහ ප්‍රමාණය දැනගෙන සිහියෙන් අනුභව කළොත් එයාට පීඩනයක් නැහැ දුක් පීඩාවක් නැහැ. ඉතින් අමාරුවෙන් කෑවට පස්සේ කොච්චර අසහනයක් තියෙනවද? ඒ වගේම ඔහුගේ ඒ කෑම ටික ගත්ත ආහාරත් හොඳට දිරවනවා. ඒ වගේම ඔහුගේ ආයුෂත් වැඩි වෙනවා. ඒ ආයුෂ වැඩි ලෙඩත් අඩු වෙනවනේ. ඊළඟට ඒ අවස්ථාවේ ඒ කොසල් රජතුමා ළඟ හිටියා සුදස්සන කියන මානවකෙක්. ඒ කියන්නේ එයාගේ ආරක්ෂකෙක් වගේ කෙනෙක් වෙන්න ඇති. ඊළඟට එයාට කියනවා කොසල් රජුව අමතලා දැන් නුඹට ඇහුණා නේද ওই බුදුරණවහන්සේ කියපු කාරණාව? මම කැම ගන්න ලැහැත්තරකට ඔබ සිහිපත් කරන්න කියනවා. ඇයි එච්චරටම අර කෑමට කැමැතිකමත් එක්ක අර ගමද කියලා යනවා. ඒ නිසා කෑම කන්න ලැහැත්නකොට ඕක මට නිතර සිහි කරන්ඩ එතකොට මම ඕක පාලනය කරගන්නවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට කියලා කොසල් රජ්ජරුව අහපව ගියාට පස්සේ කෑම කන්න බත් විඳාන ගන්න ලැහැස්ති වෙනකොටම අර සුදස්සන ඊළඟට කියනවා මම ඔබට ඒ කියන වාරයක් ගානේ කහවණු 100ක් දෙනවා. මතක් කරපු වාරයක් ගානේ කහවණු 100ක් දෙනවා. ඒතර කහවණු 100ක් ඒ කියන්නේ එච්චරටම යාට මේක අපහසු බව තේරුණා. නමුත් එයාගේ තියෙන ලෝල්කමත් එක්ක නවත්ත ගන්න බෑ. එහෙමයි කියලා මේ ඒ සුදස්සන කියන තරුණය කියලා ඊට පස්සේ මෙයා කෑම කණ්ඩ යන වෙලාවට කෑම කණ්ඩ හැතෙනකොට මේ ගාතාව කියනවා. ඒ තමයි සිහියෙන් යුක්තව අර්ථය දැනගෙන මේ කෑම අනුභව කරොත් දුක් පීඩා වෙන්නේ නැහැ. ඒ වගේම හොඳට දිරවනවා ආශත් රැකෙනවා. මෙන්න මේම කොසල් රජ්ජුරුව කෑම කන වෙලාවට ඒ සුදස්සන කියන මේ තරුණයා කියනවා. මෙහෙම කාලයක් තිස්සේ මෙහෙම සුදස්සන තරුණයා මේ බුදුරණවහන්සේ කියපු ගාතාව කියනකොට පසේන දී කොසල් රජතුමාගේ කෑම කන ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙලා ගිහිල්ලා නැලියකවත් විතරක් ආහාරයට ගන්න හුරු වුණා. නැලියක් කියලා කියන්නේ විශාල ප්‍රමාණයක්. ඉතින් එච්චරට අඩු වුණා. කියන්නේ ඊට කලින් විශාල ප්‍රමාණයක් අරන් තියෙනවා. ඊළඟට ශරීරය සැහැල්ලු වෙලා ඔහුට ඔහු අතපය හේම පිරිමදින් ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා. ඒ තමයි උභෝය උභයේන වතමේසෝ භගවතේන අනුකම් අනුකම්පි දිත්ත ධම්මිකේන චේව අතේන සම්පරාය කියන බුදුරයන් වහන්සේ වාග්ගේතුන් වහන්සේ මෙලොව පරලෝ යහපත පිණිස අනුකම්පාවෙන්මයි මට මේක දේශනා කරේ කියලා තමන්ම සතුටු වෙනවා. එතකොට ඔන්න මෙතන තමයි බුදුරයන් වහන්සේගේ දේශනාව. ඒ කියන්නේ ඒ කාලේ කොසල් රජුවර කනවා වගේ කියන අපි කතාවක් අහලා තියෙන ඒ කාරණාව තියෙනවා මේ දේශනාව තුළ. ඊළඟ සූත්‍ර දේශනාව තමයි පඨම සංගාම සූත්‍රය. කියන්නේ යුද්ධයක් පිළිබඳවයි දේශනාව තියෙන්නේ. අතකෝ රාජා මගදෝ අජාසත්තු මේ අජාසත් රජතුමා මොකද කරන්නේ? සේනාවත් අරගෙන පසේස්මදී කුසල රජතුමාව ආක්‍රමණයකට ආක්‍රමණය කරන්න එනවා. කසී කියන ගම්ම කරා ඇවිල්ලා තියෙනවා මේ කුසල රජතුමාව ආක්‍රමණය කරන්න අජාසත් රජතුමා. පසේනදී කොසල් රජතුමාත් මොකද කරන්නේ මේ අජාසත් රජු ඒ කියන්නේ මේක කියන කාලේ අපිට තේරෙනවා එහෙනම් බුදුරණවහන්සේ සම්බුදු වෙලා ගොඩක් කල් ගිහිල්ලා ඒ කියන්නේ අජාසත් රජ වෙන්නේ බිම්සාර රජතුමා මරණට පස්සේ ඒතර නැත්නම් හිර කරාට පස්සේනේ මේක දැනගත්තට පස්සේ කොසල් රජතුමාත් සේනාව අරගෙන කසීගම කරා යොමු වෙනවා යුද්ධ කරන්න. යුද්ධ කරනකොට අජාසත් රජුරුවොත් එක යුද්ධ කරාට පස්සේ කොසල් රජතුමා පරදිනවා. කොසල් රජතුමා පරදුනාට පස්සේ පස් කොසල් රජතුමා තමන්ගේ ස්වකීය රාජධානි කියන්නේ විශාල ප්‍රමාණයක් නැතුව සවැත් නුවර කරාම අහපව් එනවා. භික්ෂුන් වහන්සේලා අතකෝ සම්බහුලා බික්කු පුබ්බන්න සමය නිවාසෙත්තා පත චීවර මාදාය සාවත්‍යම් පින්ඩාය පව පින්ඩපාත යනකොට දකිනවා මෙන්න මේ කාරණාව. ඒ කියන්නේ කුසල් රජතුමා මේ යුද්ධෙන් පරදිලා මේ ආව කාරණාව දකිනවා. දැකලා බුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා වික්ෂුන් වහන්සේලා මෙන්න මෙහෙම කියනවා ස්වාමීනි මේ අජාසත් රජුරෝයි කොසල් රජුරුව අතර යුද්ධයක් තිබුණා. මෙන්න මේ යුද්ධයේදී කොසල් රජුරුවන්ව අජසත් රජුරුව පරාජයටපත් කරා. පෙරදුනහම අහපව් සවැත් නුවර කරාම මේ කොසල් රජුරුව ආවා. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාජා වික්‍රේ මගධෝ අජාසත්තු වේදී පුත්තු පාප මිත්තෝ පාප සහායෝ පාප සංකප්පෝ මේ පසේ නදී අජාසත් රජුරවන්ට ඉන්නවා පවිතු මිතුරු පවිතු වැසුරු රාජාකෝ භික්කවේ පසේ නදී කෝසල කල්යාණ මිත්‍රෝ කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ මේ අජාසත් කොසල් රජතුමා කල්යාණ මිත්‍රයන්ට යොමු වෙලා කල්යාණ මිත්‍රයන්ට නැමිලා ඉන්නේ එතකොට මේ පසේ නදී කොසල් රජතුමා කල්යාණ මිතුරන් එකනේ යුද්ධ කරනකොට කියන්නේ එහෙම කරන තැනදී සමහරලාවට අර අමානුෂික විදිහට යොමු වෙන්න නැති වෙයි. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා මේ පරාජිත වූ මේ කුසල රජතුමා දැන් ඉතින් දුකින් තමයි එයාට නිදාගන්න වෙන්නේ. අජ්ජ අජ්ජත්තංච භික්ඛවේ රාජා පසේනදී කෝසලෝ ඉමං රත්තින් දුක්ඛං සේසේති පරාජිතෝ පරාජයටපත් වෙච්ච මේ කුසල රජතුමාට දැන් දුකසේ තමයි ඉඳ වෙන්නේ. බුදුරණවහන්සේ වෙන දෙයක් කියන්න ගියේ නැහැ. සිද්ධිදාමයක් වුණා. ඒකට බුදුරණවහන්සේ අදාළ නැහැ. බුදුරණවහන්සේ අවස්ථාවේ ගාතාවක් කියනවා. ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ උපසන්තෝ සුඛං සේති හිත්වා ජය පරාජයන්ති. බුදුරන් වහන්සේලාගේ තියෙන ස්වභාවය ඉස්මතු කරන්න ඔන්න ලස්සන සතුටු ප්‍රීති වාක්‍යයක් දේශනා කරා. ජයගත් පුජ්‍යලයාට බිහිවන්නේ තර ආකාරයමයි. දිනන කෙනාට වෛර කරන අයමයි ඇතිවන්නේ. දැන් කෙනෙක් දින්නාක සතුටු වුණාට එයාට ඇති වුණේ කවුද? වෛරියය. දුක්ඛං සේතං පරාජිතෝ. පරාජිතය ඇති වෙන්නේ දුක. එතකොට දෙන්නටම ඇති වුණේ මොකද්ද? අවඩක්. දින්නාත් එයාට පරාජිතය ඇති වුණා. පෙරදනොත් එයාට දුකක් ඇති වුණා. උපසන්තෝ සුඛං සේතේ හිත්වා ජය පරාජයං. මේ ජය පරාජය දෙකම අතහැරලා උපසාන්ත ස්වභාවයට පත්වෙච්ච කෙනා සැපෙන් ඉන්නවා. ජය පරාජය දෙකම ඉක්මවලා දැන් මේ කාරණාව බලනකොට ඇත්තටම මේ ලෝකේ දැන් අපි සමාජයේ ලෝකේ ජීවත් වෙන තැනදී අපි සාධාරණ අසාධාරණ එකක් කතා කරනවා. එක ලෝකේ පැවැත්මත් එක්ක කතා කරනවා. නමුත් සාධාරණ අසාධාරණ ජය පරාජයම මේ ඔක්කොම ලෝකයේ පැවැත්මත් එක්ක සිදුවෙන දේවල්. ධර්මයේ තුලින් ආධ්‍යාත්මයේ සංසිඳන තැනදී ඒ ඔක්කොම ඉක්ම වෙලා සැපසේ වාසය කිරීමක් තියෙනවා. එහෙම නැත්නම් කොහෙන් ගත්තත් ලෝකයේ සාධාරණ අසාධාරණයක් ගැන කතා කරන්න නැතනදී අනිත් පැත්තෙන් තියෙන්නේ අපට ප්‍රශ්නයක්මයි. අපි අරුබුදයකට යෑමයි. නමුත් ජය පරාජය සාධාරණ අසාධාරණ මේ හැම දෙයක් ඉක්මවනවා ආධ්‍යාත්මී උපසාන්ත භාවයටපත් වෙච්ච කෙනා. අන්න ඒ කෙනා මේ තමා තුළ සැපයක් තියෙන. දැන් බලන්න අද ගත්තාම සම්පූර්ණයෙන්ම අපි අපට චෝදනාවක් අපට ප්‍රශ්නයක් කෙනකොට අපි සැලෙනවා. කීර්තිය ප්‍රශංසා කරනට ඇලෙනවා. මේ ඔක්කොම තියෙන්නේ කුමක් එක්කද? මේ සක්කාය දිට්ඨියත් එක්ක අපි කැමති අපට හොඳ දේ යවිදිල්ල සතුටු වෙන්න නරක දේ යවිදිල් එනකොට අපි ඒකෙන් වින් වෙන්න කැමති. ඒ කියන්නේ අපි ඉදිරියට එන්න කැමති. ඒක අපේ ස්වභාවය. හැබැයි මේ ඔක්කොම එක උපේක්ෂාවෙන් දකින්න කෙනාට ඔය කිසිදු ප්‍රශ්නයක් නැහැ. අන්න එකයි උපසාන්ත වෙච්ච කෙනා සැපසේ ඉන්නවා. ඒතර ඒක තමයි පළවෙනි සංගාම සූත්‍රය. ඊළඟට දෙවැනි එක බුදුරන් වහන්සේ දේශනා කරන තවත් සංගාම සූත්‍රයක් තියෙනවා. එතනදී අජසත රජුරෝ සිවුරංගරේ සේනාව සමග කොසල් රජුරවන්ට විරුද්ධව යුද්ධ කරන්න ලැහැත්ති වෙනවා. යුද්ධ කරන්න ලැහැත් වෙනකොට මේ කොසල් රජුරුව ඒ කසීගම කරාම කොසල් රජ ඉදිරියට ඇවිදilla. දැන් පොසේ කොසල් රජතුමා මොකද කරන්නේ? අජාසත් රජුරුව එක්ක යුද්ධ කරන්න ගිහිලා යුද්ධ කරලා කොසල් රජුරුව දිනනවා. දැන් කලින් දින්න අජාසත් රජුරුව ඊළඟට යුද්ධ කරනකොට මේ කුසල රජ්ජුරුව දිනලා දීවග්‍රහයෙන්ම අජාසත් රජ්ජුරුව අල්ල ගන්නවා. අල්ලගෙන අතකෝ රඤ්ඤෝ පසේ නදිස්ස කෝසලස්සේතද හෝසි මෙන්න එහෙම යාට හිතෙනවා. මොකද හිතෙන්නේ? මේ බිම්බිසා කොසල් අජාසත් රජුරෝ ඒතර ලස්සන කාරණාවක් කියනවා. ඒ තමයි දැන් මම මෙයාව අල්ලගත්තා ඉතින් මේ අජාසත් රජ්ජරුවන්ගේ මම ඔක්කොම දැන් පැහැරගෙන ඉන්නේ. ඔක්කොම මම අල්ලගෙන ඉන්නේ. හැබැයි කිංචාපිකෝ මයං රාජා මගදෝ අජාසත්තු වේදෙහි පුත්තෝ දුබ්බන්න දැන් මම මේ මේ ඔක්කොම ගත්තට පස්සේ අජාසත් රජුරුවන්ගේ සේරම අල්ලගත්තට අල්ලගත්තට පස්සේ දැන් Tamanට තරහකාරය ඇති වෙනවා කියලා මෙන්න මේ වගේ කාරණාවක් කොසල් රජුරුවන්ට හිතෙනවා. එයාගේ සේනාව දැන් සිවුරංග සේනාවේ යම්කිසි රජ ඒ සේනාවේ කොටසක් මට තරහ කරේ නැහැ. ඉතින් මට දෝෂ කරේ නැහැ. මම හැබැයි එයාව අල්ලගත්තොත් මට එකෙන් ප්‍රශ්නයක් එනවා. ඒ වගේම ඇත් සේනාව ඒ කට්ටිය මට දෝෂ කරේ නැහැ. කියන්නේ රජතුමානි මේක සම්පූර්ණ මේවා කරේ. ඉතින් මෙන්න මේ කාරණාව ගැන හිතලා මේ සියලු දෙනාම ජීවක් අර මුදාහරණ අහපව්. සිවුරංග සේනා සියලු දෙනාම අල්ලගෙන අහපව් මේ කට්ටිය මට කරදරයක් කරේ නැහැ. කියන්නේ යුද්ධ කරේ රජතුමා මුල් කරගෙනේ. ඒ නිසා මම මෙයාලා මුදාහරිනවා කියලා ඔක්කොම ටික මුදාහරිනවා. ඊට පස්සේ පසේනදී කොසල් රජතුමා බිම්බිස අජාසත් රජුරුවන්වත් පැහැරගෙන ජීවග්‍රහයෙන් අල්ලගෙන පස්සේ මුදාහරිනවා. දැන් එච්චර හැකියාවක් තිබුණා කොසල් රජුරුවන්ට. දැන් කලින් අජාසත් රජුරුවන්ට ඒ හැකියාව තිබුණේ නැහැ. කොසල් රජුරුවව පලාගෙන පලා ආවා. නමුත් මේ අවස්ථාවේදී කුසල රජ්ජිරුව ඔක්කොම කට්ටිය අල්ලගෙන ඉඳලා කුසල රජ්ජිරුව අහපව කල්පනා කරලා ඔක්කොම ටික අහපව මුදා හැරියා. මෙන්න මේ කාරණාව බුදුරයන් වහන්සේට භික්ෂුන් වහන්සේලා සැලකරනවා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා පින්න පාදනකොට මේ සිද්ධිය දැන් දකින්නවා කියන්නේ එක දවස් වෙන සිද්ධියක් නෙමෙයි නෝක ආරංචි වෙලා ඊළඟට දැන් කතා වෙන්නේ දැන් අපි හිතමු අපේ රටේ ආක්‍රමණයක් තියෙනකොට කතාව තියෙන්නේ ඕකමනේ. අන්න ඒ වගේ සමාජය තුළ කතා බහ තියෙන්නෙම ඒක. දැන් අපෙත් යුද්ධ තියෙනකොට අපි කොච්චර ඒ සම්බන්ධයෙන් කතා වෙලා බය බිහිතිය කොච්චර තියුණාද? අන්න ඒ වගේ දෙයක් ඒ කාලෙත් ඒ සමාජය තුළ කතා වෙනවා. ඉතින් මේ කාරණාව ඇදලා බුදුරන් වහන්සේට භික්ෂුන් වහන්සේලා කියනවා. ඊළඟට මේ කට්ටිය මුදා හැරියා. කට්ටියම මේ විදිහට කල්පනා කරලා කට්ටිය මුදා හැරියා කියලා මම මේ කියන්නේ මේ මට කිසිසේ ද්‍රෝහිකමක් නොකරපු අයට මම ද්‍රෝහි වෙන්නේ නැහැ. මට කියන්නේ මට ද්‍රෝහිකමක් කරේ නැහැනේ මේ කට්ටිය. කොසල් රජුරෝනේ කියන්නේ අජහත රජුරෝනේ මේ කට්ටිය මේවා මේ මේ යුද්ධෙට එක් කරගෙන ආවේ. ඉතින් ඒ නිසා මේ ඔක්කොම කට්ටිය මම අතහැරියා කියලා පණ පිටින් අල්ලගෙන සියල්ලක් මතහැරියා කියලා ඒ සිද්ධිය කියනවා. ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වගේ ගාතාවක් කියනවා. යම් කිසි දැන් ඇත්තට මේක හරි ලස්සනයි මේ කාරණාව. මේක ධර්මයක් යම් කිසි හරි ධර්මයක් එක්ක යොමු වෙච්ච කෙනාගේ ගතිය සහ ධර්මයේ යොමු නොවෙච්ච කෙනාගේ ගතිය කියන කාරණා දෙක බලන්න. යම් කිසි කෙනෙක් Tamanට හැකියාව තියෙනකන් විතරයි Tamanට ශක්තිය තියෙනකන් විතරයි අනිත් අය පැහැරගෙන ඉන්න පුළුවන්. නමුත් අනිත් කෙනාට ඒ ශක්තිය ඇති වෙච්ච දවසට Taman Tamanව පැහැරගෙන Taman විනාශ කරනවා. Tamanගේ හැකියාව තියෙනකන් විතරයි අනිත් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන්. එතකොට දැන් අජසත් රජ්ජරුවන්ගේ හැකියාව තියෙන තාක්කල් විතරයි ඒ දේ තිබුණේ. නමුත් අනිච්චිනාගේ හැකියාව වැඩි වෙන තැනදී තමන් සම්පූර්ණයෙන් පහතට වැටෙනවා. ඊළඟට බුදුරණවහන්සේ කියන්නේ යා විනාශයට යොමු වෙනවා තමන්ට හතුරෙක් ඇතිවීමත් එක්ක. ඒ වගේම මේ පාපය තානං හිමඤ්ඤං බාලෝ යාවං පාපං න පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. මේ දුක ලැබෙන තාක්කල් ඒක නිපාක නොදෙන තාක්කල් පවිතු පුජ්‍යලයා සතුටින් ඉන්නවා. යම් වැරද්දක් කරලා විපාක නොදෙන තාක්කල් සතුටින් ඉන්නවා. යම් දවසක මේ පාපේ විපාකයට හම් වෙනවද? අන්න එතකොට අඥානිය අධික දුකකටපත් වෙනවා. විපාකේ ලැබෙනකන් විතරයි අඥානෙට සතුටක් තියෙන්නේ. හැබැයි විපාකේ ලැබෙන දාට ඒ සතුට සම්පූර්ණයෙන් ඉවර වෙලා යනවා. අනුන්ට නැත්නම් වෙන කෙනෙකුට හතුරුකමක් කරනකොට වෙන කෙනෙකුට කරදරයක් කරනකොට අනිත් කෙනෙක් විනාශ කරන්න යොමු වෙනකොට ඒත් එක්කම Taman විනාශ කරන්න කෙනෙක් බිහි වෙනවා. Tamanට සතුරු කෙනෙක් ඇති වෙනවා. අනුන් දිනවනකොට Tamanට ජය ලැබෙනවා. අනුන් දිනවනකොට Tamanට ජය ලැබෙන හැබැයි අක්‍රෝෂ ඒ පුදුම ලස්සන කාරණාවක්. දැන් අපි හිතමු අපි දානයක් දෙනකොට අතහරිනකොට අනිත් පැත්තෙන් අපට යමක් රැස් වෙනවා. ඒ වගේම අපිට යම් කිසි දැන් මෙතන යුද්ධය විතරක් කතා කරන්නේ නැතුව අපි බැලුවොත් හැම එකක්ම එක්ක අපට යම් කිසි කෙනෙකුට උපකාරයක් කරනවා යම් කිසි කෙනෙකුට උදව්වක් කරනවා අනිත් පැත්තෙන් අපට ලැබෙනවා වගේම තමයි යම් කිසි කෙනෙක් දිනවන්න උපකාර කරනකොට Tamanට අනිත් පැත්තෙන් ජයග්‍රහණයක් ලැබෙනවා. හැබැයි අනුන් පරාජයටපත් කරනකොට Tamanව ඒකෙන් ඒත් එක්කම Taman විනාශ කරන්න කෙනෙක් ඇති වෙනවා. අනුන්ට අක්‍රෝෂ කරනකොට Tamanට අක්‍රෝෂ කිරීමක් ආපස්සට එනවා. ඒ වගේම Taman කේන්ති ගන්නකොට කේන්ති ගැනීමත් එක්ක Tamanට කේන්තියෙන් ගන්න පිරිසක් ඇති වෙනවා. මෙන්න මේ විදිය තමයි කර්මය ගිහිල්ලා අත කම්ම විවට්ඨේන සෝ විලුතෝ විලුප්පතිති මෙන්න මේ විදිය තමයි කර්මය හොඳට මෝරලා ගිහිල්ලා අනුන්ව නැසූ කෙනා තමන්වම නැසලා දානවා වෙන කෙනෙක් විනාශ කරන්න හදපු කෙනා තමන්ව විනාශ කිරීමට යමු වෙනවා කර්මය හොඳට මෝරලා දැන් අර අජාසත්ත්‍ය රජුරෝ බිම්බිස කොසල් රජුරවන්ගේ ආක්‍රමණය කරන්න යමු වුණා ආක්‍රමණය කරා ඊට පස්සේ ආක්‍රමණයෙන් පස්සේ කොසල් රජුරුව අජාසත් රජුරුවන්ව ආක්‍රමණය කරා මේක දහම් ස්වභාවයක් හැටියට බුදුරජාන් වහන්සේ ඒක ස්වභාවය කියන්නේ හැම දෙයක් එක්කම අපේ චේතනාව අපි කරන ක්‍රියාව සියලු දෙයක්ම ඊට අදාළ කර්මයක් රැස් වෙන දෙයක් බවට පත් වෙනවා ඊට අදාළ විපාකයක් සිදු වෙනවා ඊළඟ දේශනාව දීතු සූත්‍රය අතකෝ රාජා පසේනදී කෝසලෝ යේන භගවා තේන ප්‍රසංක්‍රම භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදිලා පසේනදී කෝසල රජතුමා මෙන්න මේ කාරණාවක් කියනවා. අතකෝ අනිතරෝ පුරිසෝ යේන රාජා පසේනදී කෝසලෝ තේන ප්‍රසංක්‍රම ප්‍රසංක්‍රමිත්වා රාජා රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස පසේ එක්තරා පුරුෂයෙක් පසේනදී කෝසල රජතුමා වෙත ඇවිදලා මෙන්න මේ වගේ කාරණාවක් කියනවා. දේවයන් වහන්සේ මේ මල්ලිකා දේවිය දුවක් ලැබුවා. මේ කාරණාත් ඔබ අහලා ඇති. බුදුන් වහන්සේ ළඟට ගියාට පස්සේ අර මල්ලිකා දේවියට දරුවෙක් හම්බෙන්න හිටියා. ඇවිල්ලා කියනවා දුවක් ලැබුවා කියලා. ඒ අවස්ථාවේ කුසල රජතුමන්ට නොසතුරු සිතක් ඇති වුණා. ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ කුසල රජතුමා නොසතුරු සිතක් ඇති කරගත්ත බව දැනගෙන මෙන්න මේ ගාථාව කියනවා. ඉති ඉතිපිහි ඒකච්චියා සෙය්‍යෝ පෝසෝ ජනාධිප මේධාවිනෝ සීලවති සස්සු දේව පතිබ්බතා රජතුමනි ඇතැම් මිස්ත්‍රියන් ශේෂ්ඨයි කියනවා ඒ වගේම ඒ නිසා පෝෂණය කරන්න කියලා නැත්නම් රජතුමාට හිතෙනවා නේ දරුවා විනාශ කරන්න ඒ නිසා පෝෂණය කරන්න කියනවා සමහර කාන්තාව වෙනවා හරිම ඥානවන්තයි සිල්වන්තයි ඒ වගේම ඥාතීන්ට උපකාර කරනවා ඥාතින් දෙවියන්ට වගේ සලකනවා. ප්‍රතිඋත්තාව රකින්න කාන්තාවෝ ඉන්නවා. ඊළඟට දැන් මේ බුදුරන් වහන්සේ අමතන්නේ ශ්‍රේෂ්ඨ කෙනා කියන්නේ රජතුමාට අමතන්නේ ශ්‍රේෂ්ඨ හැටියට මේක ලස්සනට රජතුමාට අමතන කාරණාව තියෙන ශ්‍රේෂ්ඨ රජතුමාට කියන්නේ ප්‍රශංසාව එක්ක තමයි කතා කරන්නේ. මොකද රජතුමාට නැත්තම් වැටලා ඉන්නේ. හිත වැටුණා දුවක් ඉපදුනා කියව තැනදී. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරන මේ දිසාවන්ට අධිපති කියන්නේ සක්විති රජතුමා දිසාවන්ට අධිපති රජතුමෙක් රජ කෙනෙක් පවා බිහි වෙන්නේ අන්න ඒ වගේ ශ්‍රේෂ්ඨ ස්ත්‍රියකට තස්සයෝ ජායන්ති පෝසෝ සූරෝ හෝති දිසාපති දිසාවන්ට අධිපති මේ රජ කෙනෙක් එබඳු ස්ත්‍රියකගේට ලැබුණ පුත්‍රුණක් වුණොත් ඒ කියන්නේ දැන් ඔබේ දුවට හම්බුනොත් ඒ දුව එච්චර ධාර්මික කෙනෙක් කියලා මේ දිසාවන්ටම අධිපති රජ කෙනෙක් වෙන පුත්තුණක් ලැබුණොත් ඒ දරුවා අති දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම ඒ දරුවා ඒ ස්ත්‍රියගේ පුත්‍රයා ඒ රාජ අනුභවයෙන් බබලනවා. ඒ නිසා ඔබගේ දුව පෝෂණය කරන්න කියලා රජතුමාට බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ දේශනාව අප්‍රමාද සූත්‍රය ප්‍රමාද නොවීම ගැන දේශනා කරපු එක. භාග්‍යතුන් වහන්සේ ළඟට පසේනදී කොසල රජතුමා ඇවිදිලා මෙන්න මෙහෙම කියනවා. අතිනකෝ බන්ති ඒකෝ ධම්මෝ යෝ උභෝ අත්තේ සමාධි ගහියං තිට්ඨති. ditta ධම්මි කංචේව අත්තං සම්පාරාය කංච. ස්වාමීනි මට මෙලව අභිවෘද්ධියත් පරලෝව අභිවෘද්ධියත් යහපතක් පිණිස තියෙන එකදු දහමක් දේශනා කරන්න. මෙලව යහපතත් පරලෝව යහපතත් පිණිස පවතින එකදු දහමක් දේශනා කරන්න. මොකක්ද එකදු දහමක් ඇද්ද කියලා අහනවා ඉස්සලාම තියනවා කියනවා. මොකද්ද කියලා ඒක මොකද්ද කොමද්ද කියලා අහනවා. අපමාදෝකෝ මහරජ ඒකෝ ධම්මෝ යෝ උභෝ අත්තේ මේ දෙකම කියන්නේ මෙලව සහ පරලව දෙකටම යහපත පිණිස පවතින එකදු ධර්මයක් තියෙනවා ඒ තමයි අප්‍රමාදය අප්‍රමාදී වීමත් එක්ක තමයි සියලු යහපත තියෙන්නේ එතන බුදුරණවහන්සේ පැහැදිලි කරන උදාහරණයක් ද එක්කම අපි දන්න මහා අත්තිපදෝම සූත්‍රය උදාහරණයක් අරගෙනම මේ ඇවිදෙන සතුන්ගේ ඒ කියන්නේ ඇවිදෙන සතුන්ගේ පා සටහන් වල ලොකුම පාසටහන තමයි හස්තියාගේ පාසටහන. ඉතින් මේ හස්තියාගේ පාසටහනට සියලු පාසටහන් දාන්න පුළුවන්. අග්‍රයි කියනවා හස්තියාගේ පාසටහන් අනිත් ඔක්කොගෙම පාසටහන් වලට වඩා. අන්නේ වගේ තමයි මහරජ එවමෙවකෝ මහරජ අපමාදෝ ඒකෝ ධම්මෝ යෝ උභෝ අත්තෝ මේ සියලු අර්ථයන් ධිට ධම්මික සහ සම්පරායික කියන මේ සියලු අර්ථයම ඇති කරනවා කුමකින්ද අප්‍රමාදයෙන් ඊළඟ බුදුරණවහන්සේ ගාතාවක් කියනවා ආයුසත් නිරෝගී බවත් ශරීර වර්ණයත් ස්වර්ගයත් උසස් කුල ඇති උසස් කුල ගති ඇති බවත් ඊළඟ උදාර වූ ඒ කියන්නේ තමන්ගේ තමන්ට තියෙන උසස් ගති කියන කාරණේ කියන්නේ උදාර ගති පැවතුම් ගති මෙන්න මේ කාරණාත් එක්ක නොපමාව යාගේ ජීවිතයේ පුණ්‍ය ක්‍රියාවලින් බබලනවා ආයුන් ආරෝගියං වන්නං සග්ගං උච්චා කුලීනතං හත්තියං පත්තයන්තේන උලාරං අපරාපර අපමාදං පසංසන්ති පුඤ්ඤ කිරියාසු පඬිතෝ අන්න ඒකෙනා උසස් කුලය ඒ වගේම උදාර ගති පැවතුම් ඇති මෙන්න මේ කෙනා අප්‍රමාදීව ඒ කියන්නේ පුණ්‍ය ක්‍රියා කරන්න යා ඒ කියන්නේ ඒකට යොමු කරනවා ඒ වගේම තමයි මෙලව සහ පරලව අභිවෘද්ධිය සඳහා පඬිතයන් හැම වෙලෙම කියන කාරණාව තමයි මෙන්න මේ පුණ්‍යක්‍රියාව කරන්න කියලා. අප්‍රමාදී වෙන්න කියනවා මේ පුණ්‍යක්‍රියාව කරන්න. Tamanට ආයුෂයේ වර්ණයේ ඒ වගේම උසස්කොලයේ මෙන්න මේ හැම දෙයක්ම ලැබෙන්නටත් ඒ වගේ තියෙන අයත් සියලු දෙනාම අප්‍රමාදීව කරන්න ඕන දේ කියනවා පුණ්‍යක්‍රියාව. ඒ පුණ්‍යක්‍රියාවට බලන්න ඒකට බුදුරණවහන්සේ අප්‍රමාදී වෙන්න කියලා කියනවා. මොකද දැන් කොසල් රජුරුවන්ගේ තියෙන ගොඩාක් පරයය තියෙන්නෙම ධර්මය අවබෝධ කරගත්තේ නැහැ. නමුත් බුදුරණවහන්සේත් එක්ක ගොඩාක් සමීපව ඇසුරු කරා. එතකොට නිතරම බුදුරණවහන්සේ එයාගේ කාරණාවත් එක්ක එයාගේ හිතන ක්‍රමයක් එක්ක එයාගේ නුවණ ස්වභාවයත් එක්ක තමයි කතා කරන්නේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න කියනවා මෙන්න මේ පින ලබා ගන්න. ඉතින් යම් කිසි කෙනෙකුට මේ ආරෝග්‍ය සම්පත් මේ සියලු දයන් ප්‍රාර්ථනා කරනවා නම් ලබන්න කැමති වෙනවා නම් එයා නොපමාව පුණ්‍ය ක්‍රියා කරන්නට ඕනේ තියෙන කෙනා නැති කෙනත් ඒ වගේම තමයි නුවණ තියෙන කෙනා පඬිතයා මෙන්න මේ පුණ්‍ය ක්‍රියාව ප්‍රශංසා කරනවා අප්‍රමාදීව මේ කරන්න කියලා ඊළඟ කාරණාව කල්යාණ මිත්‍ර සූත්‍රය පසේනදී කොසල් රජතුමා එදෙල්ලා බුදුරණවහන්සේට මෙහිම කියනවා. ඉදමයන් බන්තේ රහෝගතස්ස පටිසල්ලීනස්ස ඒවං චේතසා පරිවිතක්කෝ උදපාදි ස්වාක්ඛාතෝ භගවතා ධම්මේ යෝච සෝචකෝ කල්යාණ මිත්තස්ස කල්යාණ සහායස්ස කල්යාණ සම්පවක්කංශ මේ නෝ පාව මිත්තස්ස නෝ පාප සහායස්ස නෝ නෝ පාප සම්පවංකස්සාති මට ස්වාමීනි හුදකලාව ඉන්නකොට මෙන්න මේ වගේ විතරකයක් ඇති වුණා ඒ තමයි බුදුරන් වහන්සේ වදාළ මේ උතුම් ධර්ම විනය තියෙන්නේ කල්යාණ මිත්‍රයා එක්ක, කල්යාණ සහායකයා එක්ක, ඒ වගේම කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙච්ච සිතත් එක්ක. පාප මිත්‍රයා එක්ක නෙමෙයි, පාප මිත්‍ර ඇසුර එක්ක නෙමෙයි, පාප මිත්‍රයාට නැඹුරු වීම එක නෙවෙයි කියලා මට ස්වාමීනි මෙන්න මේ වගේ හුදකලාවේදී විතරකයක් ඇති වුණා. එතකොට ඒක බුදුරන් වහන්සේට කිව්වෙත් කවුද? කොසල් රජුරෝ. බුදුරණවහන්සේ දේශනා කරනවා එවමෙතම් මහරජ එවමෙතම් මහරජ සවාඛාතෝ මහරජ මයා ධම්මෝ සෝචකෝ කල්යාණ මිත්තස්ස කල්යාණ සහයස්ස කල්යාණ සම්භවං කස්ස නෝපාප මිත්තස්ස නෝපාප සම්පහායස්ස නෝපාප සම්පවං කස්සාති බුදුරණවහන්සේ දේශනා කරනවා ඒක එහෙමමයි මහරජ ඒක එහෙමමයි මහරජ මෙන්න මේ කල්යාණ මිත්‍රයාගේ ඇසුර මතමයි කල්යාණ මිත්‍රයාට යොමු වීම මතමයි කල්යාණ සහාය ඇතුවමයි මේ ධර්මයේ තුල ස්වාක්ඛා ධර්මයේ තියෙන්නේ පාප මිත්‍රයා පාප ඇසුර එක්ක නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේක අනුමත කරනවා ඊළඟ බුදුරණවහන්සේ කියනවා මෙන්න මේ කාරණාවක් දේශනා කරනවා. රජතුමනි මං ඒ කාලයක මිදාහම් මහරජ සමයන් සක්කේස විහෙරාය මම ඒ කාලේ සාක්‍ය නුවර වැඩ වාසය කරනකොට ආනන්ද යන් ඇවිදලා ආනන්ද භික්ෂුව ඇවිදලා වන්දනා කරලා මට මෙන්න මේ වගේ කාරණාවක් කිව්වා ඒ තමයි ඒ උපද්ද මිදම් බන්තේ බ්‍රහ්මචර්යා සජිදං කල්යාණ මිත්තව කල්යාණ සහායතා කල්යාණ සම්පවංකාති ස්වාමීනි මේ කල්යාණ මිත්‍ර ඇසුර කල්යාණ මිත්‍රයන්ට යොමු වීම කල්යාණ මිත්‍රයන්ගේ සහාය මේ ධර්ම මාර්ගයේ හරි අඩකට උපමා උපකාර වෙනවා නේද කියලා ආනන්ද මට කිව්වා කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. එන්න බුදුරන් වහන්සේ අවස්ථාව, ඒ කියන්නේ බුදුරන් වහන්සේ දැන් කොසල් රජවන්ට කියන්නේ අතීතයේ වෙච්ච සිද්ධිය. මම මෙහෙ ඉන්න ඉන්න අවස්ථාවේදී ආනන්ද ඇවිදිලා මට මෙන්න එහෙම කිව්වා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා මම ඊට පස්සේ මෙහෙම කිව්වා. මාහේවං ආනන්ද මාහේවං ආනන්ද සකල මේව ඉදන් ආනන්ද බ්‍රහ්මචර්යයන් අදිදන් කල්යාණ මිත්‍යතා කල්යාණ සහායතා කල්යාණ සම්පවංකතා ආනන්ද ඔහොම කියන්න එපා ආනන්ද ඔහොම කියන්න එපා සකල මේව ඉදන් ආනන්ද සම්පූර්ණයෙන්ම මේ බ්‍රහ්මචර්යාව තියෙන්නේ කල්යාණ මිත්‍රයා එක්ක කල්යාණ ඇසුරත් එක්ක ඒ වගේම කල්යාණ මිත්‍රයාට යොමු වෙච්ච ගතියත් එක්ක යොමු වෙන්නට ඕන. හැබැයි කල්යාණ මිත්‍රයා කියනකොට අපට හම්බෙන්න ඕන දේ තමයි දැන් අපි කල්යාණ මිත්‍රයා කියලා කතා කරනකොට හැම දැන් අපි සමහරලාවට හැම කාරණාවක් එක්කම නෙමෙයි ධර්මියත් එක්ක වෙන්නට ඕන. ධර්මියත් එක්ක කතා කිරීමත් දැන් අපි අපි හිතමු යම් කෙනෙක් ගිහි ජීවිතයේ අපට උදව් කරන තරම් ඒකත් එක්තරා මිත්‍රකමක් තමයි. නමුත් අපි හිතමු යම් කිසි කෙනෙක් වැරදි වැඩකට නැත්නම් වැරදි දෘෂ්ටියකට යොමු කරනවා නම් තමන්ගේ ගොඩාක් ලෙන්ගතුකමක් එක්ක ඒක කල්යාණ මිත්‍ර බවක් නෙමෙයි. එහෙනම් කල්යාණ මිත්‍ර බවත් එක්ක අපට හම්බෙන්න ඕන දේ තමයි මේ නිවන් මඟ. එහෙනම් නිවන් මඟ මොකද ධර්මයේ ඇහෙන්නම කල්යාණ මිත්‍ර එක්ක. කල්යාණ මිත්තං කල්යාණ සහායතං කල්යාණ සම්පවංකං කල්යාණස්සේතං ආනන්ද බික්කුණෝ පාටිකංකං කල්යාණ සහායස්ස කල්යාණ සම්පවංකස්ස අරියං අට්ටංග මග්ගම් භාවෙස්සති යම් කිසි කෙනෙක් කල්යාණ මිත්‍රයාට යමුනා නම් කල්යාණ සහායය කල්යාණ මිත්‍රයා කියන දෙයට නැඹුරුච්ච ගතියක් තිබ්බනම් අන්න යාට යමු වෙන මොකද්ද අරියං අට්ටංගිකං මග්ගම් භාවෙස්සති අරියං අට්ටංගිකං මග්ගම් බහුලී කරිස්සති එතකොට කල්යාණ මිත්‍රට යොමු වෙච්ච කෙනාට මොකද වෙනව කියන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයට යොමු වෙනවා. එහෙනම් ඒ කල්යාණ මිත්‍රය තුලින් ඇහිලා තියෙන්නේ මොකද්ද? ධර්මය ඇහිලා තියෙන්නේ. ඒකයි දැන් අපි අංග හතර කතා කරනකොට කල්යාණ මිත්‍රය සුර ඒකෙන් හම්බෙන්නේ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණිය. ඊළඟට ඇතුලෙන් තමයි යෝනිසමනසිකාරයේ ධම්මානදම් පටිපදා. එහෙනම් කල්යාණ මිත්‍රයා ඇසුරට යමුණා නම් ඇහෙන්නේ සද්ධර්මයේ. කතංච ආනන්ද වික්ක කල්යාණ මිත්‍රෝ කල්යාණ සහායකෝ කල්යාණ සම්පවංකෝ කොහොමද ආනන්ද මේ කල්යාණ මිත්‍රයා ඇසුරෙන් කල්යාණ මිත්‍රයාට යොමු වෙච්ච ගතියේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ භාවිතා වෙන්නේ කොයි ආකාරයටද කියලා බුදුරණවහන්සේම ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා ඉදානන්ද බික්කු සම්මාදිට්ඨින් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමි සම්මා සංකප්පං භාවේති සම්මා වාචා කම්මන්තා ජීවායාම සති සමාධි කියන මේ ඔක්කොම භාවිතා වෙනවා කොයි විදියටද? විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං ඔසග්ග පරිණාම. එතකොට ආරේෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය, සම්මා සංකප්පේ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග ටිකම භාවිතා වෙනවා විවේකයේ අසුරු කරගෙන. නිරෝධය අසුරු කරගෙන නිවනට යොමු වෙච්ච ස්වභාවය ඇසුරු කරගෙන. එහෙනම් මුළු මහත් බ්‍රහ්මචර්යාවම තියෙන්නේ අන්න ඒ නිසා තමයි ඒ කාරණාවත් එක්ක. දැන් අපි සාමාන්‍යයෙන් සම්මාදිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායම් හති සමාධි කියන කතා කරන අපි කාරණාව තුළ විමුක්තිය යොමු වීමත් එක්ක තියෙනවා නම් අපට හම්බෙලා තියෙනවනේ මොකද්ද? විවේකයේ Nirodhaය නිවන ඇසුරු කර ගැනීමක්. එහෙම නැතුව අපි සම්මා දිට්ඨිය හැටියට සම්මා කම්මන්ත ආජීව වායාම කියන දේ අපට හම්බ වුණේ ලෝකයේ ස්වභාවයක් එක්ක නම් පුජ්‍යලයාගේ එකවන්නයක් එක්ක නම් එතන නිවීම කරා යමු වෙන්නේ නැහැ. දැන් අපි හිතමු මම මේ දවස්වල පුංචි කරුණු කීපයක් කිව්වා මේ සක්කාදිට්ඨියත් එක්ක දැන් උන් අපිට අපි දැන් අපි සත්‍ය දකිනවා කියන කාරණාව එක්ක අපි ඇහැට පේන කාරණායි කනට ඇහෙන කාරණායි අපි මේකේ සත්‍ය දකින්න දෙයක් යමු වෙලා අපි දැන් හැම වෙලෙම සතුටු වෙනවා නම් අපිට බලන්නට ඕනේ ඒ අපි යොමු කරගත්ත දර්ශනය අපි යොමු කරගත්ත සංකල්පය විවේකය නිරෝධය නිවීම ඇසුරු වෙලාද කියලා. මම සතුට කිරීම නෙමෙයි. දැන් අපි මානසිකව සංකල්පයකින් සතුට වෙන්න නම් අපිට මේ සත්‍ය දැකීමක් යොමු වුනේ. හොඳට හිතන්න මම කියපු දේ. අපි සත්‍ය දැකීමක් නැත්නම් අපි ධර්මයේ තේරුම් ගන්න ඕන දැන් යමු වෙනවා. දැන් ඔන්න ඇහෙන් රූප දකිනකොට මේ ස්පර්ශයෙන් මේක හටගත්තේ මේකෙන් මෙහෙම සිදුුනේ කියලා අපි දැන් ටික ටික සතුටු වෙනවා මේක තේරෙනවා කියලා. හැබැයි සතුටු වෙන්නේ තමයි මනසයි අරමුණ විඥාන එකතු වෙලා මුලා වෙලා. මනසයි අරමුණ විඥානයයි ඒක නිට්ටයයි සපයි ආත්මයි කියලා අරගෙන තමයි මේ පැත්තෙන් අපි තේරුම් අරගෙන යන්නේ. හැබැයි එතන අපට විවේකයේ Nirodhaය නිවන ඇසුරු වෙලා නැහැ. තමන් සතුට වෙන්නනේ. තමන්ට සතුටක් යොමු කරගන්න. මං සෝතපන්නයි. මට දහම තේරෙනවා. එතකොට මේ ගතිය එකනම් අපි සම්මාදිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාමති සමාධි තියෙන්නේ. ඒ යොමු වීම කොමක් එක්කද? තමන් සතුට කර ගැනීම. එහෙනම් විවේකයේ Nirodhe නිවන ඇසුර වෙලා නේ. එහෙනම් සම්මාදිට්ඨිය භාවිතා වෙන්නට ඕන නැත්තේ. සම්මා සංකප්පේ භාවිතා වෙන්නට ඕන නැත්තේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා හද සම්මා සමාධි කියන අංග අටම භාවිතා වෙන්නට ඕන නැත්තේ අපි නිවීමට යන්නට නම් අපි විමුක්ත වෙන්නට නම් අනිවාර්යෙන් Nirodhaය විරාගයේ නිවීම ඇසුරු වෙන්නට ඕන යමක් අල්ලගෙන සතුටින් ඇසුරු වෙන්න නෙමෙයි සක්කාදිට්ඨිය පෝෂණය වීමට නෙවෙයි අද අපි ගොඩක් කලාවට එකක් එකක් යම් කිසි විදියකින් කල්පනා කරලා තව එකක් අල්ල ගන්න හදනවා. හැබැයි අපි ක්‍රමානුකූලව පිළිවෙලක් තියනවා යන්න. හැබැයි අපේ මූලික ඉලක්කය තියෙන්නට ඕනේ. මූලික ඉලක්කය තමයි මේ නිවීම ඇසුරු කර ගැනීම. නිරෝධය ඇසුරු කර ගැනීම. විරාගය ඇසුරු කර ගැනීම මිසක් මාව හතුරු කිරීමේ ඉලක්කය නෙමෙයි. මාව හතුරු කිරීමේ ඉලක්කය තුළ තියෙනම සක්කාය දිට්ඨිය. ඉතින් ඒ නිසා එහෙනම් ආරෂ්ඨං මාර්ගය අපි මේ සම්බන්ධයෙන් ගොඩක් දේශනා තව තුන ඒවා කතා කරද්දී අපිට තේරුම් ගන්න පුළුවන්. ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන තැනදී අපි බලන්නට ඕනේ ඒ මඟ වැඩෙන්නේ විවේකයේ Nirodhaය නිවීම සිදු කරගෙනද. අන්න ඒක නිසා තමයි මහා චත්තාරීසක සූත්‍රය ලස්සනට පැහැදිලි කරන ආරෂ්ඨාංග මාර්ගය පිළිබඳව. ලෝකෝත්තර මාර්ගය වැඩෙන ආකාරය කිසිම විදිහකින් පුජ්‍යල හතුරු කරගන්න නෙමෙයි. තමන් හතුරු කරගන්න නෙමෙයි. තමන්ට ලකුණ දෙන්න නෙමෙයි. විවේකයේ Nirodhaය විරාගය ඇසුරු කරගෙන ඔස්සග්ගේ ඇසුරු කරගෙනයි සත්‍ය දකින ප්‍රතිපදාවකට යමු අද ගොඩාක් කාරණාවක් ප්‍රශ්නයක් අද සමාජයේ තියෙනවා. ඒ තමයි අපි කවුරුත් දන්නවා මොකද්ද සම්මාදිට්ඨියට ආවම සෝතාපන්නයි. අපි දන්නවා මේක භාවිතා කරනකොට රහත් වෙනවා. අපි දැන් හොයන්න හදන්නේ මම සෝතාපන්න වෙන්න මම දුගතියේ අත්මිදලා සුගතිය යන්න හත්වතාවක් සුගතිය යෑම එච්චරයි තියෙන්නේ මේකට මම යොමු වෙන්න දැන් අපි දන්න නිසා අපි ඒකට තමයි යන්නේ කොච්චර හිතුවත් දැන් අපි කොහොම හරි කැමති තව පොඩ්ඩකින් සෝතාපන්නයි. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ කාල චින්තනෙ නෙමෙයි තියෙන්නේ. බුදුරණවහන්සේ කසී බාරද්වාජයට ආලවකලට කියවෙන එන්නෙන් මම ඔයාලා සෝතාපන්න කරවන්න ආයෙ දුගට යවන්නේ නැහැ කියවෙන්නේ. බුදුරණවහන්සේ සෝතාපන්න වෙන්න කතා කරේ නැහැ. බුදුරණවහන්සේ පෙන්නේ සත්‍ය හොයන වැඩපිළිවෙල. යෝනිසෝමනසික අරුත්පාදය. දැන් අද අපිට කොහෙන් ගියත් තියෙන කාරණාව තමයි මොකකින් හරි තමන් සතුටු කරවන්න වැඩපිළිවෙල. හැබැයි ඒ කරන ප්‍රතිපදාව ආරෂ්ඨාංග මාර්ගයේ නිවීම විරාගයේ Nirodhe ඇසුරු කරගෙන නැහැ. බුදුරණවහන්සේ පෙන්න ප්‍රතිපදාව නෙමෙයි. අපි දන්න මොකක් හරි දෙයක් කරන එකක් තමන් සතුටු වෙන්න. ඒ නිසා දැන් ඇත්තටම ධර්මයට යම් කිසි කෙනෙක් එන්නේ තමන් දුකෙන් නිදහස් වෙන්න, තමන් සතුටු කරවන්න තමයි. ආවදන කාලි ධර්මයේ දහන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේනේ. ඉතින් බුදුරන් වහන්සේගේ ධර්මයේ අහපු නැති නිසා තමයි තාම ඒ දුල තියෙන්නේ. ඒ දේ තුලම ඉන්නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ අහපු නැති එකත් එක්ක තමයි තාම එතනම ඉන්නේ. හරියට ධර්මයේ ඇහිලා ටික ටික තේරෙනවනේ ඒක අයින් වෙනවා. ඇයි අයින් වෙන්නේ ඒක? දැන් සක්කාය දිට්ඨිය කැඩීමයි ධර්මයේ පටන් ගන්නවා. මම කියලා ගත්ත දේ තුළ වැරද්ද හම්බීමයි ධර්මයේ මූලාරම්භය. එහෙනම් ඒ කරා යමු වෙන තැනදී තමන්ව සතුටු කරන්න ඕනේ කියන නැත්නම් තමන්ට යමක් ගන්න ඕනේ කියන කාරණාව ටික ටික අයින් වෙලා යනවා. නමුත් ධර්මය හම්බ වෙන කම්ම තියෙන්නේ තමන් හතුරු කරගන්න අඩපිළිලා. ඒ නිසා තමයි අද සමාජයේ බොහෝ ප්‍රශ්න මේ මග සම්බන්ධයෙන් තියෙන්නේ. ඇයි එක එක එක එක විදිහට කියනවා. ඉල්ලුමට සැපයුම. ඇයි අපි කට්ටියම සෝතාපන්න වෙන්න ඉල්ලනවා. ඊට අදාළවම ගොඩක් කට්ටිය සැප වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රශ්නද? ආයි බුදුරන් වහන්සේ වෙන්නපු ධර්මයේ තියෙන අහෙවොත් හොයන්නේ මොකද්ද? සත්‍ය. සත්‍යයි හොයන්නේ. සත්‍ය හොයනකොටයි සත්‍ය හොයනකොට අවබෝධ වීමේදී මම කියන කාරණාවේ වැරද්ද තමයි බුදුරන් වහන්සේ පෙන්නපු මේ ලෝක සත්‍ය මූල ආරම්භය. අන්න ඒක විවේකයේ විරාගයේ නිරෝධයේ ඔස්සක් ඇසුරු කරගෙනයි තියෙන්නේ. ඊළඟට බුදුරන් වහන්සේ මේ දැන් මෙතන මේ කල්යාණ මිත්‍රයාගේ වටිනාකම කොසල් රජුරෝ කිව්වට පස්සේ අතීතයේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියපු කාරණාවකට බුදුරන් වහන්සේ කියපු විග්‍රහයක් තමයි මේ පැහැදිලි කරමින් යන්නේ. ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ ආකාරයටයි ආනන්ද සකල මිදන් වේව සම්පූර්ණයෙන්ම Brahmacharyaව තියෙන්නේ කල්යාණ මිත්‍රයා ඇසුරේ කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙච්ච ස්වභාවයත් එක්ක මමං හිනං ආනන්ද කල්යාණ මිත්තං ආගම්ම ජහති ධම්මං සත්තානං ජහතියා පරිමුච්ඡanti ජරා ධම්මාන සත්තා ජරාය පරිමුච්ඡanti ආනන්ද කල්යාණ මිත්‍ර වූ මම නිසා බුදුරයන් වහන්සේ. කල්‍යාණ මිත්‍රු මම නිසයි ආනන්ද ජාති ධම්මානං සත්තානං ජාතියන් පරිමුච්චති. ජාතිය උරුම කරන් ඉන්න මේ සත්‍යෝ ජාති ජාතිය ඉක්මවන්නේ. ජාතියෙන් මිදෙන්නේ. ජරා උරුම කරගෙන ඉන්න සත්‍යය ජරාවෙන් මිදෙන්නේ. ව්‍යාධි උරුම කරගෙන ඉන්න සත්‍යය ව්‍යාධියෙන් මිදෙන්නේ. මරණය උරුම කරගෙන ඉන්න සත්‍යය මරණයෙන් මිදෙන්නේ. ශෝකේ පරිදේවේ දුක දුම්නස උරුම කරන් ඉන්න සත්‍යය මේකෙන් මිදෙන්නේ. මේ කල්යාණ මිත්‍රයෙක් වන මම නිසායි කියනවා. බුදුරණවහන්සේ ගැන කියන්නේ. ඉමිනාකෝ ඒතං ආනන්ද පරියායන රජිතබ්බං යතා සකල සකල මේව හිදම් බ්‍රහ්මචරයන් රජිතං කල්යාණ මිත්‍යතා කල්යාණ සහායතා කල්යාණ සම්පවංකතා. මෙන්න මේ විදිහට ආනන්ද මේ මුළු ධර්මයේම තියෙන්නේ බ්‍රහ්මචර්යාවම තියෙන්නේ කල්යාණ මිත්‍රයා එක්ක. කල්යාණ මිත්‍රයාට යොමු වීමත් එක්ක එතකොට එහෙනම් බලන්න මේ කියපු කාරණාවේදී බුදුරණවහන්සේ හඳුන්වා දෙන මම කල්යාණ මිත්‍රයෙක්. බුදුරණවහන්සේ වෙන කෙනෙක්ව දැන් කල්යාණ මිත්‍ර වෙන කෙනෙක් හඳුන්වනවා මෙයා ඇසුරු කරන්න කියලා. හැබැයි ඒ කුමක් එක්කද? බුදුරණවහන්සේ පෙන්නපු ධර්මය ඉස්මතු කරන්න පුළුවන්කමත් එක්ක ඒ හැකියාව පැහැදිලි කළ දෙමි. මන්දානි පුත්තු පුන්න ස්වාමීන් වහන්සේට හැකියාව මහා කච්චන ස්වාමීන් වහන්සේට තව හැකියාවක් ආනන්ද ස්වාමීන් වහන්සේට තව හැකියාවක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේට තව හැකියාව ඒ හැකියාව එක්ක බුදුරණවහන්සේ ඒ කෙනාට එක එක විග්‍රහ පෙන්නනවා ඒ ගුණයන් එක්ක හැබැයි ඒ කල්යාණ මිත්‍රයා බුදුරන් වහන්සේ පෙන්නපු දහමෙන් විතරයි මේ ජාති ධර්මයේ ජරා ධම්මයේ මරණ ධර්මයේ ශෝක ධර්මයේ මේ සියල්ලක් නික්මවන්න පුළුවන්කමක් ලැබෙන්නේ පින්වතුනි අපිට මේ ලෝකේ කවදාකවත් බුදු කෙනෙක් පෙන්නපු දෙයක් කල්යාණ මිත්‍රයෙක් පෙන්වන්න නැතුව විමුක්තියක් ලබන්න බෑ. දැන් ඔබ දන්නවා පසේ බුදුරජාණන් වහන්සේලාට හැකියාවක් නැහැ කුමක්ද විමුක්ති මාර්ගය පෙන්වලා දෙන්න. හැබැයි බණ කියනවා පසේ බුදුවරු. බණ කියලා බණ අහපු අය පසේ බුදුමයි වෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලාට මේ සත්‍ය ධර්මයේ පෙන්වන්න බෑ. දැන් පසේ බුදුරන් වහන්සේ කියන්නේ අවබෝධ කරගත්ත කෙනෙක්නේ. ස්වයංව අවබෝධ කරගත්ත කෙනෙක්. ඒතර දැන් සමන්ගේ අවබෝධය ඉස්මතු කරන්න බෑ. පිනපව කී හැකි, කුසල් ලකුසල් කී හැකි, මෙලෝ පරලෝ ගැන කී හැකි, සමාධියක් ගැන කී හැකි. මේ දැකපු සත්‍ය තමන් අවබෝධ කරගත්ත සත්‍ය ඉස්මතු කරලා පෙන්වන්න බෑ. එතකොට ඒ හැකියාව පසේ බුදුරන් වහන්සේට නැතිනම් අයි වෙන කෙනෙකුට තියනවද? වෙන කිසි කෙනෙකුට නැහැ. එහෙනම් අනිත් සියලු දෙනාම කියන්නේ කාගේ එකක්ද? තමන්ගේ අවබෝධය තමන් අවබෝධ කරගත යුතු තමන්ගේ වචන දෙකින්ද කියන්නේ? එහෙම කියනවනම් ඒක යෙදෙන්නේ නැහැ. බුදුරයන් වහන්සේගේ ධර්මය කියන්න ඕන. බුදුරන් වහන්සේ අවබෝධ කරගත්තේ ධර්මය කියන්න පුළුවන් උපරිම ආකාරයෙන් කිව්වා. ඒක වෙන කෙනෙකුට ආයි විග්‍රහ කරන්න බෑ. ඉතින් වෙන කෙනෙකුට පුළුවන් නම් පසේ බුදුරන් වහන්සේට පුළුවන් වෙන්න ඕනේ. දැන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට වඩා පසේ බුදුරන් වහන්සේ ශ්‍රේෂ්ඨනේ. ඇයි පසේ බුදු කෙනෙන්නේ? එතකොට නම් පසේ බුදුරන් වහන්සේට බැරි හැකියාවක් වෙන කෙනෙකුට තියෙනවද? වෙන කෙනෙකුට ඒ දෙන්නේ නැහැ. අනිත් සියලු ශ්‍රාවකයෝ එකයි ශ්‍රාවකයෝ කියලා කියන්නේ. ඒ ශ්‍රාවකයන් කියන්නේ කාගේ දෙයක්ද? අර තමන් අවබෝධ කරගත් අවබෝධය ඉස්මතු කරලා පෙන්වන්න හැකියාව තිබිච්ච බුදුරන් වහන්සේ පෙන්න පොදේ. ඒක නැතුව වෙන දෙයක් කියන්න ගියොත් එහෙම ඒක සම්පූර්ණයෙන්ම ධර්ම ප්‍රතිරූපකයක් විතරයි. ඊළඟ බුදුරණන් වහන්සේ මේ කල්‍යාණ මිත්‍රයා ගැන මෙන්න මේ වගේ සාකච්ඡාවක් යෙදුණා කියලා කුසල රජුරෝ එක කතා කරලා තස්මාතියතේ මහරජ එවං සික්කිතබ්බා මහරජනුඹත් ඒ නිසා මේ විදියට හික්මෙන්ද කල්යාණ මිත්‍ර සුතෝ භවිස්සාමි කල්යාණ මිත්‍රයන් යුක්ත වෙනවා කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකාති සම්පවංකෝති ඒවන් හිතේ මහරජ සික්කිතබ්බං ওই විදියට මහරජ නුඹ හික්මෙන්ද කල්යාණ මිත්‍රස්සතේ මහරජ කල්යාණ සහායස්ස කල්යාණ සම්පවංකස්ස අයං ඒ ඒකෝ ධම්මෝ උපනිස්සාය විහතබ්බං ඔන්න ඔය එකම දේ යොමු වෙලා ඒ කියන්නේ කල්යාණ මිත්‍රයාට යොමු වෙලා වාසය කරන්න අප්‍රමාදෝ කුසලේසු ධම්මේසු අන්න යා එතකොට කුසල් ධර්මයන් පිළිබඳව අප්‍රමාදී වෙනවා කියලා බුදුරන් වහන්සේ කුසල රජුරවන්ට දේශනා කියනවා අපමත්තස්සතේ මහරජ විහරන්තෝ අපමාදං උපනිස්සාය දැන් කල්යාණ මිත්‍ර ඇසුරට යමු වෙච්ච කෙනා අප්‍රමාදයට යමු වෙනවා අප්‍රමාදයෙන් යමු වෙලා වාසය කරනකොට ඉත්තහාගාරසේවම් භවිෂති රාජාකෝ අපමත්ත සිහිරතු අපමත් අපමාදං උපනිසාය හන්දමයන් අපමත්තං විහෙරාම අපමද්දං උපනිසාය මෙන්න මේ විදිහට ඔබ අප්‍රමාදීව වාසය කරනකොට කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන ඔබේ අන්තපුරියත් ඒකට යමු වෙනවා. මොකද කුසල රජුරෝ ඒකට යමු වෙච්ච නිසා. ඒ වගේම ඔබ ওই විදිහට වාසය කරගෙන ඔහොම යමු වෙන තැනදී අප්‍රමාදීව කටයුතු කරන තැනදී ඔබගේ අනිත් ශාස්ත්‍රීය කියන්නේ කුඩා රජවරු අන්න ඒ අයත් ඒකට යොමු වෙනවා. ඒ වගේම ඔබ ඒ විදිහට වාසය කරනකොට අප්‍රමාදයෙන් යුක්ත කල්යාණ මිත්‍ර ඇසුරෙන් වාසය කරන ඔබගේ සේනාව නැත්නම් යුද්ධ කරන සේනාවත් ඒකට යොමු වෙනවා. ඒ වගේම ගම්වැසියෝ ඒකට යොමු වෙනවා. එතකොට ඔබ අප්‍රමාදයෙන් වාසය කරනකොට ඔබ රකින්න නැත්නම් ඔබ තුල යැපෙන ඒ සියලු දෙනාව ඒකට යොමු වෙනවා. එහෙම යොමු වෙච්ච තැනදී ඒ සියල්ලම ඔබව රකිනවා. ඇයි? ආරක්ෂාවයි ඒ කටි ඔක්කොම ගුණයෙන් යුක්තයි. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ගාතාවක් කියනවා. භෝගේ පත්තේ මානියන උලාරේ අපරාපරේ අපමාදං ප්‍රසංසන්ති පුඤ්ඤ පුඤ්ඤ කිරියං පණ්ඩිතා අපමත්තෝ උබෝ අත්තේ අධිගන්නාති පණ්ඩිතෝ දිත්තේ ධම්මේච යෝ අත්තෝ යෝ වත්තේව සම්පරායිකෝ අත්ත සම් අත්තාබි සමයාදීරෝ පණ්ඩිතෝ පවුච්චති දැන් මෙතනදී මම එකයි කිව්වේ මේ කාරණා පිළිබඳවත් කොසල් රජුරුවන්ගේ තියෙන කාරණාවත් එක්කම කතා කරනවා මෙන්න මේ විදිහට අප්‍රමාදී වෙන යුක්ත වෙනකොට විශාල වූ සැපය පතන්නා වූ කියන්නේ සැපයක් හොයන කියන්නේ යහපත හොයන කෙනා අප්‍රමාදී වෙන්නට ඕනේ මෙන්න මේ පින කරන්නට නුවණැත්තම් මේ පින ප්‍රශංසා කරනවා. ඒ වගේ අප්‍රමාදී නුවණැති කෙනා මෙලව යහපතත් පරලෝ යහපතත් දෙකම ඇති කරගන්න මෙන්න මේ වීරියවන්තව ඔය සියලු කාරණා එයා කරනවා කියලා බුදුරණවහන්සේ කුසල රජුරවන්ට කියනවා. ඊළඟට පඨම අපුත්තක සූත්‍රය. මේ දේශනා වත් ඔබ අහලා තියෙන දේශනාවක් කුසල රජතුමා දිවා කාලයේ භාග්‍යතුන් වහන්සේ කරා යමු වෙනවා භාග්‍යතුන් වහන්සේ කරා යමු වෙලා වන්දනා කරලා ඉන්නකොට බුදුරන් වහන්සේ කුසල රජුගෙන් අහනවා කුතෝ හන්ද කුතෝ නුක්තං මහරජා ආගච්ඡසි දිවා දිවසාති මහරජා නුඹ මේ දවල් කාලයේ මේ කොහේ ඉඳලාද එන්නේ කියලා බුදුරන් වහන්සේ අහනවා. ඒ අවස්ථාවේ බුදුරන් වහන්සේට මහරජා කියනවා ස්වාමීනි ඉදබන්තේ සාවත්තියන් සෙට්ටෝ ගහපති කාලකතෝ ස්වාමීනි මේ සවැත් නුවර කලුරිය කරා එක සිටු ගෘහපති කෙනෙක් ඔහුට පුත්තු දරුවෝ හිටියේ නෑ ඉතින් ඔහුගේ ධනය මේ රජගෙට යවලා තමයි මම මේ එන්නේ එයාට තිබුණා 80 ලක්ෂයක් රත්තරන්. ඒ වගේම ත්‍රිදී ගැන කතා කරන දෙයක් නෑ. 80 ලක්ෂයක රත්තරන් තිබුණා. ඒ වගේම ඒ කොච්චර යාට එහෙම ධනයක් තිබුණත් එයා කෑම ගත්තේ කාඩිහොති බතුයි. එයාට එච්චර ධනයක් තිබුණත් වස්ත්‍ර පරිභෝග කිරීමේ වැරහැලි රෙදි කෑලි කිහිපයක් පරිභෝග කරේ. එච්චර ධනයක් තිබුණත් එයා යානාවක් මේ දිරපු යානාවක් තමයි පාවිච්චි කරේ එච්චර ධනයක් තිබිලත්. ඉතින් මම මෙන්න මේ ධනය රජගෙට යවලයි රජ භාණ්ඩාගාරයට යවලයි මේ එන්නේ. මහරජ ඒක එසේමයි මහරජ මෙන්න මේ කාරණාව එහෙමමයි කියලා බුදුරජාන් වහන්සේ මෙන්න මේ කාරණාව කියනවා. ඒ තමයි ඒමෙත මහරජ ඒමෙත මහරජ අසප්පුරිසෝකෝ මහරජ උලාරෝ බොහෝ ලබිත්වා නීව අත්තානං සුඛිතේ පිනේති. මහරජ අසත්පුරුෂයා විශාල ධනයක් තිබුණා තමන් සතුරු වෙ තමන් එකකින් පිනවන්නේත් නැහැ. නේ මාතාපිතරෝ සුඛේති පිනේති. අම්මලා තාත්තලාට උදව් කරන්නේ නැන පුත දහරං සුඛේති පිනේති. ඒ වගේම දරුවන්ට දෙන්නෙත් එහෙම් පිනවෙන්නෙත් නෑ. දාසයන්ට යොමු කරන්නෙත් නෑ. අනික් ඥාතීන්ට ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට දෙන්නෙත් නෑ. න සමන බ්‍රාහ්මණේසු මේ දක්ෂිනාවකින් යුක්ත ස්වර්ග විපාකයේ පිණිස යමු වෙන මේ ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ට ඒ දාණයද ඒකෙන් උපකාර කරන්නේත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් යමු වුණාට පස්සේ ඒ කියන්නේ තමන්ගේ පරිභෝග වස්තුව දුන්නේ නැත්නම් ඒ පරිභෝගයේ කරපු ඒ කියන්නේ තමන්ට ලැබෙච්ච දේ පරිභෝග කරන්නේ නැතුව ඥාතිත මිත්‍රාදීන්ට දෙන්නේ නැතුව ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණවරු දන් දෙන්නේ නැතුව ඉඳලා එයාගේ ධනිය මොකද වෙන්නේ රාජාව වහරන්ති. එක්ක රජවරු වරයි යනවා, නැත්නම් හොරු වරයි යනවා, නැත්නම් ගින්නෙන් වතුරෙන් විනාශ වෙලා යනවා. මෙන්න ওই වගේ දෙයක් තමයි මහරජ පරිභෝග නොකරපු ධනියට සිදුවන්නේ. තමන් විසීම පරිභෝග නොකරපු ප්‍රමණක් බ්‍රාහ්මණයන්ට දුන්නේ නැති ධනියට සිදුවන දේ ඔච්චරයි. ඒ තමයි රජවරු වරයි යනවා, හොරු වරයි යනවා, නැත්නම් විනාශ වෙලා යනවා. උදාහරණයක් බුදුරන් වහන්සේ දෙනවා මෙන්න මේ වගේ උදාහරණයක්. ලස්සන උදාහරණයක් ඒක. හරියට මහරජ මෙන්න මේ වගේ දෙයක්. අමනුෂ්‍ය අදුග්‍රහිත පොකුණු තියෙනවා. ඒ කියන්නේ අමනුෂ්‍ය අදුග්‍රහිතලා ඉන්න විශාල පොකුණු තියෙනවා. ඒකේ හොඳට වතුරක් තියෙනවා. සීතලයි, මිහිරි, රැලි නගන යුරු තියෙනවා, ලස්සනයි. නමුත් ජනයා ඒ කරා යමු වෙන්නේ නැහැ. ඇයි බයයි? අමනුෂ්‍යව සිටින නිසා ඒ පරිභෝග කරන්න බයයි. මෙන්න මේ විදිහට ජනයා ඒ පොකුණ අතහරිනවා. අතහැරියට පස්සේ ඒකේ වතුර පරිභෝග කරන්නේ නැහැ, බොන්නේ නැහැ, වෙන කිසි දෙයකට ගන්නේ නැහැ. ඒ පරිභෝග නොකරම හිඳිලා යනවා. අන්න ඒ වගේ බුදුරණවහන්සේ දේශනා කරන එවමෙයකෝ මහරජ අසත්පුරිසෝ මහරජ අන්න ඒ වගේ තමා සත්පුරුෂයා. ඒට විශාල ධනයක් තියෙනවා ලබනවා. නමුත් තමන් පරිභෝග කරන්නේ නැහැ. දරුවන්ට පරිභෝග කරන්න දෙන්නේ නැහැ. ඥාතීන්ට පරිභෝග කරන්න දෙන්නේ නැහැ. දසදස්සන්ට දෙන්නේ නැහැ. පින රැස් වෙන ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ට දන් දෙන්නේ නැහැ. එයාගේ ධනය විනාශලා යනවා හොරුන්ගෙන් ගින්නෙන් හජුන්ට එක්ව අයිති වෙනවා. කොයි වගේද? අර පොකුණක නැත්නම් අමනුෂ්‍ය ඉන්න පොකුණක පරිභෝග නොකරන ජලය පරිභෝග නොකරම සිඳී යන්නක් මෙන්. ඒතර ජලය තිබුණට ඒකින් පරිභෝග කරේ නැහැ. සත්පුරුෂකෝ මහරජා උලාරෝ බොහෝගේ ලැබිත්ව අත්තානං සුඛේති පිනේති සත්පුරුෂයා විශාල ධනයක් ලැබුණාම තමාව සතුටු කරවනවා. මාතා පිතරෝ සුකේති පීනේ අම්මා තාත්තව දරුවන්ව, දසිදස්සන්ව, ඥාතීන්ව ඒ වගේ සතුටු කරනවා. ඒ වගේම ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ට දන් දෙනවා. පින රැස් වෙන ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ට දන් දෙනවා. විශාල පිනක් රැස් කරගන්නවා. තස්සතේ බොහෝගෝ එවං සම්මා පරිබුඤ්ඤමානෝ ඔහු නිවැරදිව ලැබිච්ච ධනිය පරිභෝග කරා. නේව රාජානෝ හරෙන්ති රජවරු ගන්නෙ නෑ ඒක. නචෝරං හරෙන්ති සොරු ගන්නෙ නෑ. ගින්නට පිච්චෙන්නේ නෑ වතුරට අහු වෙන්නේ නෑ. අප්‍රියයට යමු වෙන්නේ නෑ රජවරුන්ට ඒක යමු වෙන්නේ නෑ. ඒවන් ඒවන් සිතේ මහරජ භෝගා සම්මා පරිබුඤ්ජමානා පරිභෝගං ගච්ඡanti අන්න එයා නෝ අපරික්ඛයන් ඒක පිරිහීමට නැත්නම් ඒක සිඳිල යන්නේ නැහැ. ඒක පරිභෝග කරා. නිකම් පරිභෝග නොවි විනාශ වෙච්ච දෙයක් බවට පත් වෙන්නේ නැහැ. උදාහරණයක් දෙනවා. හරියට මේ වගේ මහරජේ ගමක තියෙනවා, නියම් ගමක තියෙනවා සුන්දර පොකුණක්. මෙන්න මේ පොකුණේ මේ නගරේ මිනිස්සු නැත්නම් මේ ගමේ මිනිස්සු මොකද කරන්නේ? හොඳට මේක වතුර අරගෙන වතුර බොන්න ගන්නවා, නාන්න ගන්නවා, පරිභෝග කරනවා, හැම දෙයකටම පාවිච්චි කරනවා. එතකොට මොකද වෙන්නේ? දැන් අර පාවිච්චි නොකරපු එක එහෙම විනාශලා යනවනේ. පාවිච්චි කරපේ මොකද වෙන්නේ? ඒක පිරිසිදු කරන හැම දෙයක්ම සිද්ධ වෙනවා. ඒක හිඳිලා යන්නේ නැහැ කියනවා. අන්න වගේ කියනවා සත්පුරුෂයාගේ ස්වභාවය. තවන්ට ලැබිච්ච ධනිය පරිභෝග කරන්න යොමු කරනවා. පින රැස් වෙන විදියට යොමු කරනවා. එතකොට ඒක විනාශල යන්නේ අර පිරිස පරිහරණය කරන පකුණේ ජලයේ සිඳිලා විනාශල යන්නේ වගේ. ඔහුගේ ධනිය විනාශල යන්නේ කියනවා. පරිභෝග නොකරනදී විනාශල යනවා. සමහර ඉන්නේ සමහර කට්ටිය ඉන්නවා දැන් මේ හංගගෙන ඉන්නේ මිල මුදල් සමහරලාවට වේයෝ කාලාම විනාශල යනවනේ. ඒ වගේ ඒ කියන්නේ එච්චරටම සමහර ලෝභ ගති ඇති වෙන සමාජය තියෙනවා. ඒ කියන්නේ එච්චරටම අර ධානය කියන්නේ මේක කුමකටද තියෙන්නේ කියන කාරණාව දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ සත්පුරුෂයා සහ සත්පුරුෂයාගේ මේ ස්වභාවය බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. අසත්පුරුෂකමත් එක්ක තමයි ඔය විදිහට පරිභෝග කරන්න බැරි වෙලා විනාශ වෙලා ගියේ. නමුත් සත්පුරුෂ ගතියේ තියෙන කෙනා එහෙම වෙන්නේ නැහැ. අර ගමේ තියෙන විල වගේ. ඊළඟට ඒකම ගාථාවකින් බුදුරන් වහන්සේ දේශනා කරනවා අමනුෂ්‍යයන් විසින් අධිග්‍රහිතව වාසය කරන ඒ පකුණක් තිබ්බහම ඒ පකුණ කිසි කෙනෙක් පාවිච්චි නොකර සිඳී යනවා පරිභෝග නොකර සිඳී යනවා වගේ අසත්පුරුෂයාට ධානිය ලැබුණාම තමන් පරිභෝග කරන්නෙත් නෑ අනුන්ට දෙන්න හිතුව විනාශ වෙලා යනවා ඊළඟට වීරියවන්ත නොනති සත්පුරුෂයෙකුට සම්පතක් ලැබුණාම එයා ඒක අනුභව කරනවා දන්න පැනට යොමු කරනවා අනිත් අයත් එක්ක පරිභෝග කරනවා. අන්න ඔහු නිന്ദා ලබන්නතුව ස්වර්ගයේ ගිහිල්ලා උපදිනවා. මෙන්න මේ විදිහට බුදුරයන් වහන්සේ ඒ කාරණාව මුල් කරගෙන කොසල් රජුරවන්ට කියනවා. ඊට පස්සේ ඒ ඊළඟ පුත්තක සූත්‍රය, ဒုတိ ය පුත්තක සූත්‍රයේ තියෙනවා ඒකේ නිදාන කාරණාව එක්ක. ඒ කියන්නේ මේක විග්‍රහ කරලා පෙන්නනවා මෙයාට මෙහෙම වෙන්න හේතු වෙයි දැන් මෙතන විග්‍රහ කරා අර සත්පුරුෂය සහ සත්පුරුෂයාගේ ගති ලක්ෂණ දෙක. ওই විදිහටම දිවාරෑ දිවා කාලයේ කොසල් රජතුමා ආවට පස්සේ කොහින්දලා දාව කියන කාරණාවේදී මෙන්න මේ මේ සිද්ධිය කියනවා. ඒ තමයි මෙන්න හිම ධානිය තිබුණා. ඒ ධානිය පරිභෝග කරන්න නැතුව හිටියා. ඒක මම මේ රාජ භාණ්ඩ හරියට යවලා එන්නේ එයා කිසි දෙයක් පරිභෝග කරේ නැහැ. අවස්ථ පරිභෝග කරේ නැහැ. හරියට කෑවේ බීවේ නැහැ. කියලා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ සිද්ධිය කලින් සිද්ධියක් කියලා කියනවා. ඒවමෙතම් මහරජ, ඒවමෙතම් මහරජ, භූතපුබ්බන්සෝ මහරජ. මහරජ අතීත වෙච්ච සිද්ධියක් මේක. ඒ තමයි අතීතේ හිටියා සිටුවරයෙක්. ඒ සිටුවරයා ඉන්න කාලේ හිටියා තගරසිකී නාම පච්චේක බුද්ධං. තගරසිකී කියලා පසේ බුදු කෙනෙක්. මේ පසේ බුදුරන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිනකොට දැක්ක මේ සිටුවරයා පසේ බුදුරන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. දේට සමනස්ස පින්ඩන්ති වත්වා උට්ටායසන පක්කම මේ ශ්‍රමණයාට පින්ඩ පාස දෙන්නයි කියලා 16 කට කිව්වා. ඒතර පසේ බුදුරන් වහන්සේ තමයි වැඩි. මේ ශ්‍රමණයාට පින්ඩ පාස දෙන්න කියලා මේ සිටුවරයා කිව්වා. ඊළඟට 16 මොකද කරේ? ඒක අහලා මේ පින්ඩ පාතේ තමයි දාණය හොඳට පාත්‍රයේ පිරෙව්වා. හොඳට පාත්‍රයේ පිරෙව්වා. මේ සග්‍රසිකේ බුදුරයන් වහන්සේගේ පාත්‍රය හොඳට පිරෙවට පස්සේ කවුද මේ සිටුවරයා දැක්කා මේ පාත්‍රයේ මෙච්චර ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් දාණය තියෙනවා. එහෙම දැක්කට පස්සේ මෙයාට හිතෙනවා මෙන්න මේ දුන්න දාණය මේ 16ක් අනුභව කරා නම් මට වැඩක් ගන්න තිබ්බා. මේ දුන්න ටිකෙන් දාසයෙක් මේක කෑවනම් මට වැඩක් ගන්න නිකන්නේ මේ දුන්නේ කියලා මේ සිටුතුමාට හිතුණා. ඒ වගේම මේ සිටුවරයාට දරුවොත් නැති වැඩ සමහරලාවට තමන්ගේ ධනය හේතු කරගෙනම ධනය රැක ගන්නම තමන්ගේ බෑණෙක් නැත්නම් යාළුවෙක්ගේ දරුවෙක් වගේ කවුරු හරි එක්කෙනෙකු ජීවිතේ තොර කරා මේ ධනය රැක ගන්න අර ධනය යයි කියලා. මේ තකරසිකේ බුදුරජාන් වහන්සේ කාලේ යංකෝසෝ මහරජ සෙට්ටෝ ගහපති තකරසිකී පච්චේක බුද්ධම් පින්ඩපාතං මෙන්න මේ පසේ බුදුරයන් වහන්සේට මේ පින්ඩපාතයේ දීලා දුන්න කාරණාවත් එක කර්ම විපාකයේ සත්වරක් සුගතියේ ඉපදුනා. බලන්න එතකොට මේ ඒ බුදුරයන් වහන්සේට ඒකයි මේ පින්කෙත කියනකොට අර මේ තමන් හිතේ පැහැදීමක් ඇති වෙනස දෙන්න කියන්නේ නැහැ නේ. ඒතකොට දෙන්න ලබන අග්‍රම කෙනෙක්නේ. එතකොට ඒ හේතු කරගෙන මේ පසේ බුදුරන් වහන්සේට පින්දබත දාණය දීම හේතු කරගෙන කර්ම හේතු කරගෙන ඔහු හත්වතාවක් සුගතියේ ඉපදුනා. සුගතියේ ඉඳලා කර්ම කියන්නේ සුගතිය කියන දිව්‍ය ලෝකෙ විතර නෙවෙයි මනුස්ස ලෝකෙට දාලානේ සුගතියේ ඉපදලා කර්මය ගෙවුවා. ඒක ඉතුරු ටික තමයි මේ ජීවිතයේ මේ ගෙවුවේ. මොකක්ද ඒ ඉතුරු ටික අර පසේ බුදුරන් වහන්සේට දාණය දීමේ විපාකය. එතකොට ඒ දානේ දීමේ විපාකේ හත් වතාවක් ඉපදිලා අවසාන ටික තමයි මේ ඉපදුනේ ඒ විපාකයේ දෙන්න පුණ්‍ය විපාකේ. ඒ තමයි අච්චර දානයක් ලැබුණේ. ඒ වගේම මහරජ මේ සිටුවරයා දාන දීලා පසුතැවුණානේ අයියෝ මේ පින්ඩපාතේ වැඩකාරට දුන්නා නම් මට වැඩක් කරගන්න තිබ්බා කියලා. අන්න ඒ හේතු කරගෙන එයාට ධනය හම්බුණාට කණ්ඩ නැමින්නේ හිත. කෑම කණ්ඩ හොඳට අර සල්ලි වියදම් කරන්න හිත නැමින්නේ. පරිභෝග කරන්න හිත නැමින්නේ. ඇඳුම් පළඳින් අඳින්න හිත නැමෙන්නේ නැහැ. යාන වාහන ගන්න හිත නැමෙන්නේ නැහැ. ඇයි දීලා හිත අපහදවා ගත්තා. ඒ නිසා හිත ලැබෙන හිත නැමෙන්නේ පංචකාමයෙන් විදවන්න හිත නැමෙන්නේ. ඒ වගේම මහරජා මේ වස්තුව හේතු කරගෙන තමන්ගේ යාළුවගේ සොහයුරාගේ දරුවා මරපු හේතුවෙන් එයාට දරුව ලැබුණේ නැහැ. එතකොට බලන්න කර්ම විපාකෙ දෙන හැටි. දරුවා මරපු හේතුවෙන් දරුවා ලැබුණේ ධනිය ලැබුණා දන් දුන්න නිසා පරිභෝග කරන්න හම්බුන්නේ දීලා හිත පහදවා ගත්ත නිසා. මේ පුතා මෙන්න මේ පුතා මට දරුවා මරපු නිසා ඒක නිසා යාට මෙහෙම අවුරුදු 10000 ගණන් එයාට මෙන්න මේ විදිහට නරකාදී පස්සේ පැහෙන්න වෙනවා මෙහි ඉතුරු ටික විඳවන්න. මේ අවසානයේට අර පුණ්‍ය විපාකේ ප්‍රතිඵල ලැබුණා. නමුත් ඊට පස්සේ එයාට විශාල කාලයක් නරකාදී පැහෙන්න වෙනවා. ඉතින් ඔන්න ඔය රාජසන්තක වුණේ ඔය නිසයි. අර කර්ම විපාකය යාට ජීවිතේ හම්බ වුණා. ඊළඟට දැන් එයාගේ පරණ පින ගෙවිලා ඉවරයි. අලුත් පිනක් රැස් කරගත්තේ නෑ. එයා දැන් මහා රෞරව කියන නරකයේ ඉපදුනා. මහා රෞරවරුවන් නිරයන් උපවත්තේ. දන්න මහා රෞරව නිරේ ඉපදුනා. මෙන්න මේ ගෘහපතියා මහා නරකයේ ඉපදුනා කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. ඊළඟට ඒකම ගාතාවකින් කියනවා දඤ්ඤං ධනං රජතං ජාත රූපං පරිගහංචා පෙදත්ති කිංචි දාසා කම්මකාරා පෙසා යේ චස්සං අනුජීවිනෝ සබ්බං නාදාය ගන්තබ්බං සබ්බං නික්ඛිප්ප ගාමිනං බුදුරණවහන්සේ දේශනා කරනවා මේ දානයත් ධනයත් රන් රිදී ආදී සියලු දේවලුත් තමන් සන්තකේ සියලු දේවලුත් මෙහෙකරුවන් අනික් උදවිය සමග ජීවත් වෙලා ඉන්න හැම දෙයක්මත් කිසි කෙනෙක් අරගෙන යන්නේ නැහැ. ඒ ඔක්කොම දාලා යනවා තමන් ළඟ තියෙන. ඒ වගේම නමුත් යම් කිසි කෙනෙක් යංච කරෝති කායේන වාචාය උදචේතසා තං ඊතස්ස සකං හෝති තංච ආදාය ගච්ඡති තංචස්ස අනුහං හෝති ඡායවන පායිනි යම් කිසි කෙනෙක් කයින් වචනෙන් සිතින් යම් දෙයක් කරනවද අන්නේ දේ විතරයි Tamanට අරගෙන යන්න තියෙන්නේ Taman අත්මහැරෙන සෙවණැල්ල වගේ තස්මා කරෙය්‍ය කල්යාණං නීචයන් සම්පරායිකං පුඤ්ඤං පුඤ්ඤානි පරලෝකස්මින් පතිත්තා හොಂತಿ පාණිනන්ති ඒ නිසා පරලෝ යහපත පිණිස හේතු කර හේතු වෙන්නා වූ මේ සත්‍යයන්ට පිහිටවන පිටවන්නේ පින විතරයි කියලා බුදුරයන් වහන්සේ කොසල් රජුරවන්ට කියනවා. ඉතින් මේකේ තව සූත්‍ර පහක් තියෙනවා. ඉතුරු කාරණා අපි ඒකත් කරලම අවසන් කරනවා. මොකද ඊළඟට හවස තියෙන තව ලස්සන සූත්‍ර ටිකක් තියෙනවා. ඒ පහත් පොඩි සූත්‍ර පහක් තියෙන්නේ සරල කරුණු ටිකක් තියෙන එකත් කරලා අපි අවසන් කරමු. කෝසල සංයුත්තේ කෝසල වග්ගයේම ඊළඟට පුද්ගල සූත්‍රය. පුද්ගල සූත්‍රයේදී බුදුරයන් වහන්සේ ළඟට පසේනදී කොසල් රජතුමා ඇවිදින්න භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ විදිහට මහරාජ මහරාජ කුසල් ලෝකෙහි පුජ්‍යල හතර දෙනෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චත්තාරෝ මේ මහරාජ පුද්ගලෝ සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් කතමේ චත්තාරෝ තමෝ තමෝ පරායනෝ තමෝ ජෝති පරායනෝ ජෝති තමෝ පරායනෝ ජෝති ජෝති පරායනෝ මේ ලෝකේ ඉන්නවා පුජ්‍යලයන් හතර දෙනෙක්. ඔබත් අහලා ඇති මේක. අඳුරෙන් අඳුරට යනවා. අඳුරෙන් එළියට යනවා. එළියෙන් අඳුරට යනවා. ඊළඟට එළියෙන් එළියට යන පුජ්‍යලයන් හතර දෙනෙක් මේ ලෝකේ ඉන්නවා. කවුද මේ තමෝ තම පරායන? ඒ කියන්නේ කවුද මේ අඳුරෙන් අඳුරට යන පුජ්‍යලයා? අඳුරෙන් අඳුරට යන පුජ්‍යලයා තමයි හීන කුලේ යම් කිසි කෙනෙක් උපදිනවා සැඩල් කුලේ. එයාට හරියට කෑමට බීමට දෙයක් නැහැ. හරිම දිලිඳුයි ඉන්නේ. දුකසේමා ජීවත් වෙන්නේ. හරිම විරූපී ලස්සන නැහැ. එක්කෝ එක එයාගේ විවිධාකාර ලෙඩ රෝග තියෙනවා. සමහරවිට හරියට කංග හෙන්නේ විවිධ විදියට දුකකින් වාසය කරන්නේ. අන්න අඳුරට ඇවිදිලා. මෙන්න මේ ඉන්න කෙනා කිසි විදියකින් පිනක් දහමක් කරන්නේ නැහැ. නැවතත් කරන්නේ වැරදි දෙයක්මයි. අන්න යා අඳුරෙන් අඳුරට යනවා. එයා නැවත දුගතියට යමු වෙනවා. බුදුරණන් වහන්සේකට ලස්සන උදාහරණයක් දෙනවා. ඒක මේ වගේ දෙයක්. අන්ධකාරයේ අන්ධකාරයට යනවා, කළුවරෙන් කළුවරට යනවා කියන වගේ දෙයක්. ඒ කියන්නේ අඳුරෙන් අඳුරටමයි ගියේ, කළුවරෙන් කළුවරටමයි ගියේ. ඊළඟ බුදුරණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ යම් කෙනෙක් අඳුරෙන් එළියට එනවා කියලා කියන්නේ. මෙන්න මේ විදිහටම අඩු කුලයක දිලිඳු වෙලා ඊටාම රෝගාතුරව ඒ වගේම කන්න බොන්න නැතුව යම් කිසි කෙනෙක් උපදිනවා. එහෙම ඉපදිච්ච කෙනා පිනමයි සිද්ධ කරන්නේ යහපත් දෙයමයි කරන්නේ. තියෙන දේෙන් දන් දෙනවා. සිත කය වචනය දැකගෙන පින දහම කරගෙන සිල් රැකගෙන වාසය කරනවා. අන්න ඒ කෙනා ස්වර්ගයේ උපදිනවා. ඒක හරියට මෙන්න මේ වගේ උදාහරණයක් දෙනවා. යම් කිසි කෙනෙක් බිම ඉඳලා පුටුවකට නගිනවා. පුටුවේ ඉඳලා අස්සයක් පිටට නගිනවා. අස්සයාගේ පිටේ ඉඳලා ඇතෙකුගේ පිටට නගිනවා. ඇතාගේ පිටේ ඉඳලා මාලිගාවකට නගිනවා. අන්න ඒ වගේ යා ඉහළටමයි යන්නේ කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුරන් වහන්සේ දේශනා කරනවා කවුද මේ එළියෙන් අඳුරට යන එක්කෙනා? යම් කිසි කෙනෙක් මේ ලෝකයේ උපදින උසස් කුලයක, සම්භාවනීය කුලයක, මහා ධනයක් ඇතිව රන් රිදීම් ආදී සියලු දේවල් ඇතුව උපදිනවා. කෑම්බින් ඇඳුම් පැළඳුම් ඕන තරම් තියෙනවා. නමුත් එයා කිසිම විදිහකට කුසල් දහමක් කරන්න යොමු වෙන්නේ නැහැ. එයා කරන්නේම වැරදි. අන්න යා මොකද වෙන්නේ? මැරලා ගිහිල්ලා දුගට යනවා. ඒක මේ වගේ දෙයක් කියනවා. හරියට පුරුෂයෙක් මාලිගාවක ඉඳලා ටෙක් පිටට බහිනවා. ඇතාගෙන් අස්සයෙක් පිටට යනවා. අස්සයාගේ පිටින් පුටුවකට යනවා. පුටුවෙන් බිමට යනවා. බිමට වැටෙන කෙනා අන්න ඒ වගේ තමයි බිම ඉඳලා යා අඳුරට යනවා වගේ එළියේ ඉඳලා අඳුරට යන කෙනා ඒ වගේ කියනවා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා කවුද මේ එළියෙන් එළියට යන කෙනා? මහා ධානයක් ඇතුව ඒ වගේම ලස්සන රූප සම්පන්නයක් ඇතුව ඉහළ කුලයක කෙනෙක් උපදිනවා. එවැනි කෙනා හොඳට සිත කය වචනේ මුල් කරගෙන කුසල ධර්මයන්මයි කරන්නේ, දන් පෑන් දෙනවා, කරන්න පුළුවන් සියලු විදියට සත්පුරුෂකමින් යුක්තව කටයුතු කරනවා අන්න ඒ කෙනා නැවත සුගතිය උපදිනවා. එයා තමයි එළියෙන් එළියට යන කෙනා. ඒක හරියට මේ වගේ දෙයක්. ඒ තමයි යම් කිසි කෙනෙක් පුටුවකින් පුටුවකට යනවා, අසුපිටින් අසුපිටට යනවා, හස්තියගේ පිටින් හස්තියගේ පිටට යනවා, මාලිගාවකින් මාලිගාවට යනවා වගේ. එයා එළියෙන් එළියටම යමු වෙනවා කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. මහරජ මෙන්න මේ හතර දෙනා තමයි මේ ලෝකේ දකින්න ලැබෙන්නේ. ඊළඟ බුදුරණවහන්සේ ගාතාවක් ඊළඟට කියනවා. දිරිද්දෝ පුරිසෝ රාජා සද්දෝ හෝති මච්චරි. කදරියෝ පාප සංකප්පෝ මිච්ඡාදිත්‍ය නාදරෝ. සමනේ බ්‍රාහ්මණේ ചാපි අඤ්ඤේ ചാපි වනිබ්බකේ. අකෝසේති පරිභාසේති නත්ති හෝති රෝසකා රදමානං නිවාරේති යාව මානාන භෝජනං අර කාරණා බුදුරණවහන්සේ තවත් පැහැදිලි කරනවා ඒ තමයි දිලිඳු පුජ්‍යලයක් ඉන්නවා ශ්‍රද්ධාව නැහැ, මසුරුයි, පාපී, මිත්‍යා දෘෂ්ටිකයි. ඔහු අනුන්ට කිසිම විදියට මෛත්‍රී සහගත ස්වභාවයක් නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ඉල්ලන ඉල්ලන්ගෙන කොට ආක්‍රෝෂ කරනවා, බනිනවා, පරිභව කරනවා. නැහැයි කියලා කියනවා දෙන්නේ නැහැ. ඉල්ලන කෙනෙකුට දෙන්නේ නැහැ. දෙන්න හදන දේත් වළක්වනවා. දැන් අද ගොඩක් කියලාට දන් දෙන්න හදනකොට උදව් කරන්න හදනකොට ඒක වළක්වනවා. මෙන්න මේ කට්ටිය මරණට පස්සේ මොකද වෙන්නේ? අඳුරෙන් අඳුරටම යනවා. එතකොට බලන්න යම් කිසි කෙනෙක් දෙන්න හදන දේ වළක්වන එකත් විශාල අකුසලයක්. නරකාදීයටම යනවා. අන්න ඒ වගේ තමයි ඒ ශ්‍රද්ධාව නැති ඒ වගේම මසුරු යුක්ත කෙනාගේ ස්වභාවය. හැබැයි යම් කිසි කෙනෙක් දිලිඳු ඉන්නවා. හැබැයි ආ ශ්‍රද්ධාවන්තයි මසුරු නෑ. ශේෂ්ඨ හැකියාවල් වලින් යුක්තයි ඉල්ලන අයට දෙනවා ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ට සලකනවා ගෞරව කරනවා ගුණස්නින් නැගිටිනවා මෙන්න මේ අය මැරෙනකොට අඳුරෙන් එළියට ගිහිල්ලා දෙව්ලොව උපදිනවා බුදුරණවහන්සේ මෙතනින් මෙතන ආමන්ත්‍රණය කරනවා මේ කොසල් රජුරවන්ට ජනයාගේ අධිපති ශේෂ්ඨ ශේෂ්ඨ කෙනා කියලා ආමන්ත්‍රණය කරලයි මේ කාරණාව කියන්නේ ශේෂ්ඨ රජතුමනි මෙන්න මෙහෙම සිදු වෙනවා. ජනයාගේ ශේෂ්ඨ රජතුමනි කියලා ඊළඟ කාරණාව කියනවා. ඒ තමයි යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට යහපත් දේ කරනවා නම් ඒ යහපත් දේම එයාට ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා මහරජතුමනි ධනවත් ශ්‍රද්ධාව නැහැ. ඒ වගේම හරීම මසුරුයි මිත්‍යා දෘෂ්ටිකයි අනුන්ට දෙන්නේ නැහැ. ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ට අක්‍රෝෂ කරනවා ඉල්ලන් එනකොට දෙන්නේ නැහැ. ඊළඟට ඉල්ලන දෙන්න හදන කෙනාටත් දෙන්න දෙන්නේ නැහැ. මෙන්න මේ අය ගිහිල්ලා එළියෙන් අඳුරට යනවා නරකාදී උපදිනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් ධනවත් කෙනෙක් වෙනවා ශ්‍රද්ධාවන්තයි මසුරු නෑ දන් දෙනවා. ඒ වගේම ශ්‍රමණක් බ්‍රාහ්මණවරයන්ට දන් දෙනවා. ඉල්ලන කෙනෙකුට දෙනවා. දන් දෙන එක වළක්වන්නේ නෑ. අන්න යා කෙනා ගිහිල්ලා සුගතියේ උපදිනවා කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඊළඟ සූත්‍රය අයක අයකා සූත්‍රය. ඒ කියන්නේ නැත්නම් අත්තම්ම, කිරියම්ම, ආචියම්ම ගැන වදාළ දේශනාව. කොසල් රජතුමා දහවල් කාලේ වාග්යතුන් වහන්සේ ළඟට ඇවිදilla වන්දනා කරලා වාග්යතුන් වහන්සේට මෙන්න එහෙම කියනවා. වන්දනා කරාට පස්සේ බුදුරන් වහන්සේ භාගමේ රජතුමාගෙන් මෙහිම අහනවා. නුඹ මේ දවල් කාලේ කොහේ ඉඳලාද කොහේ යන ගමන්ද කියලා අහනවා. ඒ වෙලාවේ මේ කොසල් රජතුමා කියනවා ස්වාමීනි මගේ අත්තම්මා නැත්නම් ආච්චියම කලුරිය කරා ගොඩක් වයසයි මහලොයි ඒ කියන්නේ 120ක් ආයුෂ මේ වින්දා ඉතින් එයා කලුරිය කරා නමුත් මට එයා හරිම ප්‍රියයි ඉතින් ඒ මම මම ඒ ප්‍රියකමත් එක්ක මම හරි කැමති වුණා. ඒ තව ජීවත් වෙනවා නම් යම් කිසි කෙනෙකුට හැකියාව තිබුණා නම් ජීවත් කරන්න කලුටි කරන්න එපා කියලා ලබන්න මම එයාට හස්තියෙක් අස්වැයෙක් නැත්තම් ගම්වරයක් ඕන දෙයක් දෙන්න මම කැමැත්තක් තිබ්බා. නමුත් ඒක කරන්න බැරි වුණා. ජීවත් වුණේ නැහැ. මරණයටපත් වුණා. බුදුරණවහන්සේ දේශනා කරන මහරජා ඒක එහෙමමයි. මහරජා ඒක එහෙමමයි. මහරජ මේ ලෝකේ සියලු දෙනාම ඔය මරණය උරුම කරමා ඉන්නේ සබ්බන්තේ මහරජ මරණ ධම්මා මරිය පරියස මරණ පරියස පරියෝසාණං මරණං මරණයටම යමු යමු වෙලායි තියෙන්නේ ඊළඟ බුදුරන් වහන්සේ එහෙම කිව්වට පස්සේ ආචාර්යම් බන්තේ අබ්බූතම් බන්තේ යාව සුභාසිත මිදම් බන්තේ භගවතා සබ්බේ සත්තා මරණ ධම්මා භාග්‍යතුන් වහන්සේගේ භාසිතය හරිම සුභාසිතයි. සියලු සත්‍යා මරණය උරුම කරගෙන ඉන්නේ. මරණය ඉක්මවලා නැහැ කියන එක හරිම සුන්දරයි. ඒක ඇත්තමයි. ඒව මේ තම මහරජ මහරජයෙක් එහෙමමයි සබ්බේ සත්තා මරණ ධම්මා. සියලු සත්‍යයන් මරණය උරුම කරගෙන ඉන්නේ. මරණය ඉක්මවලා නැහැ. ඉතින් ඒ නිසා කය මිදීමෙන් සියලු දෙනාම මරණයටපත් වෙනවා කියලා බුදුරජාන් වහන්සේ මේ කොසල් රජුන්ට පැහැදිලි කරනවා. ඊළඟ බුදුරන් වහන්සේගේදී ගාතාවකුත් පැහැදිලි කරනවා. සබ්බේ සත්තා මරිස්සන්ති මරණන්තං ජීවිතං යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පහප පලෝපගා නිරයන් පාප කම්මන්තා පුඤ්ඤ කම්මං ච සුගතින් තස්මා කරයේ කල්යාණං නිචයෝ සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨිතං හොಂತಿ පාණ්ණන්ති හැම සත්වයක්ම මැරලා යනවා ජීවිතේ කෙලවර වෙන්නේ මරණයෙන්. ඒ නිසා පින්පව අනුව තමයි එයාට කර්මයේ විපාක දෙන්නේ. පව් කරපු කෙනා නිරේ දුක් විඳිනවා, පින් කරපු කෙනා සුගතියම වෙනවා. ඒ නිසා මෙලව පරලව දෙලවම යහපත කරන්න ඕන කෙනා මෙන්න මේ පිනමමයි කරන්න ඕනේ කියලා බුදුරයන් වහන්සේ ගාථාවෙන් කියනවා. ඊළඟ දේශනාවත් මේ කොසල් රජුරෝ මුල් කරගෙනම තියෙන්නේ කොසල් රජතුමා බුදුරන් වහන්සේ ළඟට ඇවිදilla මෙන්න මේ විදියට අහනවා. කතිනකෝ බන්තේ ලෝකස ධම්මා uppajjamanan uppajjati අහිතාය දුක්ඛාය අපහසු විහාරාති ස්වාමීනි මේ ලෝක ධර්මිය යම් කිසි දෙයක් අපහසු වෙනසතන් දුක් පිණිස හේතු වෙනවා නම් එය හේතු වන්නේ කුමක් මුල් කරගෙනද දුකට හේතු වන්න දේ හටගන්නේ කුමක් මුල් කරගෙනද තයෝකෝ මහරජ ලෝකස ධම්මා uppajjamanan uppajjanti අහිතාය දුක්ඛාය අපහසු විහාරාය තුනක් තියෙනවා දුක අහිත පිණිස හේතු වන කාරණා උපදින්න හේතු මොනවාද හේතුන? ලෝභකෝ මහරජ, ලෝභය, දේශය, මෝහය මෙන්න මේ කාරණාව අහිත පිණිස දුක් පිණිස හේතු උත්පාදයට උපකාර වෙනවා. ලෝභෝ දෝසෝච මෝහෝච පුරිසං පාපකේතසා හිංසන්ති අත්ථ සම්භූතං තවසාරංච සම්පලන්ති බුදුරණන් වහන්සේ දේශනා කරන ලෝභයත්, ද්වේෂයත්, මෝහයත් තමන්ගේ පවිතු සිතුවිලුත් පුජ්‍යලයාව පෙලා දානවා විනාශ කරනවා කොයි වගේද මං ගීසරෙත් මේ වගේම උදාහරණයක් පෙන්නවා ඒ තමයි අරටුවත් පොත්තත් එකම වෙච්ච ගහක ගෙඩි හඩගත්තා වගේ අරටුවත් පොත්තත් එකම වෙච්ච ගහක පල හටගත්තා වගේ Taman තුල තියෙන ලෝභ දේශ මොහය තුලින්ම තමන්ව විනාශ කරනවා ඒ කියන්නේ මොකද්ද කෙසෙල් ගහේ අරටුවයි පොත්තයි දෙකම එකයි පළ හටගත්ත කියන්නේ ගහම විනාශ වුණා. අන්න ඒ වගේ තමා තුළ ලෝභ ද්වේෂ මොහ ඇතිනම් ඒ ක්‍රියාවෙන් තමාමයි විනාශ වෙන්නේ. ඊළඟට ඊළඟ දේශනාවත් කොසල් රජතුමා මුල් කරගෙනමයි තියෙන්නේ. බුදුරන් වහන්සේ ළඟට ආව කොසල් රජතුමා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙන්න මේ වගේ දෙයක් අහනවා. කතනකෝ බන්තේ දානං දාතබ්බන්ති. ස්වාමීනි දන් දෙන්න ඕන කාටද? බුදුරණවහන්සේගෙන් අහනවා දන් දෙන්න ඕනේ කාටද? ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා යතකෝ මහරජා චිත්තං පසීදති. මහරජා ඔබේ හිත පහදිනවා නම් එතෙන්ද දන් දෙන්න. ඊළඟට අහනවා කාටද දන්නවද මහත්ඵල? ඉස්පලින් අහුව ප්‍රශ්නේ තමයි කාටද දන් දෙන්න ඕන නැත්තේ? හිත පහදින්න දන් දෙන්න කත්ත කත්තපන බන්තය දෙන්නම් මහපලන්ත. කාට දුන්නොත් මහපලයිද? ඊළඟ බුදුරණන් දේශනා කරනවා අඤ්ඤං කෝවිත මහරජ කත්තං දානං දත්තබ්බං අඤ්ඤං පනේතං කත දින මහ ප්‍රව ප්‍රශ්න දෙකක් ඇහුවේ. ඒ තමයි කොහෙද දන් දෙන්න ඕන කියලා බැහැවා. ඒක එක ප්‍රශ්නයක්. ඊළඟට ඇහුවා කාට දුන්නොත්ද මහත්ඵල වෙන්නේ? දන් දෙන්න ඕන නැත්නම් ඔබට හිත පහදින තැනට. ඒ වගේ මහත්ඵල වෙන්නේ කොතනින්ද? සීලවතෝකෝ මහරජ දින්නම් මහප්පලං නොසතා දුස්සීලෝ සිල්වත් කෙනාට දන් දුන්නොත් මහත්වය දුස්සීලයට නෙමෙයි තේනේ මහරජ තංචේ පටිපුච්චි යේතෙන් මෙන්න මේ විදිහට ඔබ ඒ ඕක වටහා ගන්නට ඕනේ ඊළඟට බුදුරණවහන්සේ තංකින් මඤ්ඤති මහරජ මහරජ ඔබගෙන් මම මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා ඔබ කියන්න මේකට උත්තර ඔන්න ඔබට යුද්ධයකට යන්න සිද්ධ වෙනවා. යුද්ධයක් කරන්න හැටි වෙනකොට ඔබට දැන් යුද්ධ සේනාවක් රැස් කරගන්න ඕනේ, එකතු කරන්න ඕනේ. එතකොට දුනු ශිල්පවලට බිය, ඒක දන්නේ නැති නුපුරුදු, ඒක පුරුදු නැති, බියගුල් වෙවුලන රාජකුමාරයෙක් ආවොත් ඔබ ඔහුව පෝෂණය කරනවද? ඔහු යුද්ධය සඳහා යොමු කරනවද? යොමු කරන්න පෝෂණය කරනවද? පෝෂණය කළා ප්‍රයෝජනයක් වෙනවද? නෑ, මම ඒක ඔහුව පෝෂණය කරන්නේ නෑ. මොකද ඒ බඳු කෙනෙක් පෝෂණය කරා කියලා ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේම ඔබට බ්‍රාහ්මණ බ්‍රාහ්මණ වංශික කුමාරයෙක් ආවොත් ඒ විදිහට යුදු ශිල්ප දුනු ශිල්ප උගන්වනකොට ඒකට බයේ අයින් වෙන ඔබ ඔහු පෝෂණය කරනවද? නැහැ. ඒ වගේම ගෘහපතියෙක් සාමාන්‍ය ගෘහපති හීන කුලේ එක එක කුල වලින් අහනවා මේ වගේ කෙනෙක් ආවොත් ඔබ පෝෂණය කරනවද? එයා ඒකට බය හැංගෙනවනම් පෝෂණය කරන්නේ නැහැ. ඒ වගේම පින්වත් ඒ වගේම මහරජ ඔබ මෙන්න මේ වගේ ආවොත් ඒ කියන්නේ ඔබට යුද්ධ පුහුණු කරන්න සේනාවක් හොයනකොට යුද ශිල්පයේ දක්ෂ දුනු ශිල්පයේ දක්ෂ හොඳ පුරුද්දක් තියෙන බය නැති කෙනෙක් ආවතනදී ඔබ ඔහුව පුරුදු කරනවද නැද්ද පුරුදු කරනවා ඒ වගේම බ්‍රාහ්මණ කෙනෙක් ඒ වගේම ශුද්‍ර කුලේ ඒ වගේම මේ එක එක අය ශිල්ප දක්වන අය ගැන අහලා යාලා හොඳට ශිල්ප දක්වනවා නම් බියගුරු නැතිනම් ඔබ ඔහුව පෝෂණය කරනවා නේද කියලා අහනවා. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරන ඔන්න ඔය විදිහමයි මහරාජ. එවමෙවකෝ මහරාජ. ඔහොමයි මහරාජ. ඒ පික්කුලා අගාරස් මානගාරියම් පබ්බදිතා හෝති. මේ ශාසනයේ ඉන්නවා මේ එක එක කුල වලින් ඇවිදිලා පැවිදි වෙච්ච අය අනේ අයට දන් දුන්නාම පංචාංග විපහීනා පංචාංග සමන්න අංග පහක් ප්‍රහාණය කළා අංග පහක් යුක්ත වෙලා එකේ කුල වලින් ඇවිල්ලා පැවිදි වෙච්ච අය ඉන්නවා අංග පහක් ප්‍රහාණය කළා අංග පහක් උපදවාගෙන කතමානි පංචාංගානි පහානි හොಂತಿ මොකද්ද ප්‍රහාණය කරපු අංග පහ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පහ ප්‍රහාණය කළා කොහමද උපදවාගෙන ඉන්න පහ අන්න අසේක සීලයෙන් අසේක සමාධියෙන් අසේක ප්‍රඥාවෙන් අසේක විමුක්තියෙන් අසේක විමුක්ති ඥාන දර්ශනය. ඒ කියන්නේ කවුරු ගැනද මේ කියන්නේ? රහතන් වහන්සේ කියන්නේ මෙන්න මේ අයට දුන්නොත් තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ කුසල රජුරවන්ට දේශනා කරනවා. ඒ වගේම ගාථා ටිකකින් බුදුරණවහන්සේක තවදුරටත් කියනවා යම් කිසි තරුණ කෙනෙක් දුනු ශිල්ප කුසලතාවය ආදී කාය වීරියක් දකින්න ලැබෙනවා නම් ඔහු යුද්ධේ ඉදිරියට යන්න දක්ෂයි නම් අන්න ඔහුව තමයි පෝෂණය කරන්න ඕන නැති අදක්ෂ කෙනාව පෝෂණය කරන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ඉවසීමත් තතේව කන්ති සෝරච්ච ධම්මා යස්මින් පතිට්ඨිතා ඉවසීම ඒ වගේම කීකරුකම සුවච කීකරුකම ඒ වගේම නිවනට යොමු වෙච්ච ගතිය කියන්නේ ධර්මයට යොමු වෙලා ධර්මයටම ගරු කරන ගතිය. ඒ වගේම ආර්ය ස්වභාවය කියන්නේ ආර්ය වූ தත්වයටපත් වෙන්න අවශ්‍ය නැත්නම් ප්‍රඥාවෙන් තමරියා උත්තන්ති මේධාවී කියන්නේ විශාල ප්‍රඥාවකින් යුක්ත කෙනාට ඒ වගේම කාරේ අසමේ රම්මේ වාසයේත් බහුසුතේ පාපංච විචනේ කෛරා දුග්ගහේ සංකප්ප අන්නේ ඒ වගේ බහුසුත ඒ වගේම සිත් ඒ වගේ අයට යම් කිසි කෙනෙක් මේ ආරණ්‍ය පෑන් පොකුණු ආදී දේවල් සක්මන් මාළු ආදී දේවල් කරවනවා කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා අර දක්ෂ කෙනා පෝෂණය කරනවා වගේ අනනං පානං කාදනීයං. ඒ වගේම ආහාර පාන කැවිලි ඒ වගේම මේ සියලු දේවල් වලින් ඒ රහතන් වහන්සේලා නැත්නම් ඒ උත්තමයන් වහන්සේලාව පිනවනවා පූජා කරනවා කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. ඒ වගේම යතාහි මේඝෝ තනයන් විජ්ජුමාලී සත්තක්ඛු සතක් හෝ තලං තලං නින්නංච පුරේති අ비වසං වසු වසුන්දරා ඒ වගේ තමයි මේ බුදුරණවහන්සේ දේශනා කරනවා හරියට විදුලි එළිය විහිදෙන සිය ගණන් වලාකුළු ඇති වැස්ස ගුගුරා ඇද හැලෙන පොළව තෙමාගෙන වලගොඩලි පුරවාගෙන යනවා වගේ. කියන්නේ වැස්ස සම්පූර්ණයෙන් මේ වලගොඩලි පුරවාගෙන යනවා වගේ අකුණු ගහ ගහ වහිනකොට ශ්‍රද්ධා සම්පන්න සද්ධාවෙන් යුක්ත තත්ත සද්ධා සුතවා මේ සද්ධාවෙන් යුක්ත කෙනා ආර්ය ශ්‍රාවකයා හරිම ඥානවන්තයි අන්නේ කෙනා භෝජන පිළියෙල කරලා ආහාර පාන පිළියෙල කරලා ඉල්ලගෙන ඉන්න අය සතුටු කරනවා ඉල්ලන් එන අයව සතුටු කරනවා දන් දෙනවා ඒ වගේම ඒ දානේ දීලා එයා හරිම සතුටින් තමයි ඒ දන් දෙන දේ ගැන අනිත් අයටත් ඒ ගැන කියලා වර්ණනා කරනවා හරියට වැස්ස වහිනකොට අහස ගුගුරු දාලා වහිනකොට එයාගේ ජීවිතය අර අර සම්පූර්ණයෙන් ගංගාවල් නැත්නම් වල් ගොඩලි ඔක්කොම පිරලා යනවා වගේ පුණ්‍ය ගංගාවල් වලින් පිනෙන් එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් පිරලා යනවා කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. ඊළඟට අවසාන දේශනාව මේකත් අහලා තියෙන දේශනාවක්. ඒ තමයි පසේනදී කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේ ළඟට ආවට පස්සේ භාග්‍යතුන් වහන්සේ බුදුරන් වහන්සේගෙන් මෙන්න මේ වගේ බුදුරන් වහන්සේ කොසල් රජතුමාගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහනවා. යානිතානි වන්ත මේ බුදුරන් වහන්සේ ඉස්ලාම රජතුමා කියනවා මේ කොහෙන්ද ලැහුව ආවා කිව්වට පස්සේ ස්වාමීනි මම මේ යානිතානි රඤ්ඤේ කත්තියස මුද්ධාවතිත්තස්ස ඉස්සරිය මද මත්තානි කාම කාමගේද පරිවෘත්තිතං ජනපද වත්ති පරියුත්ථානි මහන්තං පටවි මණ්ඩලං අන් බුදුරණ මේ කවුද කොසල් රජුරුව කියනවා ස්වාමීනි මේ මහා පෘථිවියේ මණ්ඩලයේ දිනපු ඔටුනු පළඳපු රජවරු ඉන්නවා. ඉතින් රජතුමාගේ කාර්යය ගැන කියන්නේ. ඒ කියන්නේ රජතුමා මට මේ විශාල කාර්යයක් තියෙනවා. ඒ කියන්නේ වැඩ කටයුතු තියෙනවා. මම යසවිසුරු කාම සැප සම්පත් යුක්ත වාසය කරන්නේ. ඒ වගේම ජනපද තියනවා පාලනය කරන්න. ඒ රාජකාරී කරලා එන ගමන් එහෙනම් බුදුරන් වහන්සේ අහනවා රජතුමනි ඔබ මෙන්න මේ ගැන හිතන්නේ මොකද්ද? හිතන්න නැගිනිර පැත්තෙන් ඔබගේ විශ්වාස කටයුතු ඔබ වචනේ පිළිගන්න පුළුවන් රාජ සේවකයෙක් ඇවිදලා කියනවා දේවයන් වහන්සේ මේ නැගිනර දිශාවෙන් එනවා මේ අහස උසට පෙරලගෙන පෙරලගෙන විශාල ගල් පර්වතයක්. මෙන්න මේ ගල් පර්වතයේ තුලින් ඔක්කොම විනාශ කරගෙන ඉන්නේ. සියලු දේ විනාශ කරගෙන එනවා. එතකොට යට කරගෙන ඉනවා. ඉතින් දේවයන් වහන්සේ ඔබ ඔබට කළ හැකි දෙයක් කරන්න මැනව කියලා කියනවා. ඒ වගේම රජතුමනි බටහිර දිශාවෙන් නැත්නම් අනිත් දිශාවෙනොත් ওই විදිහටම විශ්වාසවන්ත කටයුතු කෙනෙක් ඇවිදිලා ওই කාරණාව කියනවා. ඔබට කළ යුතු දෙයක් කරන්න කියලා. මේ විදිහට හතර දිශාවෙන්ම විශාල පර්වත හතරක් පෙරලගෙන පෙරලගෙන එනවා කියලා එහෙම කියනකොට ඔබට කියනවා ඔබ කැමති දෙයක් කරන්න කියලා, ඒ කියන්නේ ඔබට කළ යුත්තක් කරන්න කියලා කියනවා. ඒ අවස්ථාවේ මහා ඒ අවස්ථාවේ රජතුමනි ඔයා ඔයාකාට භයානක විදිහේ සිදුවීමක් සිදු වුණොත් ඔබ මොකද්ද කරන්නේ? ඒ අවස්ථාවේ රජතුමා කියනවා ස්වාමීනි, ඔවැනි භයානක සිදුවීමක් වෙනවා නම් සිව් දිසාවෙන් මෙහිම ගල් පර්වත හතරක් පෙරලගෙන එනවා නම් මේ ධර්මයේ හැසිරීම හැර නැත්නම් මේ ධහම සිහි කිරීම හැර වෙන කරන්න දෙයක් නැහැ. තමන් කරපු දේ විතරයි සිහි කරගන්න තියෙන්නේ. හැබැයි ඒක රජතුමාට ඒ කාරණාව තේරුණා. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා මහරජ ඔබට කාරණාවක් කුළු ගන්නණ්ඩයි මම මේ පැහැදිලි කරේ. ඒ කියන්නේ ඔබට කාරණාවක් ඉස්මතු කරන්නයි මම මේ කාරණාව පැහැදිලි කරේ. ඒ තමයි මහරජ මේ ජරා මරණ කියන කාරණාව ඔබව ඉක්මවාගෙන ජරා මරණ දෙක ඔබව මැඩගෙන ජීවිතේ කරා යමු වෙනවා. අදිවත්තමානී මේ බන්තේ ජරා මරණ කිමස් අත්තාති කුමද්ද එතකොට කියනවා ස්වාමීනි ඒ ජරා මරණය මැඩගෙන යන තැනදී මට කරන්න තියෙන්නේ කර පුණ්‍ය ක්‍රියාවක් සිහි කරන එකක් විතරයි මේ ජරා මරණ ඔබ කරා යනකොට කළ යුතු කාරණා වහනකොට ඒක විතරයි කරන්න තියෙන්නේ කියලා රජතුමා කියනවා ඊළඟට යානි තානි බන්තේ රඤ්ඤං කත්තියස්ස මුද්ධාවසිට්ඨස්ස ස්වාමීනි මේ හජ කටයුතු කටයුතු තියෙන රජතුමාට මේ විදිහේ ජනපද පරිහර පරිභෝග කරන්න නැත්නම් මේ පරිපාලනය කරන්න ආදී තියෙන තැනදී ඔය කිසි දෙයක් නැත්නම් මේ ජරා මරණයට යොමු වෙලා ඉන්නවා නම් අර කිසි දෙයකින් ජරා මරණ ඉක්මවන්න හැකියාවක් නැහැ. තමන්ගේ රාජ කුලෙන් ඒ වගේම කිසිම දෙයකින් මේ දේ ඉක්මවන්න බෑ කියලා බුදුරයන් වහන්සේට රජතුමා කියනවා. ඒ සේනාවට කිසි කෙනෙකුට මේ ජරා මරණ ඉක්මවන්න බෑ. තමන්ගේ හිතවත් කිසි කෙනෙකුට ඉක්මවන්න බෑ කියලා. හතරන් රිදී ධන දහන්නේ මොන දේ තිබුණත් ඒ කිසි දෙයකට ජරා මරණ ඉක්මවන්න බෑ. ධර්මයේ හැසිරීම සහ පින කිරීමමයි කල යුත්තේ කියලා කොසල් රජ්ජරුව බුදුරන් වහන්සේට දේශනා කියනවා. ඊළඟ බුදුරන් වහන්සේ උදාහරණයක් ඒ කාරණාව මුල් කරගෙන පැහැදිලි කරනවා. අහස උසට විශාල පාරවතයක් ආත්මසින් හැමතැනින්ම සියලු දේ විනාශ කරගෙන එනවා වගේ මේ ජරා මරණ දෙක අපි යට කරගෙන එනවා. ජරා මරණ අපි යට කරගෙන එනකොට කුලය මුල් කරගෙන, ධනය මුල් කරගෙන කිසි දෙයකින් ඒ බේරගන්න බේරෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ජරා මරණ දේ සමන්ගේ සේනාවට කිසි දෙයකට ඉක්මවන්න බෑ වගේම නුවණැති කෙනා වීරියෙන් යුක්තව නතන්ත හත්ති භූමින් රත්න රතානං නපත්තියා නචාපි මන්ත යුද්ධේන සක්කාජෙත්තුන් දනේනවා තස්මාහි පඬිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ බුද්ධේ ධම්මේච සංවේච දිහිරෝ දිහිරෝ සද්දං නිවේසයන් නුවණති කෙනා මොකද කරන්නේ සත් සත්පුරුෂ කෙනා බුදුරන් වහන්සේ ධර්මයේ සංග්‍රහ කරේ ශ්‍රද්ධාව පිහිටවාගෙන යෝ ධම්මචාරේනං කායේන වාචාය උදචේතසා ඉදේවත්තං ඉදේවණං පසංසන්ති පෙච්ච සග්ගේ ප්‍රමෝදಂತಿ අන්න ඒ කෙනා සිතින් කයෙන් වචනයෙන් ධර්මයේ හැසිරিলা මෙලවත් යහපත ලබනවා පරලොවස් සුගතිය උපදිනවා. ඉතින් එතනින් කෝසල සංයුත්තේ ඉවරයි ඊළඟට තියෙන්නේ මාර සංයුත්තේ මං විවේකයක් දුන්නේ නැති ඒක අර එකම කරුණු ටිකක් තියෙන නිසා ඒක ඉවර කරන්න ඕන නිසා මොකද පින ගැන කරපු විග්‍රහ සහ අපේ අපි ගොඩක් අහපු සමහර කාරණා ඒ තුල තියෙන්නේ. ඉතින් එහෙනම් අද විවේකයක් ගන්න වෙලාව නැහැ. ඒ නිසා අපි පොඩි වෙලාවක් බුද්ධ පූජාවක් හදගන්න ඕනේ. එහෙනම් පොඩි ලබාවයි. 11 10 වෙනවා. එහෙනම් අපි සුරු වෙලාවක් 11:10 වගේ වෙනකන් භාවනා කරමු ඊට පස්සේ දානි ගන්න පුළුවන්. දෛ දේරුවන් සර්. හොඳයි කවුරුත් සාදු කියන්න. බුදුරන් වහන්සේ දේශනා කරන්ට දුන උතුම් බුද්ධ වචන අපේ ජීවිතය තුළට අපි අහන්න ලැබෙන එක මිනිස්සෙක් අපට ලැබෙන වටිනා අවස්ථාවක්. එකයි බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ ධර්ම ශ්‍රවණය දුර්ලභ දෙයක්. මේ ලෝකයේ ලැබෙන කාරණා එක්ක වළනකොට ධර්ම ශ්‍රවණි දුර්ලභ කාරණාව. දුර්ලභ වූ සද්ධර්ම ශ්‍රවණයක් ඇහෙනවා කියන කාරණාව අපේ ජීවිතේ වාසනාවන්ත කරගන්න පුළුවන්. සංයුතනිකායේ පළමු පොත් වහන්සේ තුල අපි කතා කරමින් සිටින්නේ මේ සගතක වර්ගයේ සූත්‍ර පිළිබඳව දැන් අපි මාර සංයුත්තේ තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි අහලා තියෙනවා බුදුරන් වහන්සේ පිටිපස්සේම මාරයා ඇවිල්ලා බුදුරන් වහන්සේව නොමග යවන්න නැත්නම් බුදුරණවහන්සේගේ වැරද්දක් පුංචි වැරද්දක් කළලා ඒක ඔස්සේ බුදුරණවහන්සේ අපිරිසිදු බව නැත්නම් නොමග යවීමට උත්සාහ කළ බව. නමුත් කිසිදු වැරද්දක් හොයාගන්න බැරි වෙච්ච අවස්ථා පිළිබඳ දේශනාවේ සඳහන් වෙන කරුණ තමයි මාර සංයුත්තේ තියෙන්නේ. පළවෙනි සූත්‍රය තමයි තපෝකම්ම සූත්‍රය. ඒවා මේ සුතං ඒකන් සමයන් භගවා උරුවේලායන් විහෙරති භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරේ කාලේ උරුවේල නිරංජරා ගන්තීරේ අජපාල නුගරුක මුල බුදුරණවහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වෙලා පළමු කාලෙත මුල් කාලේ අතකෝ භගවතෝ රහෝගතස්ස පටිසල්ලීනස්ස එවං චේතසෝ පරිවිතක්කෝ උදපාද භාග්‍යවතුන් වහන්සේ උදකලා එනකොට මෙහිම විතරකයක් සිතවිල්ලක් ඇති වුණා. මුත්තෝ වත්තම්මිතායා දුක්කර දුක්කරකාරිය කායස් සාදු මුත්තෝ වතම්මිතාය අනත්තං සංහිතාය අනත්ත සංහිතාය දුක්ඛ දුක්ඛරකාරියා භාග්‍යතුන් වහන්සේට හිදුණා මම මේ දුෂ්කර ක්‍රියාවෙන් මිදිච්ච එකම හරිම වැදගත් නැත්නම් පුදුම වටිනාකමක් තියෙන මිදිච්ච එකමයි හොඳ සිහිය හොඳට පිහිටවාගෙන තමයි සිහිය හොඳට සිහියෙන් යුක්තව කටයුතු කිරීමෙන් අර්ථයට යොමු වන තැනයි තමයි මේ දුෂ්කර ක්‍රියාව අතහරින්න පුළුවන්කමක් ලැබුණේ කියලා බුදුරන් වහන්සේට හිතට සිතවිල්ලක් ආවා. ඒ අවස්ථාවේදී අතකෝ මාරෝ පාපිමතෝ පාපිමා භගවතා භගවතෝ චේතසෝ චේතෝ පරිවිතක්ක මඤ්ඤාය යේන භගවා තේන උපසංකම උපසංකමිත්වා ගාථායන් අජ්ජභාසි භාග්‍යතුන් වහන්සේ ළඟට මාරය ඇවිදිලා මෙන්න මෙහෙම කියනවා තපෝ කම්මා අපක්ඛම්ම යේන සුජ්ජන්ති මානවා අසුද්ධා මඤ්ඤසිතුද්දෝ සුද්ධි මග්ග පර පරද්දෝති මාරයා කියනවා පිරිසිදු වෙන්න තියෙන කාරණාව මේ කියන්නේ මේ තපස ඔය දුෂ්කර ක්‍රියාව තමයි පිරිසිදු වීමට තියෙන කාරණාව අන්න ඒක ඔබ අතහැරලා ඒකෙන් ඔබ ඉවත් වෙලා පිරිසිදු වෙන්නේ නැතුවම ඔබ පිරිසිදු වුණා කියලා හිතනව නේද ඔබ මාර්ගයේ වරද්දවාගෙන දුෂ්කර ක්‍රියාව අතහැරපු එකට තමයි මාර්යා කියන්නේ. බුදුරණාහි වෙලාවේ මාර්යාට කියනවා අනත්ත් සංහිතං යත්වා යංකින්චි අමරං තපං සබ්බං නත්වා නත්වාහං හෝති පියාරිත්තංව ධම්මති මේ අර්ථයක් නැති අමරණම් කියන මේ තපස නැත්නම් දුෂ්කර ක්‍රියාව අර්ථයක් නැති ඔය අමරණම් වූ මේ දුෂ්කර ක්‍රියාව මන්න මොකද්ද කියන කාරණා වටහා ගත්තා. ඒ වගේ මෙහිගේ කිසිම වැඩක් ඇති දෙයක් නෙමෙයි කිසි වැඩක් නෙමෙයි සබ්බන්නාන්තා වාහං හෝති පියරි පියරිත්තංව ධම්මති කිසිම ගන්න දෙයක් නැති දෙයක් ඒක කිසි වැඩක් නෑ ඒක හරියට මේ වගේ කියනවා ඔය දුෂ්කර ක්‍රියාව කියන කාරණාව විශාල කියන්නේ සැඩ පහරවල් තියෙන මහා දුෂ්කර විදිහට සාගරය තියෙන තැනක නැවක් දනු කෑලි දෙකකින් අරගෙන යනවා වගේ වැඩක් මේ දුෂ්කර ක්‍රියාව. විශාල සැඩපහරවල් තියෙන, සුළං තියෙන ඒ කියන්නේ මරු කතරක නැත්නම් අර අමාරු තැනක නැවක් ලී කෑලි දෙකකින් පදවම් යනවා වගේ වැඩක් තමයි මේ දුෂ්කර ක්‍රියාව. සීලං සමාධින් පඤ්ඤා පඤ්ඤංච මග්ගම් බෝධාය භාවයන් පත්තෝස්මින් පරමං සුද්ධින් නිහතෝ ත්වම්සි අත්තකාති බුදුරණවහන්සේ දේශනා කරනවා සීලයත් සමාධියත් ප්‍රඥාවත් මෙන්න මේ ආර්ය මාර්ගය නැත්නම් මේ සත්‍ය අවබෝධ වීම පිණිස මං පුරුදු කරා පුරුදු කළා ඒ පරිසුද්ධත්වයට මංපත් උනා මාරයව නොඹ විනාශ වෙලා ගියා කියලා බුදුරයන් වහන්සේ මාරයාට ඒ ගාථාවෙන් කියනවා ඊළඟ මාර්යා බුදුරණවහන්සේ දැනගත්තා කියලා මාර්යා දුකසේ අතුරුදහන් වෙලා යනවා. ඊළඟ දේශනාව තමයි නාග සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ අවස්ථාවෙත් මේ උරුවේල ජනපදයේ නිරංජරා ගන්තීරයේ බුදු වෙලස් මුල් කාලේ වැඩ වාසය කරනකොට භාග්‍යතුන් වහන්සේ එලි මහණේ වැඩ වාසය කරනකොට මෙන්න මේ වගේ වැහි වැහි පොද ටිකක් ගියාට පස්සේ මාරයාට හිතුණා බුදුරයන් වහන්සේ බය කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ යවස එලිමහන් ඉන්නකොට පොඩි වැස්සකුත් ගියා. මාරයාට හිතුණා බුදුරයන් වහන්සේ බය කරන්නට ඕනේ කියලා හිතාගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට ඒ කියන්නේ බය කරන විදිහට ඇත් රජෙකුගේ වේශයක් අරගෙන ඇතෙක්ගේ වේශයක් අරගෙන ආවා. ඒ ඇතා හරිම භයානක විදිහට ඒ කියන්නේ කළු ගලක් වගේ ඔලුවක් රිදී පාට දල දෙකක් ඊළඟට නගුලක් වගේ හොඬ වැලක් දරාගෙන බහේ කරන්න බුදුරණවහන්සේ ළඟට මාරයා එනවා. ආවට පස්සේ බුදුරණවහන්සේ මාරයා හඳුනගෙන මේ වගේ ගාතාවක් කියනවා. සංසාරං දීග මද්ධානං වන්නං කତ୍වා සුභා සුභං අලන්තේ තේන පාපිමා නිහතෝ ත්වම්සේ අත්තකාති මේ සංසාරේ බොහෝ කාලයක් මං සැරිසරාගෙන ඒ කියන්නේ සුභ අසුභ දේත් එක්ක සුභ අසුභ කාරණා එක තමයි මෙච්චර කාලයක් මේ සංසාරේ සැරිසරාගෙන ආවේ සැරිසරන්නේ නමුත් මම ওই සියලු දේවල් ඒ ඔක්කොම ඉක්මවලා ඒ කිසි දෙයක් දැම්මට නැහැ ඒ නිසා මාරිය නුඹ පෙරදුනා කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. ඊතර බය කරනකොට බය වෙන්නේ ඇයි අකමැති දෙයත් එක්කනේ. එතකොට සුභ අසුභ කියන කාරණා එක තමයි මේ සසරේ මෙච්චර කාලයක් ආවේ. නමුත් ඒ ඔක්කොම මම ඉක්මෙව්වා. ඒ කිසිවක් මට නැහැ. ඒ නිසා මාරිය නොබ විනාශයටපත් වුණා කියලා බුදුරයන් වහන්සේ දේශනා කරාට පස්සේ මාර්යා අතුරුදහන් වෙලා යනවා දුකසේ. ඒ කියන්නේ මේ ලෝකේ සුභ අසුභ කියන සියලු දේවල් පැනවෙන්නේ කාටද? පුජ්‍යලේකට එහෙනම් බුදුරජාණන් වහන්සේ සියලු දේ ඊතර වෙච්ච නිසා ආත්මය කියලා ගැනීම සම්පූර්ණයෙන් ඉක්ම වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේට නැත්නම් රහතන් වහන්සේලාට සුභ අසුභ කියලා පැනවීම දෙන්නේ නැහැ. එතන මාර්යා ওই කාරණාව දන්නේ නැති නිසා තමයි මේ වගේ කාරණා කරන්නේ බය කරන්නේ. කියන්නේ කොහෙන් හරි අඩුවක් හොයාගන්න හදන්නේ. ඊළඟ දේශනාව දැන් මේ නාග සූත්‍රය කරේ ඊළඟට සුබ සූත්‍රය ඒ කාලෙත් භාග්‍යවතුන් වහන්සේ උරුවේල ජනපදයේ බුද්ධත්වයට පත්වෙච්ච මුල් කාලේ වැඩ වාසය කරනකොට භාග්‍යවතුන් වහන්සේ එලිමහානේ රාත්‍රී අන්ධකාරයේ වැඩ වාසය කරනකොට අර වගේම පුංචි වෙහි පොදක් ගියා මාරයාට හිතුණා බුදුරයන් වහන්සේව බය කරන්න ඕනේ කියලා ලොමු දහ ගන්න ඕනේ කියලා බුදුරන් වහන්සේට තිගන්නවන විදිහට බය කරවන විදිහට එක එක දේවල් මාරයා රූප පෙන්වන්න ලස්සන කැත පටන් ගත්තා. බුදුරන් වහන්සේ හඳුනගත්ත මේ මාරයා කියලා. හඳුනගන්න බුදුරන් වහන්සේ ආයත් මාරට ගාතාවකින් කියනවා සංසාරං දීග මද්ධානං වන්නං කත්වා සුභා සුභං අලන්තේ තේන පාවිමා නිහතෝ සම්සියත් අන්තක යේච කායේන වාචාය මනසාච සුසංගුතා නතේ මාර වසානුගා නතේ මා මාරස්ස බද්දුගාති බද්ධ ගූති බුදුරණවහන්සේ දේශනා කරනවා මේ සංසාරේ මෙච්චර කාලයක් ආවේ මේ සුභා සුභ කියන කාරණා එක තමයි නමුත් ඒ ඔක්කොම මම ඉක්මවලා තියෙන්නේ ඒ නිසා ඕවා ගැන මට වැඩක් නැහැ. ඕවාගෙන් කිසි වැඩක් නැහැ මට. නුඹ මාර්යා පරාදයටපත් වුණා. නුඹ විනාශ වුණා. ඉච්ච කායන වාචාය මනසාච සංගතමේ කයත් වචනයත් සිතත් සංගත සංවත කරගත්තාට පස්සේ සංවර කරගත්තාට පස්සේ නැතේ මාර වසානුකු මාර්යාගේ වසඟයට එන්නේ නැහැ මාර්යාගේ වසඟයට යන්නේ නැහැ. මාර්යාගේ බැම්මෙන් නිදහස් වෙනවා මාර්යාගත වෙසී බවටපත් වෙන්නේ නැහැ කියලා බුදුරන් වහන්සේ මාර්යාට කිව්වා. මාර්යාය අවස්ථාවේ දුකෙන් යන්න ගියා බුදුරන් වහන්සේ මාව හඳුනගත්තා කියලා. ළඟට පඨම පාස සූත්‍රය මේ ඔක්කොගෙම තියෙන එකම වගේ ටිකක් මාර්යා ලස්සන කරුණු ටිකක් තියෙනවා. එකම විස්තරයක් මාර්යා එක එක අවස්ථාවේ කරපු දේවල්. භාග්‍යවතුන් වහන්සේ ඉසිපතන මිගදායේ වැඩ වාසය කරනකොට භික්ෂුන් වහන්සේලා අමතනවා තත්‍රකෝ භගවා බික්කෝ ආමන්තේසි විකෝති බදන්තේ තිතේ බික්කෝ භගවතෝ පච්චස්සෝසුම් භගවාතදවෝති භික්ෂුන් වහන්සේලා අමතුවට පස්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා භික්ෂුන් පිළිවදන් දුන්නාම බුදුරණවහන්සේ මේ වදාලා මයංකෝතුං මයංකෝ භික්කවේ යෝනිසෝ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ සම්මපදාන අනුත්තරා විමුක්තං අනුප්පත්තා අනුත්තරා විමුක්තිං සච්චි කතා බුදුරණවහන්සේ දේශනා කරනවා මහණෙනි මම යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් විමසීමෙන් යෝනිසෝ සම්මප්පදාන නුවණින් යුක්තව වීරිය කිරීමෙන් මොකද දැන් දුෂ්කර ක්‍රියාවෙත් වීරියක් කරානේ හැබැයි නුවණින් යුක්තව නෙමෙයි අන්න බුදුරණවහන්සේ මෙතන ලස්සන වදක වචනයකුත් දානවා යෝනිසෝ මනසිකාරා යෝනිසෝ සම්මප්පදාන නුවණින් විමසීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තව අනුත්තරා විමුක්ති අනුප්පත්තා අනුත්තරා විමුක්ති සත්‍යගත පත් නොවන විමුක්තියට පත් වුණා. ත්වම්පි කික්කවේ යෝනිසෝ මනසිකාරා යෝනිසෝ සමපදාන අනුත්තරා විමුක්තිං අනුපාපුනාති අනුත්තරං විමුක්තිං සච්චි කරෝති. නුඹලාත් මහණෙනි මෙන්න මේ විදිහට නුවණින් විමසලා නුවණින් යුක්තව වීරිය කරමින් ඒ අනුත්තරෝ විමුක්තියට පත්වන්න කියලා බුදුරන් වහන්සේ භික්ෂුවන්ට අනුශාසනා කරනවා. එතකොට එහෙනම් බලන්න මෙතන විශේෂයෙන් වීරිය ගැන සඳහන් වෙන කාරණාවේදී යෝනිසෝ වශයෙන් වීරිය වෙන්නට ඕනේ නුවණින් යුක්තව වීරියක් වෙන්නට ඕනේ නුවණ පෙරදැඩි කරගෙන එහෙම නොවුනොත් විමුක්ති මාර්ගයේ සඳහා වීරියක් බවට පත් වෙන්නේ නැහැ විමුක්ති මාර්ගයක් පිණිස වීරියක් බවට පත් වෙන්නට ඕන මාර්යා මේක දැනගෙන මාර්යාගේ අවස්ථාවේ එතෙන් දැවිදිලා මේදී ගාතාවක් කියනවා මේ මාර්යාගේ ගාතාවක් ඈ බද්දෝ සිමාර පාසේනං යේ දිබ්බායේ ච මානුසා මාර බන්ධන බද්ධෝසී නමේ සමන මොක්කසි බුදුරණවහන්සේට මාරයා කියනවා මෙන්න මේ විදිහට මේ දිව්‍ය වූ බන්ධන නැත්තම් මේ දිව්‍ය වූ බන්ධනයක් තියනවාද මිනිසුන් පිළිබඳව යම් බන්ධනයක් තියනවා දිබ්බ දිව්‍යයන් වශයෙන් මිනිස්සු වශයෙන් යම් බන්ධනයක් තියනවාද ඒ සියල්ලෝම මායාවෙන් බැඳලා ඉන්නේ ඒ කිසි කෙනෙක් මගෙන් මිදිලා නැහැ කියලා මායා බුදුරණවහන්සේට කියනවා ඔය මිනිස්යන්ගිත් ඔය දිව්‍යයන්ගිත් සියලුම අය මට බැඳිලා ඉන්නේ මිදිලා නැහැ. මුත්තෝහං මාර පාසය මාර පාසේන යේ දිබ්බායච මානුසා මාර බන්ධන මුත්තෝම්හි නිහනෝ ත්වම්සි අන්තකාති මාරය මේ සියලු දිව්‍ය සහ මනුස්ස කියන මේ සියලු බන්ධනයන්ගෙන් මිදිලා ඉන්නේ. ඒකේ අම් බන්ධනයකදී කිසි බන්ධනයක් දැම් නැහැ. ඒ සියල්ලක් මිදුණා. නුඹ විනාශ වුණා මාරය කියලා බුදුරණවහන්සේ මාරයට කියනවා මාරය අවස්ථාවේ දුකින් යුක්තව යන්න යනවා ဒုတိ ය ဒုတိ ය පාස සූත්‍රයේ දෙවෙනි එකේදී බුදුරණවහන්සේ මිගදාය වැඩ වාසය කරනකොට ඉසිපතනාරාමේ භික්ෂුන් වහන්සේලා අමතලා මෙහිම දේශනා කරනවා මුත්තෝහම් භික්කවේ සබ්බ පාසේ හියේ දිබ්බා යේ මානුසා තුම්මේ වික්කේ මුත්තෝ සබ්බපාසෙහියේ දිබ්බා යේ මානුසා බුදුරණවහන්සේ දේශනා කරන බලන්න මේ දෙක ගැලපෙනවා කලින් කලින් කීප එකට පස්සේ වෙච්ච සිද්ධිය. බුදුරණවහන්සේ දේශනා කරනවා බිමහණෙනි මම මේ සියලු දිව්‍ය මනුස්ස බන්ධනයන්ගෙන් බිඳුණා. සියලු බන්ධනයන්ගෙන් බිඳුණා. තුම්මෝ භික්ඛවේ මුත්තෝ නුඹලා සියලු මනුස්ස සියලුම දිව්‍ය මනුස්ස බන්ධනයන්ගෙන් මිදුණා. තරද භික්ඛවේ ටාරිකාං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතාය සුඛාය දෙමනසාය නුඹලා හැස් නුඹලා බොහෝ ජනයාට හිතසුව පිණිස ලෝකයේ අනුකම්පාව පිණිස අර්ථයේ පිණිස දේ මිනිසුන්ගේ සැපයේ පිණිස හැසිරෙන්න කියනවා ධර්මයේ දේශනාවට යන්න කියනවා මායි කියන දේ මග දෙක එක මගක දෙන්නේ කියන්න එපා මායි කියන දේවේ ආගමිත්ත දේශේද වික්‍රේ ධම්මං ආදි කල්යාණං මධ්‍ය කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බඤ්ඤණං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේත උඹලා දේශනා කරව මේ මුල මැදාග පිරිසිදු අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත බඹසරට හේතු වන්නා වූ මේ ධර්මය. ඒතරේ බුදුරණවහන්සේ පෙන්වා දුන්න මේ ධර්මයේ දේශනා කරන්න කියනවා. සම්ති සත්තා අපර අපරජක මේ කෙලෙස් අඩු තියෙන කට්ටිය මේ ධර්මයේ ඇහුන් නැත්තම් පිරිහිලා යාවි. කෙලස් අඩු කට්ටේ ඉන්නවා. ඒ කියන්නේ අර උඩට පිපිච්ච උඩට ආපු නෙළුම් පොහොට්ටු වගේ අන්නේ අය ඉන්නවා. ඒ අය පිරීලා යාවේ මේ ධර්මය වුණ නැත්තම්. භවිස්සාන්ති ධම්මාස අඤ්ඤාතාරෝ එනිසා මේ ධර්මයේ දේශනා කරන්න කියලා මේ ඒ කට්ටිය අවබෝධ කරගන්නවා ඒ ධර්මය අහුවට පස්සේ. අහම්පි භික්කවේ යේන උරුවේලං සේනානිගාමෝ තේනුප සංක්‍රමති ධම්මා දේශනායති මම උරුවේල ජනපදයේ සේනානිගමට ධර්ම දේශනා කරන්න යනවා කියලා බුදුරන් වහන්සේ භික්ෂූන්ට අමතනවා ඒ අවස්ථාවේ මාර්යා බුදුරන් වහන්සේ ළඟට ඇවිදලා මෙන්න මේ ගාතාවක් කියනවා බද්දෝසි සබ්බපාසේහි යේ දිබ්බායේච මානුසා මහා බන්ධන බද්දෝසි නමේ සමන මොක්කසි බුදුරන් වහන්සේට මාර්යා කියනවා මේ දෙවියන් දෙවියන් සහ මිනිසයන් කෙරෙහි යම් බන්ධනයක් තියනවාද දෙවියන් කෙරෙහි සහ මිනිසයන් කෙරෙහි යම් බන්ධනයක් තියනවාද ඒකෙන් නුඹ බැඳිලා ඉන්නේ මහා කෙලෙස් බැන්මකින් නුඹ මහා විශාල බන්ධනයකින් බැඳලා ඉන්නේ නමේ සමන මොක්ක සීටි නුඹ මාරය නුඹ ශ්‍රමණිය බිඳිලා නැහැ බුදුරණවහන්සේ දේශනා කරනවා මාරයට මුතෝහං සබ්බ පාසේහි යේ දිබ්බා යේච මානුසා මහා බන්ධන මුත්තෝම්හි නිහතෝ තමසී අන්තකාති මම ඔය දෙවිය මනුස්ස කියන සියලු බන්ධනයන් ඉක්මවලා මම ඔය බන්ධන මහා බන්ධනේ මිදලා තියෙන්නේ නුඹ නැසුණා මාරය කියලා බුදුරයන් වහන්සේ මාරයට කිව්වා මාරයා යන්න යනවා ඊළඟ දේශනාව සප්ප සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේලවනාරාමේ කලන්දක නිවාපේ වැඩ වාසය කරන කාලයේ බුදුරන් වහන්සේ රාත්‍රී කාලයේ එලිමහනේ ඉන්නකොට වැහි බින්දු කිහිපයක් ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේව බය කරන්න ඕනේ කියලා මේ මාරයට හිතෙනවා. මාරයට හිතලා මාරයා බුදුරන් වහන්සේව බයකරනද විශාල නාගයේ ජීවේශයක් මවා ගන්නවා. මේ නාගයාගේ වෙහසේ මවාගෙන බුදුරණවහන්සේ බය කරන නාගයාගේ පෙනේ හරියට රා පෙරන විශාල පෙරහංකඩයක් වගේ. ඊළඟට ඇඟ හරියට මේ විශාල ගහකින් හදපු ඔරුවක් වගේ. ඊළඟට දිව එළියට දානකොට එළියට දාලා ගන්නකොට අකුණක් ගහලා එළියට ගන්නවා වගේ. එච්චර බය වෙන දෙයක්. ඒ වගේම උ පිඹිනකොට මහා සද්දයක් එනවා. ආස්වාද ප්‍රසවාස කරනකොටත් ඒ විදියම විශාල සද්දයක් එනවා. ඒ කියන්නේ අසාමාන්‍ය බය කිරීමක් කරන්න ඉන්නේ. දැන් අපට හිතෙන බය කිරීමක් නෙමෙයි අසාමාන්‍ය බය කිරීමක්. මොකද දැන් එන්නේ එන්න මාර්යා දැනගත්ත මෙයාව බුදුරණවහන්සේව මේ කොහොමත් නොමග යවන්න අමාරුයි කියලා. ඒ නිසා පුළුවන් හැම දෙයක්ම කරනවා. එහෙම කරනකොට බුදුරණවහන්සේ මාර්යාව හඳුනගත්තා. හඳුනගෙන මේ ගාථාව කියනවා. යෝ ශුඤ්ඤ ගේහානි සේවති සෙය්‍යෝසෝ මුනි අත්ථ සංයතෝ වසජ්ජ චරයේ තත්තසෝ පති පතිරූපං තතහ විදස්සතං බුදුරණවහන්සේ දේශනා කරනවා මේ ශුන්‍යාගාරයක් යම් කිසි කෙනෙක් සේවනය කරනවද හිස් දෙයක් යම් කිසි කෙනෙක් සේවනය කරනගෙන එහි සයනය කරනවද එහි සැතපෙනවද අන්නේ මුනිවරයා අත්ත් සංහිත නැත්නම් අර්ථය තමාව අත්ත් සංයම තමාව සංයමයටපත් කරගෙන ඉන්නේ තමාව සංයමයකටපත් කරගෙනයි ඒ බුදුරන් වහන්සේ මුනිවරයා ඒ ශුන්‍යagaraේ සැතපෙන්නේ. ඒ වගේම වසජ්ජං චරේයන් තත් මෙන්න මේ කෙරෙහි තියෙන සම්පූර්ණ තණ්හාව ඉක්මවලා ඉන්නේ. ඒ කියන්නේ මේ පුජ්‍යලයක් මම කියලා නැත්නම් තමා කෙරෙහි තියෙන තණ්හාව සම්පූර්ණයෙන් ඉක්මවලා ඉන්නේ. දැන් බය කරන්න එන්නේ තමාව සර්පෙක් ආවහම ඒ කියන්නේ මහා දරුණු සතෙක් මැරෙයි කියලානේ. ඉතින් ඒ ඔක්කොම මං ඉක්මවලා ඉන්නේ කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. පතිරූපං ගදාවිදස්ස මට ගැලපෙන්නේ මේ තැනම තමයි වෙන කිසි දෙයක් තැනක් නෙමෙයි ගැලපෙනවා මෙතන ඉක්මවා යන්නේ නැහැ මේක තමයි මට ගැලපෙන්නේ කියලා බුදුරණවහන්සේ මාරයට කියනවා ඊළඟ බුදුරණවහන්සේ මාරයට කියනවා මේ භයානක වනසතුන් ඉන්න විහිසුණු වනසතුන් ඉන්න ඒ කියන්නේ දරුණු ඔය සිංහ වලස්සු වගේ වනසතුන් ඉන්න ඒ වගේ මැසි මදුරුවන් ඉන්න සර්පයෝ ඉන්න ඕන තරම් මේ ඉන්නවා නමුත් මේ මම පාල් කුටියකට වෙලා ඉන්න මේ මගේ කෙස් ගහක් තරම්වත් ලොම් ගහක්වත් ඒ කිසි අරමුණකට හොලවන්න බෑ. එච්චර භයානක සත්තු සර්පයෝ විවිධ දේවල් ආවට මගේ ලොම් ගහ තරම්වත් හොලවන්න බෑ කියලා බුදුරයන් වහන්සේ මාරයට කියනවා. නාහං ඵලෙයන් පටවින් චලෙයන් සබ්බේච පානේ උදසන්තසෙයුන් සලම්පි සල්ලම්පි චේ උරසි පක්ඛප්පේයුං උපදීසු තානාන කරොන්ති බුද්ධහති බුදුරණවහන්සේ දේශනා කරනවා මේ ආකාශයේ අහස පැලිලා පුපුරලා ගියත් පොළව ඉදිතරලා පුපුරලා ගියත් සියලු සත්ත්ව ප්‍රජාම නැසී වෙනසී වේල්ලා ගියත් පපුවට තියුණු උල් වලින් එන්නත් මේ බුදුරයන් වහන්සේ නම් වූ මේ මුනිවරයාගේ බුදුරයන් වහන්සේට කිසි විදිහකින් කෙලෙසයක් නම් හටගන්න විදියක් නැහැ. කෙලෙස් හටගන්නේ නැහැ. ඒ වගේම කෙලෙස් වලින් රැකවරණයක් හොයන්නේ නැහැ. මොන විදිය දෙයක් වුණා පොළොව විනාශලා ගියත් අහස විනාශලා ගියත් සියලු සත්තු නැතිලා ගියත් බුදුවරු කවදාකවත් කෙලෙස් වලින් රැකවරණයක් හොයන්නේ නැහැ. උපදේශු තානාන කරොන්ති බුද්ධහති. මාරයා ආය අවස්ථාවේ දැනගත්ත බුදුරන් වහන්සේ හඳුනාගත්තා කියලා නොසතුට සිතින් යුක්තව මාරයා යන්න ගියා. ඊළඟ සූත්‍රය තමයි සොප්පිය කියන්නේ සිහිනිය නිදා ගැනීම ගැන දේශනා කරේ. බුදුරයන් වහන්සේ වේලවනාරාමේ වැඩ වාසය කරනකොට භාග්‍යතුන් වහන්සේ රාත්‍රී කාලයේ සත්සිංහ සේයාවෙන් සැතපුණා. සිංහ සේයාවෙන් සැතපුණාට පස්සේ සිහි නුවණින් යුක්තව සැතපුණාට පස්සේ මාර්ය ඇවිදලා බුදුරණවහන්සේට කියනවා කිං සොප්පසී කින්නු සොප්පසී කිමිදං සොප්පසී දුබ් දුබ්බගෝවිය ශුඤ්ඤ මගාරන්ති සොප් සොප්පසී කිමිදං සොප්පසී සූර්යෝග්ගතේ බුදුරන් වහන්සේට මාර්යා කියනවා ආ නුඹ නිදා ගන්නව නේද මොකද නිදාගන්නේ මොකද නිකන් මැරුණා වගේ ඉන්නේ ඒ කියන්නේ ඔහොම නිදාගෙන ඉන්නේ ඇයි ඔය මේ ඔය විදිහට මේ පාල කුටියක් හම්බුණා කියලාද නිදාගන්නේ පාල කුටියක් නිසා පහසුවෙන් නිදාගන්න පුළුවන් නිසාද නිදාගන්නේ ඉර උදා වෙනකන් නේද ඔය නිදාගන්නේ කියලා මාර්යා බුදුරන් වහන්සේට කියනවා බුදුරණවහන්සේ මාර්ගයට කියනවා යස්ස ජාලිනී විසත්තිකා තණ්හා නැති කුහිංචි නේතවේ සබ්බූපදිනං පරික්ඛයා බුද්ධෝ සොප්පති කිං තවෙත්තමාරෝති බුදුරණවහන්සේ දේශනා කරනවා මේ විසත්තිකා නම් වූ තණ්හාව මේ තණ්හා දැල මේ බැඳලා දාන මේ විසත්තිකා නම් වූ තණ්හා දැල යම් කිසි විදියකටද මේ භවයට යොමු කරන්නේ නැති මට ඒ කිසි දෙයක් නැහැ. මේ සියලු උපදීන් සියලුම උපදීන් ශේකරලා ඊමං වාසය කරන්නේ සබ්බෝපදීනං පරික්ඛයන් බුද්ධෝසුප්පති. සියලු උපදීන් දුරු කළයි සැතපෙන්නේ. කිං පවෙත්ත මාරේති මෙහිලා කුමද්ද තට අදාළ එහෙම සැතපුණා කියලා කුමද්ද තට මොන අමාරුවක්ද කියලා බුදුරණවහන්සේ මාර්යාගෙන් අහනවා. ඉතින් මාර්යා ඒ වෙලාවෙත් සත්න ඊටාම දුක්ඛිතව යන්න යනවා. ඊළඟ නන්දති සූත්‍රය බුදුරණවහන්සේ ළඟට බුදුරණවහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරනකොට මාර්යා ඉදිරියලා මෙන්න එහෙම කියනවා. නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකා ගෝහි තතේව නන්දති උපදීහි නරස්ස නන්දනා නහිසෝ නන්දති යෝ නිරූපදීති මේක ලස්සන ගාතාවක් කලිනුත් තිබ්බා දරුවෝ දරුවෝ නිසාමයි සතුටු වෙන්නේ. දරුවන් ඉන්න කෙනා දරුවෝ නිසාම සතුටු වෙනවා. ඒ වගේම හරකෝ ඉන්න නිසා හරක් ගවයෝ ඉන්න අය ගවයෝ නිසාම සතුටු වෙන්නේ. ඒ වගේම කෙලෙස් කියලා කියන්නේ මිනිසුන්ගේ සතුට ඇති කරන දෙයක්මයි. කෙලෙස් නැත්තම් එයාට සතුටක් නැහැ. උපදී කියන්නේ කෙලෙස් සතුටක් තියෙන දෙයක්. ඒක නැති කෙන සතුටක් නැහැ කියලා මාර්යා බුදුරණවහන්සේට කියනවා. මාර්යා කියනවා සෝචති පුත්තේ පුත්තිමා පුත්තු නිසාමයි ශෝක කරන්නේ ගෝමිකා ගෝහි තතේව සෝචති ගවයෝ නිසාමයි ශෝක කරන්නේ ගවයෝ ඉන්න අය ගවයෝ නිසාමයි ශෝක කරන්නේ උපදීවිස නරස්ස සෝචනා නරයෝ නැත්නම් මිනිස්සු ශෝක කරන්නේ උපදි නිසාමයි නහිසෝ සෝචති යෝ නිරූපදී උපදිනති කෙනා කොහෙන් ශෝක කරන්නේද මාර්යා බුදුරණවහන්සේ හඳුනගත්තා කියලා දුකසේ අතුරුදහන් වෙලා යනවා. ඊළඟට පඨම ආයු සූත්‍රය බුදුරණවහන්සේ රජගහනුවර වේලවනාරාමයේ කලන්දක නිවාපේ වැඩ වාසය කරනකොට භික්ෂුන් වහන්සේලාව අමතනවා අමතලා බුදුරයන් වහන්සේ මෙහිම දේශනා කරනවා අපමිදම් භික්කේ මනුස්සානං ආයු ගමනියෝ සම්පරායෝ කතබ්බං කුසලං චරිත්තං බ්‍රහ්මචරියං නත්ති ජාත සමරණං යෝ භික්ඛවේ චිරං ජීවති යෝ වස්සානං අප්පං අප්පං වා බිහියෝති බුදුරන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ආයුෂ ඊටාම ටිකයි පරලෝ යන්ට සිද්ධ වෙනවාමයි මේ කුසල් දහම්මයි කරන්න ඕන නැත්තේ ඒ වගේම මේ නිවන් මාර්ග බ්‍රහ්මචර්යාවමයි හැසිරෙන්න ඕන නැත්තේ නත්ති ජාතස් සමරණං උපන් කෙනාට මරණීය හැර වෙන කිසි දෙයක් නැහැ යම් කිසි කෙනෙක් අවුරුදු 100ක් මේ වැඩිමුණත් අවුරුදු 100ක් ජීවත් වෙයි නැත්නම් ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙයි. මාර්යාය අවස්ථාවේ බුදුරණවහන්සේ ළඟට ඇවිදලා කියනවා දීග මායෝ මනුස්සානං නනං ගීලේ සුපෝරිසෝ චරේය කීරමත්තෝව නත්ති මච්චුස්ස ආගමෝති බුදුරණවහන්සේට මාර්යා කියනවා මනුස්සයන්ගේ ආයුෂ ගොඩාක් දිගයි ඒ නිසා ඒ සත්පුරුෂයෝ සත්පුරුෂය මේ ආයුෂ හෙලා දකින්නේ නැහැ මිනිස්යාගේ ආයුෂ සත්පුරුෂයෝ හෙලා දකින්නේ නැහැ. හරියට අම්මගේ තනේ එල්ලිලා කිරි බොන ලදරුවා වගේ දරුවා වගේ මේ මනුස්ස ජීවිතයට ආදරය කරන්න ඕනේ. මරණය කියන එක අහප වෙන එකක් නෙවෙයි කියලා මාරයා බුදුරණවහන්සේට කියනවා. ඒ අවස්ථාවේ බුදුරණවහන්සේ මාරයාට කියනවා අප්පමායු මනුස්සානං මනුස්සයාගේ ආයුෂ හරීම ටිකයි. සත්පුරුෂයෝ සම්පූර්ණ මේක හෙලා දකිනවා. මිනිස්යාගේ ඒ කියන්නේ ආයුෂ ටිකයි කියලා මේ ජීවිතය පිළිබඳව හෙලා දකින සත්පුරුෂයන් තමයි මෙලා දකින්නේ. සත්පුරුෂයා ඒක හෙලා දකිනවා. ආර්ය සත්‍ය අවබෝධය චරියයන් තින්නත්ති මච්චුස්සේන යම් කිසි කෙනෙක් හැසිරෙනවා නම් මෙන්න මේ ධර්ම අවබෝධයේ පිණිස හිස ගිනිගත් කෙනෙක් එගිනි නිවන්න මහසි ගන්නවා වගේ. අන්න යානම් මරණය එයාට නම් නැවතෙන්න විදියක් නැහැ. ධර්මයේ හැසිරෙන්නේ කෙනෙකුට නම් මරණය නම් ඒ කියන්නේ සත්‍ය දකින කෙනෙකුට හැබොත් ජීවිතයේ ස්වභාවයත් එක්ක ගන්නකොට කවදාවත් මරණය කෙනෙකුගේ ගැලවෙන එකක් නෙමෙයි. මාර්ය දැනගත්ත බුදුරණවහන්සේ හඳුනාගත්තා කියලා මාර්යා දුකසේ අතුරුදහන් වෙලා ගියා. ඊළඟ ဒုတိ ය ආයු සූත්‍රය ඒකෙත් බුදුරන් වහන්සේ වේලවනාරාමයේ වැඩ වාසය කරනකොට භික්ෂුන් නමතලා ඒ විදිහටම දේශනා කරනවා අපමිදං වික්ඛේ මනුස්සානං ආයු මනුස්සයගේ ආයුෂ ඊටාම කෙටි ගමනියෝ සම්පරායෝ කතබ්බං කුසල පරලොව යනවා කුසල් කරන්ඩ බඹසර හැසිරෙන්න උපන් සත්‍යයට මරණය අනිවාර්යෙන් හම්බෙනවා මරණය නොලැබී තියෙන්නේ නැහැ ඒ නිසා මේ ධර්මයේ හැසිරෙන්න ඊටාම 100ක් හෝ ඊට වැඩියෙන් විතරයි ජීවත් වෙන්නේ. මාර්යා ඒ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේට කියනවා නච්ච නච්ච යන්ති අහෝ රත්තා ජීවිතං නෝ පරුජ්ජති ආයු අනුප ආයු අනුපරියති මච්ඡානං තමේව රතකුබ්බරං මාර්යා කියනවා මේ රෑ දහවල් එහෙම ගෙවෙන එකක් නෙමෙයි ඉක්මනින් රෑ දහවල් ගෙවෙන්නේ නැහැ ජීවිත නැතිවලා යන්නේත් නැහැ මේ හරියට උදාහරණයක් දෙනවා මේ කරත්තේ කියන්නේ මේක මං හිතන්නේ කරත්තේ රෝදේ සහ ඒක ගහපු ඇනේ මේ එකටමනේ කරකෙන්නේ. රෝධ කරකිනකොට ඒ ඇනෙත් ඒ එකම කරකිනවා. අන්න ඒ වගේ මිනිසුන්ගේ ආයුෂයයි ජීවිතයයි මේ ඔක්කොම එකට තියෙන්නේ. මේක එහෙම නැති වෙලා යන එක නෙවෙයි කියලා මාර්යා කියනවා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා අච්ඡයන්ති අහෝරත්තං ජීවිතා උපරුජ්ජති ආයු කීයති මච්ඡානං කුන්නදීනං උදකන්ති ඕදකන්ති බුදුරණවහන්සේ දේශනා කරනවා රෑ දහවල් ඉක්මවා යනවා. ජීවිතේ නිරුද්ධ වෙලා යනවා ඉතාම ඉක්මනින්. මේක එහාට කල් තියෙන එකක් නෙමෙයි. හරියට පුංචි අතු ගංගාවක තියෙන පුංචි දිය පහරක් වගේ මිනිසුන්ගේ ආයුෂ ඉතා ඉක්මනින් ෂේ වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මායя දැනගන්නවා. බුදුරජාණන් වහන්සේ දැනගත්තා කියලා අතුරුදහන් වෙලා යනවා නොසතුරු සිතින් යුක්තව. ඊළඟට ඊළඟට මේ මාර සංයුත්තේම රාජ්‍ය වර්ගයේ පාසාන කියන සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ රජගානුවර දිජ්ජකූටේ වැඩ වාසය කරනකොට එලිමහනේ රාත්‍රී කාලයේ වැඩ ඉන්නකොට වැහි පුදක් වැටෙනවා. ඒ අවස්ථාවේ මාරයට හිතෙනවා භාග්‍යතුන් වහන්සේ බයි කරන්න ඕනේ කියලා. මවිල් කෙලින් කරවන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා විශාල ගලක් පෙරලන්න පටන් ගත්තා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මාරයා බව දැනගෙන මේ විදියට කියනවා. සවේ මං කේවලං සබ්බං ගිජ්ජකූටං චලෙයසි නේව සම්මා විමුක්තානි බුද්ධානං අත්‍යංජිතಂತಿ බුදුරණවහන්සේ දේශනා කරනවා මාරේ උඹට පුළුවන් නම් ඉතින් ওই ගිජිකුළු පවුවම හොලවන්න ওই ගිජිකුළු පවුවම හෙලෙව්වත් මේ මනාව මිදුන බුදුරයන් වහන්සේ නම් කම්පාවකටපත් කරන්න උඹට හැකියාවක් නැහැ මුළු ගිජිකුළු පවුවම හෙලෙව්වත් බුදුරණවහන්සේව කම්පාවටපත් කරන්න නුඹට හැකියාවක් නැහැ කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. මාර්යා මාව හඳුනගත්තා කියලා දුකසේ යන්න ගියා. සීහ සූත්‍රය බුදුරණවහන්සේ වැඩ වාසය කරා රැවැත්නුවර ජේතවනාරාමේ අනාථපිණ්ඩික සිටුතුමාගේ ආරාමේ තේනකොපණ සමයේන භගවා මහතියාය පරිසාය පරිවුත්තෝ ධම්මං දේශේති බුදුරණවහන්සේ විශාල පිරිසකට ධර්මයේ දේශනා කරමින් සිටියේ අදකෝ මාරස පාපිමතෝ එතද හෝසි මාරයට මෙහෙම හිතෙනවා. අයංකෝ සමනෝ ගෝතමෝ මහතියා පරිසා පරිඋත්තෝ ධම්මං දේසේති විශාල පිරිසකට ශ්‍රමණයන් වහන්සේ ධර්මයේ කියනවා. යන්න උනාහා යේන සමනා ගෝතමෝ තේන උපසංකමෙය්‍යං විචක් විචක්ඛු කම්මයාති මෙන්න මේ අය එතම මේ මේ විචක්ෂණය කරමින් යොමු කරගත්ත මෙන්න මේ ගතිය දුරු කරන්නට ඕනේ කියලා ධර්මයෙන් දැන් අවබෝධ කරගනී කියලා මේකට මාර්යා එනවා බුදුරන් වහන්සේ ළඟට. ඇවිදලා මෙන්න මේයි ගාතාවක් කියනවා මාර්යා. කින්නු සීහෝ නදසි පරිසාය විසරදෝ පටිමල්ලෝහි තේ අත්ති විජානාවිතේ මඤ්ඤසි බුදුරන් වහන්සේට නිඳා කරමින් කියනවා ආ නුඹ දැන් පිරිසමද විසරදෙක් වගේ වෙන්නද හදන්නේ? නුඹ හිතාගෙන දින්නේ දිනලා ඉන්නේ කියලා. ඔබ නුඹට කවදාවත් නුඹට මේ සතුරෙක් කියන්නේ නුඹට මේ විරුද්ධකාරයෙක් ඉන්නවා නුඹට ඔය වැඩේ කරන්න දෙන්නේ නැහැ කියලා මාර්යා බුදුරන් වහන්සේට කියනවා. ඒ අවස්ථාවේ බුදුරන් වහන්සේ දේශනා කරනවා තදංචිවේ මහාවීරා පරිසාසු විසරදා අතහගතා බලප්පත්තා තින්නෝ ලෝකේ විසත්තිකන්ති බුදුරණවහන්සේ තතහගත බලයන්ට පැමිණලා තණ්හාව නම් මේ විසත්තිකාව සම්පූර්ණයෙන් ඈතර වෙලායි තමයි මේ විසරදෝ මේ පිරිස ඉදිරියේ සිංහනාද කරන්නේ කියලා බුදුරයන් වහන්සේ මාරයට කියනවා ඊළඟට සකලික සූත්‍රය බුදුරණවහන්සේට අර ගල පෙරළප අවස්ථාවේ වේදනාවෙන් යුක්තව ඉන්න අවස්ථාවේ ශාරීරික දුක් වේදනාව ඉන්න අවස්ථාවේදී මාරයයිදිල්ලා කියන ගාතාවක් තියෙන්නේ. මේක ඇත්තටම බලනකොට ගොඩාක් කාරණා අද ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක නම් සරල කාරණාවක් එක්කනේ මේ තියෙන්නේ. හරියට මේ මාරයා දැකපු දර්ශනය වගේ තමයි අද අය බුදුරන් වහන්සේ ගැන දකින්නේ. ඒ තමයි දැන් මාර්යා දකින්නේ මේ බුදුරන් වහන්සේ දුක් වේදනාවෙන් විඳින ඊටාම දුක් වේදනාවක්. සිහි සිහියෙන් යුක්තව බුදුරන් වහන්සේ ඉවසීමෙන් කටයුතු කරනවා. සිංහසයන් හැතපෙලා ඉන්නවා. හැබැයි මාර්යා දකිනවා බුදුරන් වහන්සේ මේකෙන් වැටිලා ඉන්න බව. දැන් ගොඩාක් අය අහන ප්‍රශ්නයක් තමයි දැන් බුදුරන් වහන්සේ ගැන පටිසමුපාද ධර්මයත් එක්ක මේ රහතන් වහන්සේ විග්‍රහ කරනකොට ඉතින් බුදුරන් වහන්සේත් ඔය ගල පෙරළපු අවස්ථාවේ දුක් විඳේ. ඉතින් වේදනාවක් නැත්තේ කොහෙද? පටිසමුපාද වේදනාව තියෙනවනේ කියලා ගොඩාක් ප්‍රශ්න. ඇයි ඒකට හේතුව? බුදුරන් වහන්සේ කියපු ධර්මයේ දැකලා නැහැ. දකින්න නැතුව බාහිරින් ලෝකයේ ඇති කෙනෙකුට හොයාගත්ත දෙයක් තමයි හොයන්න හදන්නේ. ලෝකයේ ඉන්න කෙනාට ප්‍රකට වෙන දෙයක් නෑ බොජ්ජංග පිරිත ආදී දේවල් තියෙන්නේ ඒවා හම්බ වෙන්නේ ලෝකයේ තැනදී ලෝකයට හම්බ වෙන්නේ ඉතින් ලෝකයේ දුක් වේදනා කියන්නේ පටිච්චසමුප්පාදා ගැන කතා කරන්නේවත් නැහැ බුදුරණන් වහන්සේ. දහම දකින්න තැනදී පටිච්චසමුප්පාද න්‍යාය ඉස්මතු කරන තැනදී සත්‍යයා පුජ්‍යලයා කියන ප්‍රඥප්තිය ඉක්මවනවා කියලා බුදුරණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මැනීම් ප්‍රඥප්ති දිග කොට සුභ අසුභ දැන් කලින් දේශනාවේ සුභ අසුභ ඉක්මවුවා කියලා එකකින් කිව්වා. හැම දෙයක්ම ඉක්මවනවා පටිච්චසමුප්පාදය දකින්නකොට. ඉක්මවපු තැනකට ආයේ ප්‍රඥප්තියක් නැහැ. ලෝකේ ඉන්නවා කියලා හම්බෙච්ච කෙනාට හම්බවීමත් එක්ක තමයි සියලු පැනවීම් තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ මාර්යාත් බුදුරන් වහන්සේ පහත් කරලා කතා කරන්න මේ වෙලාව වෙනවා. ඇවිදලා බුදුරන් වහන්සේ ළඟට ඇවිදලා මෙන්න මෙහෙම කියනවා. ඔබ දැන් ඔය මුලා බවින් නේද නිදාගෙන ඉන්නේ? මුලා වෙලා ඔබ නිදාගෙන ඉන්නවා. ඒ වගේම කාව්‍ය කවියට මත් වෙලා. ඒ කියන්නේ දැන් අපි දන්නේ අර පොඩි ළමයි නිදි කරන්න කවි කියන්නේ. අන්න ඒ වගේ ඒකත් එක්ක ඔබ එහෙම නේද නිදාගෙන ඉන්නේ. ඊළඟට බුදුරණවහන්සේ අහනවා ඇයි දැන් නුඹ කරගෙන ආපු වැඩපිළිවෙල නවත්තලා දෙන්නේ? මේ උදකලාවේ තනිය තනියම මේ නිදිබරව ඔබ ඉන්නේ මොකද කියලා බුදුරයන් වහන්සේගෙන් මාරය අහනවා. නිඳා කරන්න කියන්නේ. වීරිය කරවන්න නෙවෙයි නිඳා කරවන්න. බුදුරණවහන්සේ නිඳා කරත් වීරිය කෙරෙව්වත් තව කෙනෙකුගේ දෙයක් අවශ්‍ය නැහැ. බුදුරණන් වහන්සේ අවස්ථාවේ දේශනා කරනවා න මන්දියා සයාමි නාපික් කාව්‍යේ මත්ත කාව්‍ය මත්තෝ අත්තං සම්චේයහං මපේත සෝකෝ ඒකෝ විත්තේ ඒකෝ විවිතේ විත්තේ සයන සයනාසනම්මි සයම්හං සබ්බ භූතානුකම්පේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා මම මුලා වෙලා නෙවෙයි නිදියන්නේ මම කවියට මත් වෙලත් නෙමෙයි නිදාගෙන ඉන්නේ. මං එහෙම නිදියන්නෙත් නෑ. මම සැබෑම අර්ථය දැකමින් සියලුම අර්ථයට දකිමින් ඒ අර්ථය අනිත් අයට පමුණුවමින් ඒ වගේම ශෝකය දුරු කරලා සියලු ශෝකයේ ඉක්මවලා මම සියලු සත්‍යා කෙරෙහි අනුකම්පාවෙන් සහිතවමයි මේ හුදකලාවේ නිදාගෙන ඉන්නේ කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. දැන් දෙව්දත් ගල පෙරළුවා කියලා තරහක් නෙමෙයි සියලු සත්‍යය කෙරේ අනුකම්පාව. ඊළඟ බුදුරණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් තමන්ගේ පපුවට උලකින් අයින්වත් තමන්ගේ ශරීරයට උලකින් යන්නත් හදවත පසාරු කරගන්න උලකින් යන්නත් ඒ වගේම ඒක කියන්නේ ඒ වගේ කියන මේ කෙලෙස් ධර්මයන් ඒ කියන්නේ ඒසම්පි සල්ලං උරසී සවිත්ත මුහු මුහුන් හදයන් ඒ කියන්නේ හදවත තුවාල කරන හදවත පසාරු කරන වගේ මේ කෙලෙස් සහිත දේවල් එක්ක කෙන මේ ලෝකයා නිදාගන්නේ. ලෝකයා නිදාගන්නේ සම්පූර්ණයෙන්ම හදවත පසාර කරන, ඒ විශාල දුකක් තියෙන කෙලෙස් සහිතව කියන නිදාගන්නේ. ඒ හුල් කිසිවක් මට ඒ කිසිම හුලක් නැතුවයි මම නිදාගන්නේ. මට ඒ ඒ හුල් අදාළ නැහැ කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා කුමකටනම් මට මේ හුල් සියල්ලක්ම නැති වෙච්ච නිසා මම කුමකටනම් නොනිදා ඉඳ නිදා නොගෙන ඉඳද? නිදා ගැනීම සහ නිදා නොගැනීම කියන කාරණාව ඒ කෙලෙස් තියෙන කාරණාවත් එක්ක දුරු කරපු කෙනාට අදාළ නැහැ කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරනවා මේ නිදිවැරීම ගැන ජග්ගන්න සංකේ නැපිහෙමි සොත්තුන් රත්ෙන් දිවා නානු නානු තපන්ති මාමං හානින් හානින් නපස්සාමි කොහින්චි ලෝකේ තස්මා සූපේ සබ්බ භූතානු කම්පේති බුදුරණවහන්සේ දේශනා කරනවා මම නිදාගෙන ඉන්නවා කියන නැත්නම් ඇහැරගෙන ඉන්නවා කියන දෙයක්වත් මට එහෙම එකක් නැහැ. කියන්නේ එහෙම ඉන්නවද නැද්ද කියලා මට විචිකිච්ඡාවක් සැකයක් ඒ වගේ දෙයක් එහෙම දෙයක් මට නැහැ. නිදාගන්න කියන එකට මට බයකුත් නැහැ. නිදාගත්ත කියලා බයකුත් නැහැ. හැරගෙන ඉන්නවා කියලා ඒකෙන් අර විචිකිච්ඡා නැත්නම් එහෙම වෙන බයක් නැත්නම් ඒකත් සැකකරන්න දෙයක්වත් නැහැ කියනවා. ඒ වගේම රෑ දහවල් දෙකේ මා තුල කිසිම පසුතැවෙන දෙයක් තුල කිසි දෙයක් නැහැ. මෙතන පැහැදිලි කරන්නේ රත්ින් දිවා නානපතන්තිමා කියන කිසිම දෙයක් මාව යට කරගන්න දෙයක් නැහැ. මාව හානියටපත් කරගන්න, මාව විනාශ කරන දෙයක් මා තුළ දකින්න කිසි දෙයක් නැහැ. ඉතින් මේ කිසි දෙයක් මා කෙරේ නැතුව සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් යුක්තවයි මම මේ සැතපෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ මාරයට කියනවා. මාරය බුදුරන් වහන්සේ දැනගත්තා කියලා දුකින් යුක්තව යන්න යනවා. ඊළඟට බුදුරන් වහන්සේ දේශනාව තමයි පතිරූප සූත්‍රය භාග්‍යතුන් වහන්සේ කොසල් රටේ වාසය කරන අවස්ථාවේදී බුදුරයන් වහන්සේ තේනකෝපන සමයේන භගවා මහතියා පරිසා පරිවුත්තු ධම්මන්දේශේති බොහෝ පිරිසකට ධර්මයේ දේශනා කරමින් හිටියේ. මාරයාට ඒ අවස්ථාව හිතෙන අයංකෝ සමනෝ ගෝතමෝ මේ ශ්‍රමණයන් වහන්සේ ධර්ම දේශනා කරනවා. මම ගිහිල්ලා මේ මේ ධර්මයේ මේකට යොමු වෙච්ච වඩා අවධානීය ගතිය මේක දුරු කරවන්නට ඕනේ. මේ ශ්‍රමණයන් ඒ කියන්නේ යාළගේ නුවණැස වහන්නට ඕන නැත්නම් මේ දහමට යොමු කරගෙන විචක්කු කම්මයාත කියන්නේ විචක්ෂණයෙන් යුක්තව මේකට යොමුලා ඉන්න ගතිය දුරු කරන්නට ඕන. එතන දැන් මාර්යත් කියන දැන් ප්‍රඥාව කියන කාරණාවට තමයි විචක්කු දැන් මොකද ඒකට යොමු වෙච්ච ගතිය ඒ කියන්නේ විචක්ෂණයත් එක්ක ඒක තේරුම් ගන්න යොමු කරමින්නේ දැන් අහගෙන ඉන්නේ මෙන්න මේක අයින් කරන්නට ඕනේ කියලා මාර්යා ගාතාවක් කියනවා. නේතං තව පතිරූපං යදඤ්ඤ මනුසාසසි අනුරෝධ විරෝධේසු මා සජ්ජිත් මා සජ්ජිත්ෝ තදාචරಂತಿ මාර්යා කියනවා ඔබ ඔය අනුශාසනා කරන එක නම් සුදුසු දෙයක් නෙවෙයි. ඔය විදිහට අනුශාසනා කිරීම සුදුසු දෙයක් නෙවෙයි. ඔය ඔබ ওই දේවල් කරන්න ගිහිල්ලා ඇලෙන්න ගැටෙන්න එපා. ඒ කියන්නේ දැන් බණ කියන්න යනකොට අනුශාසනා කරන්න යනකොට ඇලීම් ගැටීම් ඕවත් එක්ක තමයි යොමු වෙන්නේ. ඒ නිසා ඔය අනුශාසනා කරන්න යන්න එපා. ඔක සුදුසු දෙයක් නෙමෙයි ඔබට. කියලා බුදුරන් වහන්සේට මාරයා කියනවා. හිතානුකම්පී සම්බුද්ධෝ යදඤ්ඤේ මනුසාසති අනුරෝධ විරෝධේහි විප්පමුත්තසගතෝති. බුදුරන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝක සත්‍යය කෙරේ අනුකම්පාවෙන් යුක්තවමයි බුදුරයන් වහන්සේ අනුශාසනා කරන්නේ අනුශාසනා කරා කියලා ඔය ඇලීන් ගැටීන් කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ නිදහස් වෙලා විප්පමුත්තෝ බුදුරන් වහන්සේ වගේ නිදහස් වෙලා ඉන්නේ කියලා දේශනා කරනවා. මාරයයි අවස්ථාවේ බුදුරන් වහන්සේ හඳුනගත්තා කියලා දුකසේ යන්න යනවා. ඊළඟට මානස සූත්‍රය භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට වාරය ඇවිදිලා මෙන්න මේ විදිහට ගාතාවක් කියනවා. අන්තලික්ක චරෝ පෝසු පාසෝ යෝයන් තරති මානසෝ තේනනම් තේනතං බද්ද ඉස්සාමී නමේ සමන මොක්කසීති බුදුරන් වහන්සේට මාර්යා කියනවා මේ අන්තලීක්ෂිත අහසේ මේ මනසින් නිකුත් කරපු තොණ්ඩුවක් තියෙනවා. මං ඔන්න ඔය තොණ්ඩුවෙන් ශ්‍රමණයේ නුඹ බැඳලා තියෙන ඔබට ගැලවීමක් නැහැ කියන. රූපා සද්දා රසා ගන්ධා පොට්ටබ්බාච මනෝරම එත්තමේ විගතෝ ඡන්தோ නිහිත නිහතෝ තමසේ අන්තඛාති බුදුරණාහි දේශනා කරනවා මනෝරම වූ සිත් කලු නැත්තම් සිත් ඇදගන්න සුළු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තියෙනවා එත මේ විගතෝ ඡන්தோ ඒ සියල්ලක්ගෙම ඡන්දය දුරු කරලා ඉන්නේ. ඒ නිසා නුඹ පෙරදුනා මාරය කියලා කියනවා. එතකොට බුදුරන් වහන්සේ සියලුම රූප සද්ද ගන්ධයන් රසයන් කෙරෙහි කැමැත්ත දුරු කරලා ඉන්නේ කියලා තමයි දේශනා කරන්නේ. ඊළඟ දේශනාව පත්ත සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ ලස්සන කාරණාවක් මෙතන තියෙනවා. තේනකෝපන සමයේන භගවා පංචන්නං උපාදානස්කන්ධානං උපාදාය බික්කු ධම්මියා කතාය. පංච උපාදානස්කන්ධානං උපාදාය බික්කු ධම්මියා කතාය සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති තේච බික්කු අට්ඨිකත්වා මානසිකත්වා සබ්බ චිතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුනාති බුදුරන් වහන්සේ පංචපාදානස්කන්ධයටම යොමු වෙච්ච. ඒ කියන්නේ පංචපාස්කන්ධයත් එක්ක පිළිබඳව ධර්මය දේශනා කරමින් ඉන්නකොට භික්ෂුන් වහන්සේලා ඒකටම යොමු කරගෙන මනස ඒකටම යොමු කරගෙන සම්පූර්ණයෙන් ඒ සඳහාම යොමු වෙලා සියලු ස්වභාවය මේ දහම අහගෙන ඉන්නවා. ඒ අවස්ථාවේ මායයට මෙන්න මේ විදිහට හිතෙනවා. අතකෝ මාරස්ස පාපිමතෝ ඊටද හෝසි මාරයට මෙන්න මෙහෙම හිතෙනවා අයංකෝ සමනෝ ගෝතමෝ පංචන්නං උපාදානක් කන්දානං උපාදාය බික්කෝ ධම්මියා කතාය මේ ශ්‍රමණයන් වහන්සේ මේ වික්ෂූන්ට පංච උපාදානස්කන්ධය හා එකතු වෙච්ච නැත්නම් ඊහා ඒක නිස්සිත වූ මේ ධර්මයක් දේශනා කරනවා භික්ෂුන් ඒකටම කන් යොමාගෙන අහගෙන ඉන්නේ ඒක තේරුම් ගන්න මේ අහගෙන ඉන්න නිසා මම එයාලගේ මේ විචක්කෝ කමයාති. ඒ කියන්නේ දහම දකින්නට විචක්ෂණ විචක්ෂණීය යුක්තව අර්ථය ගන්න අහගෙන ඉන්න මේ කාරණාව වහන්නට ඕන. නැත්නම් ඒකෙන් අයින් කරන්නට ඕනේ කියලා හිතිලා මෙන්න මේ විදිහට මාරයා තේනකෝපන සමයේ සම්භහෝලා පත්ව ඒ කියන්නේ සියලුම භික්ෂූන්ගේ පාත්‍ර පැත්තකින් තියෙනවා. තිබිලා තියෙන්නේ. ඒ පාත්‍ර ළඟට ගිහිල්ලා ගවයෙක් හැටියට නැත්තම් ගොනෙක් හැටියට මාරයා ගිහිල්ලා ඒක විනාශ කරන්න හදනවා. එහෙම විනාශ කරන හදනකොට අතකෝ අඤ්‍යතරෝ බික්කු අඤ්‍යතරම් බික්කුන් ඉතදවෝච. එක්තරා බිස්සුවක් තව බික්සුවකට මෙහෙම කියනවා. බික්කු බික්කු ඒසෝ බලිවද්දෝ පත්තෝ බින්දෙයාති අන්න මහන අර ගොන අර හරක අපේ පාත්‍ර බින්දින්න හදනවා කියලා එක භික්ෂුවක් තව භික්ෂුවකට කියනවා මේ පංචේපාස්කන්ධය ගැන ධර්මයේ දේශනා කරද්දී ඒක අහගෙන ඉන්න භික්ෂුන් අතරින්. ඒ අවස්ථාවේදී බුදුරයන් වහන්සේ දේශනා කරනවා එවං උත්තේ භගවා තම් භික්ඛුන් වෙතදවෝච නසෝ භික්ඛු බලිවද්දෝ මාරෝ ඒසා පාපිම ඔය ගොණෙක් නෙමෙයි ඔය පවිතු මරු තුමාකං විචක්ඛු කම්මය කම්මය ගතෝති. දැන් ඔබ යොමු ධර්මයට විචක්ෂණය කිරීමෙන් යුක්තව මේක ශ්‍රවණය කරගෙන ඉන්නවා. ඒකට යොමු වෙච්ච ඉතින් යුක්ත මේක අයින් කරන්නයි ඔය මායාවක කරන්නේ. අතකෝතේ භගවා මාර මාරෝ අයම් පාපමෝ इति විජිත්වා මාරම් පාපිතෝ. බුදුරන් වහන්සේ ඊට පස්සේ මාරයට ගාථාවකිනුත් ඒක ප්‍රකාශ කරනවා. රූපං වේදිතං සංඤං විඥානං යංච සංකතං නසෝ හමස්මින් නේතං මේ එවං තත්ත විරජ්‍යති එවං විරත්තං කේමත්තං සබ්බ සංයෝජනාතිගං අන්වේසං සබ්බ තහනේසු මාරසේනාපි නාජ්ජඝාති බුදුරණවහන්සේ දේශනා කරනවා මේ රූප වේදනා සංඥා විඥාන කියන මේ සියල්ලම සංකත දේවල් සකස් වෙච්ච දේවල් මෙන්න මේ සියලු කාරණා නේසෝ හමස්මි නතං ඒව මෙතන මම නොවේමි මෙතන මට කියලා දෙයක් ගන්න නෑ කියලා නොවැළේ නොවැළෙනවා නම් කියන්නේ පංචපාස්කන්ධය ගැන නොවැළෙන්න කියනවා ඒවන් විරත්තස්ස කේමත්තං මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් නොවැළුණාට පස්සේ මේ සියලු සංයෝජනය එයාට ඉක්මවලා මේ සියලු බන්ධනයන් ඉක්මවලා මායාගෙන් නිදහස් වෙන්න පුළුවන්. එතකොට මාර පිරිසෙන් මාරයට අල්ලන්න බෑ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ තවත් ඒ කාරණා උත්සුක කරන්න බුදුරජාන් වහන්සේ වික්ෂූන්ට ගාථාවකින් අවවාද කළේ. එතකොට මාර්යා දැනගත්ත මාව හඳුනාගත්තා කියලා දුකසේ මහරයා අතුරුදහන් වෙලා ගියා. ඊළඟට ආයතන සූත්‍රය ඒකත් ඒකන් සමයන් භගවා වේසාලියන් විහෙති මහවණී කූටාගාර ශාලාය බුදුරන් වහන්සේ මහවණී කූටාගාර ශාලාව වැඩ වාසය කරද්දී තේනකෝපන සමයන භගවා චන්නම් පස්සායතනාන උපාදාය බික්කු ධම්මියා කතායේ සන්දස්සේටි සමාදපේටි සමුත්තේජේති සම්පසංසේති බුදුරන් වහන්සේ ආයතනය හා මුල් වෙච්ච ආයතන හේතු කරගත්ත ධර්මයක් දේශනා කරනවා භික්ෂූන් එක අහන්න කන් යමාගෙන ඉන්නවා මාරයට හිතෙනවා මෙන්න මේ කන් යමාගෙන බුදුරන් වහන්සේ මේ සලායතනය මුල් කරගෙන දේශනා කරන ධර්මයේ කන් යමාගෙන ඉන්න ගතිය අයින් කරන්නට ඕනේ ඒ විචක්ෂණ හැකියාවෙන් ඒ ගතියෙන් යුක්තව ඉන්න ඒ කාරණා නැත්නම් ඒ ධර්මය අවබෝධ කරගන්න හේතු වෙන විදිහට අහගෙන ඉන්න ගතිය අයින් කරන්න ඕනේ කියලා මාර්යාට හිතිලා මාර්යා මොකද කරන්නේ අතකෝ මාරෝ පාමයේන භගවතේන උපසංක්‍රම උපසංක්‍රමිත්වා භගවත ආවිදෝරේ මහන්තම් බය බෙහෙරව සද්දං ආකාශී අපසුදම් පටවීන් මඤ්ඤ අන්න බුදුර මේ මහා පොළොව පැරලෙන තරම් සද්දයක් විශාල සද්දයක් මාර්යා නිකුත් කරනවා ඒ විදිහට මාර්යා විශාල ශබ්දයක් නිකුත් කරනකොට අතකෝ අඤ්‍යතරෝ බික්කු එතන හිට භික්ෂුවක් තවත් භික්ෂුවකට කියනවා බික්කු බික්කු ඒසෝ පඨවි මඤ්ඤෝ උද්්‍රියාතීති මෙන්න පොළොව ඉදිරෙනවා නැත්නම් පොළොව පෙරලෙනවා කියලා භික්ෂුවකට කියනවා බුදුරණවහන්සේ දේශනා කරනවා එවං උත්තෝ භගවා තම් බික්කුන් එතන වොච පොළොව පෙරලෙන එකක් නෙවෙයි තියෙන්නේ මාරෝ ඒසෝ මේ මාරයා නුඹලා මේගේ මේ ධර්මයට යොමු වෙච්ච ගතිය නැත්නම් විචක් විචක්ෂණයෙන් යුක්තව මේ අහගෙන හිටපු ගතිය දුරු කරන්න යොහැදුවේ. ඒ නිසා ඔය මායя ඉන්නේ කියලා බුදුරන් වහන්සේ මායයට ගාතාවක් කියනවා. රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා ඒතං ලෝක මිසං ගෝරං එත්ත ලෝකා දිමුච්චිතෝ ඒ තංච සමතික්ඛම්ම සතෝ බුද්දස්ස ශාවකෝ මාර දෙහියේ මතික්ඛම්ම ආදිච්චෝව විරෝචති බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ සියලු රූප සද්ද ගන්ධ රස පහස සියලු රූප සද්ද ගන්ධ රස පහස මේ සියලුම දේවල් ලෝකාමිෂ දේවල් ඒ සියලු දේවල් ලෝකාමිෂයි මෙන්න මේ කාරණා ලෝකාමිෂයේ බව දැනගෙන මේ නිකන් නෙමෙයි දරුණු ලෝකාමිසයක් කියන ගොහොර ඒතන් ලෝකාමිසං ගොහොරා මෙන්න මේකෙන් යම් කිසි කෙනෙක් මේ දැඩිව දැඩි ලෙස ඇලිලා ඉන්නවා නම් ලෝක සත්‍යයා මෙන්න මේකට බැසු බැසගෙන ඉන්නවා නම් ලෝකාදි මුච්චිතෝ ඒකට ඇලිලා ඉන්නවා නම් එත්තංච සමතික්කම්ම මෙන්න මේක සම්පූර්ණ ඉක්මවලා සතෝ බුද්දස ශ්‍රාවක බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයා මාර්ගයේ මාර්යා ඉක්මවලා ආදිච්චෝ විරෝචති හිරු මඩලමින් බබලනවා. මේ රූප සද්ද ගන්ධ රස පහස ධම්ම මේ සියලු දේවල් රූප සද්ද ගන්ධ රස පහස අරමුණු කියන මේ සියලු දේවල් ගොහොර විකෙන් දරුණු වූ ලෝකාමිස. දැන් මෙතන අරමුණුත් කියනවා. දරුණු ලෝකාමිස. ලෝකයා ඉන්නේ මේ තුල බැසගෙනමයි. නමුත් ඔන්න ඔය ඔක්කොගෙන් ඉක්මවලයි සිහියෙන් යුක්තව බුදුරණන් වහන්සේගේ ශ්‍රාවකයා ඉන්නේ. ඒ නිසා මායාවේ බන්ධනයෙන් ඉක්ම වෙලා හිරු මඩලමින් බබලනවා. දැන් අපි බලන්නට ඕනේ ධර්මයේ අහගෙන ඉන්නකොට නැත්නම් ධර්මයේ ප්‍රායෝගික හුරු කරනකොට අපි හිතන කාරණාව මේක ඉක්මවලද කියලා. දැන් බුදුරණන් වහන්සේගේ ශ්‍රාවකයා එත්තංච සමතික්කම්ම සතෝ බුද්දස්ස ශාවකෝ දැන් අර අපි කලින් කිව්වා කලින් සූත්‍රයේදී අර ආරෂ්ඨාංග මාර්ගයේ විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත ඔස්සග්ග පරිණාම වෙන්නට ඕන. නිවනත් එක්ක යමු වෙච්ච ගතිය. මෙතන වෙන්නනවා සියලු ලෝක මේ සියල්ලම දරුණු ලෝකාමිෂ කියනවා. රූප සද්ද ගන්ධ. ඒ කියන්නේ කුසල කුසල් එක්ක නෙමෙයි හැම පැත්තෙම ගත්තාම. දැන් ඔන්න බලන්න අපි ගොඩක් වෙලාවට ධර්මයේ අවබෝධ කරගත්ත දැන් ඔන්න මට මේක තේරෙනවා දැන් මං රූපේ තේරුම් ගත්තා වේදනාව තේරුම් ගත්තා කී කියා අපි කල්පනා කරනකොට අපි දන්නේම නැතුව මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වෙලා ධම්මායතනයකට ආයහුව වෙලා ධම්මායතනයක සතුටු වෙලා ඒතංච සමතික්කම්ම බුදුරණවහන්සේගේ ශ්‍රාවකයා සිහියෙන් යුක්ත වූ සියල්ල ඉක්මවලා සතෝ බුද්දස්ස ශාවකෝ අන්න එයයි මාර බන්ධනෙන් මිදිලා තියෙන්නේ. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. දැන් අපි බලන්නට ඕනේ අපි ධම්මයෙන් මිදෙලාද නැද්ද? අපට යම් කිසි දෙයක් අරමුණු වෙනවා නම් ධම්මයක් එක්ක. මිදීමක් නෑ අපි ඒකත් එක්ක ඉන්නේ. එහෙනම් ඒකෙන් මිදෙන්න එකපාරට කරන්න පුළුවන් එකක් නෙමෙයි. අන්න ඒකයි ක්‍රමානුකූල ප්‍රතිපදාවක් එක බුදුරන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය ප්‍රඥා ගෝචර දෙයක් වෙන්නේ මානසික හුදු සිතුවිල්ලක් විතරක් නෙමෙයි. අද අපි ගොඩාක් කාලවට කරන කාරණාව තමයි මනසින් සතුට වෙන එක විතරයි කරන්නේ. මානසික සතුටක් ලබනවා. හැබැයි එතනත් අපි පංචපාස්කන්ධේ රූප, සද්ද, ගන්ධ, රස, පහස අරමුණු අපි එතන බැසගෙන ඉන්නේ. දැන් අපි හිතන්න අපි ඔන්න ඇහැට රූපයක් පේනකොට කනට ශබ්දයක් ඇහෙනකොට නාසයෙන් ආග්‍රහණය කරනකොට දිවෙන් රස ලබනකොට කයෙන් පහස ලබනකොට මේ අනිත්‍යයි අස්තිරයි අසාරයි කියලා කල්පනා කරනවා. හැබැයි මේ කල්පනා කරන දේ අපි දැනගන්නවා මෙතන පංචපාස්කන්ධයක් තියෙන්නේ. ඒ පංචපාස්කන්ධයේ රූපය පෙනගොලියක් වෙන්න වේදනාව දිබ්බුලක් සංඥාව මිරිගුවක් සංකාරයේ කිසිල්ලරටුවක් විඤ්ඤාව මායාවක් කියලා අපි කල්පනා කරනවා ඒ සම්බන්ධයෙන්. හැබැයි අපට ඒ කල්පනාව මොකද්ද? මනසයි අරමුණයි විඥානය එකතු වුණාම හැටගත්තේ මොකද්ද? මහාත්වදම සූත්‍ර දේශනා කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන. අපට ඒ රූපේ පෙනගුලියක් වෙලා නැහැ. ඇයි ඒක හරවත්? ඒ වේදනාව මිරිගුවක් මේ දියබුලක් වෙලා නැහැ. ඒ සංඥා මිරිගුවක් වෙලා නැහැ. ඒ සංස්කාරය කෙසිල් නරටුවක් කියලා නේ විඥානේ මායාවක් කියලා නේ. ඇයි අපි දැන් හිතන එක හරිනේ? ඒතර බලන්න කොහෙන් ගත්තත් අපි පංචපාදානස්කන්ධයකට අහු වෙලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අපි කොහෙන් ගත්තත් පංචපාස්කන්ධයකට අපි අහු වෙලා තියෙන්නේ. එහෙනම් අපි හොඳට බලන්නට ඕනේ ප්‍රතිපදාවක් අපේ ජීවිතයට යොමු වෙන්නේ සත්‍ය දකින්නේ සක්කාය දිට්ඨිය කැඩෙන විදිහටයි. එහෙම නැතුව දැන් අපි ගොඩක් වෙලාවට අපි දකින්නේ බාහිරකින් විතරයි. අපි කොච්චර හිතුවත් අපි මේ ඇත්තටම ලෝකේ අනිත්‍ය දැකේ කියලා අපි අනිත්‍ය දැක්කේ වෙනස් වීමක් එක්ක. අපර වෙනස් වීමයි ප්‍රකටලා තියෙන්නේ. වෙනස් වෙන්නේ අනිත්‍ය නිසායි පින්වතුනි. අනිත්‍ය වෙනස් වීම නෙමෙයි. බුදුරණවහන්සේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කිහිපයක් අරන් බලන්න. රූපං නිච්ඡං වා නිච්ඡං වාති. රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒතොර අනිත්‍යයි කියලා අනිත්‍ය මොකද්ද විග්‍රහ කරන්නේ? අනිත්‍ය විග්‍රහ කරපු දේශනා තියෙනවා. අනිත්‍යයි කියන්නේ ස්ථිර නැති බව. ගොඩක් තැන්වල පටිච්ච සමුප්පාදයත් එක විග්‍රහ කරනවා. යම්පන අනිච්චං දුක්ඛං වාතං සුඛං වාත. යමක් අනිත්‍ය නම් දුකද සැපද? දුකයි. අනිත්‍ය නිසයි දුක. ඒ දුක සංඛාර දුක. සංස්කාර දුක්ඛනේ ප්‍රඥාවෙන් දකින්නේ. එපා වෙච්ච දුක නෙමෙයි සංඛාර දුක. යම් පනා නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මා. කලනුතං සමනුපස්සතින් ඒතමම ඒසවමස්මි ඒසොමි අත්තාති. යම් පනා නිච්ඡං යමක් අනිත්‍යද දුකද විනාශ වෙන ස්වභාවයට අයිතිද? ඊට පස්සේ වෙනස් වීම කියන්නේ වෙනස් වීම අනිත්‍ය කියලා විග්‍රහ කරන්නේ වෙනස් වෙන ස්වභාවය අනිත්‍යද දුකද වෙනස් වෙන ස්වභාවයටයි තියෙන්නේ. අන්න ඒ නේතම් මම මම කියලා ගන්නෙ නෑ. නමුත් අපි අර වෙනස් වෙන ස්වභාවය අනිත්‍ය කියලා නිර්වචනය කරගන්නවා. ඒක වෙනස් වීම ඒකත් දුකක්. ඒක අපට මේ ලෝකයේදී හම්බ වෙනදී වෙනස් වීම කියන දුක. එතකොට අපිට වෙනස් වීම කියන කාරණාව එක එක විදිහට අපිට වෙනස් වීම හම්බ වෙනවානේ. ඒ වෙනස් වීමෙන් අපට දුකක් බවට ඒකපත් වෙන්නේ එපා වෙන දෙයකදී. ඒ කියන්නේ හොඳ දේ නැති වෙන දෙයකදී. නැත්නම් අපට කැමති දෙයක් නැති වෙන දෙයකද? එතකොට ඒ අර අනිත්‍ය නිසා දුකයි කියපු විග්‍රහය නෙමෙයි වෙනස් වීම කියන කාරණාව. ඉතින් ඒ නිසා මෙන්න මේ ප්‍රඥා ගෝචර විදිහට සත්‍ය දකින වැඩපිළිවෙලක්. නැත්නම් අපි ත්‍රිලක්ෂණය කල්පනා කරලා මනසින් කල්පනා කරලා සිතවිලි මාත්‍රකින් හිතලා තේරුම් ගැනීමක් විතරක් නෙවෙයි ප්‍රඥාවෙන් දකින දැක්මක් අන්න එතකොට තමයි අපිට මේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ සියලු දේවල් සමතික්‍රමණය කරන්න පුළුවන් ඉන්නේ. ඉක්මවන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඇයි ඉක්මවන්නේ? කොහොමද ඉක්ම වෙන්නේ? එහි අනිත්‍ය භාවය දකිනකොට ඒ සියල්ලක්ම ඉක්මවනවා. ඔන්න රහතන් වහන්සේගේ ස්වභාවය. දැන් අපි කියන්නේ මේ පටිච්චසමුප්පාද විග්‍රහය තමයි සත්‍ය ස්වභාවය ඉස්මතු කරනකොට ලෝකයේ කෙනෙකුට පෙන්වන්න ඉස්මතු කරනකොට බුදුරණවහන්සේ දේශනා කරනවා රූප දකින්නවා ඇලෙන්නේ නැහැ කියලා. අපි ගත්තොත් කොට්ටද සූත්‍රයේම. නමුත් දැන් මෙතන විග්‍රහ කරලා පෙන්වනවා ඒතංච සමතික්ඛම්ම සතෝ බුද්දස්ස ශාවකෝ බුදුරණවහන්සේලා වැඩ වාසය කරන මේ ඔක්කොම ඉක්මවලා. අන්න මේ හේතුඵල ධම විග්‍රහ කරලා ඉස්මතු කරලා පෙන්නනවා. ඉතින් මෙන්න මේ කාරණාව දැනගත්තට පස්සේ මාර්යා යන්න යනවා. එතකොට ලෝකයා ඉන්නේ ඔක බැසගෙන ඔක තුල ටම වෙලා ඉන්නේ ලෝකයා. ලෝකේ ඉන්නවා කියනකොට ඕක තුළම ඉන්නේ. එහෙනම් නිදහස් වුණා කියන්නේ මේක ඉක්මෙව්වා. ඊළඟ දේශනාව පින්ද සූත්‍රය බුදුරජාන් වහන්සේ කාලේ වැඩ වාසය කරේ මගධ ජනපදයේ පංචාශාල කියන බමුණගේ ගමේ ඒ දවස්වල මේ ගමේ පොඩි දරුවන්ට තෑගි දෙන දවසක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සිවුරු පොරවගෙන පාත්‍ර සිවුරු අරගෙන ගමින් ගමට පින්ඩපාත යනවා. පින්ඩපාත යනකොට මාර්යා මොකද කළේ? බුදුරන් වහන්සේට පින්ඩපාතේ ලැබෙන්න එපා කියන අදහසින් යුක්තව කටයුතු කරා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පාත්‍රයේ සෝදාගෙන පින්ඩපාතයේ ලැබුණ නැතුව අහපව වෙනවා. මහාපව් ආවට පස්සේ මාර්යා බුදුරණවහන්සේට කියනවා අතකෝ මාරෝ පාවමයේන භගවතේන උපසංක උපසංගමිත භගවන්තංගට දවද අපි සම්මනෝ පින්ද මලත්තාති ඔබට පින පින්ද පාත ලැබුණ නැද්ද ඊට පස්සේ කියනවා සතානවං මාවිස ආකාශී යථාහම් පින්දන්න ලැබිස්සති බුදුරන් වහන්සේ දේශනා කරනවා මාර්ය නුඹ මට පින්දපාතේ නොලැබෙන විදිහට කටයුතු කරානේ ඉතින් පින්දපාත ලැබුණේ තේහි බන්තේ භගවා ဒ ුතියම්පි පංචාසාලම් බ්‍රාහ්මණ ගාමම් පවසිතුම් අතහං කරෙස්සාමි යථා භගවා පින්දං ලැබි පින්දං ලච්ඡතිති බුදුරන් වහන්සේට කියනවා මාර්ය නුඹ නැවත පින්දපාතේ යන්න දෙවෙනි වතාවයි මම ඔබට පින්දපාතේ ලැබෙන විදිහට කටයුතු කරන්නම් බුදුරන් වහන්සේ මාරයට කියනවා අපුඤ්ඤං පසවි මාරෝ ආසජ්ජං නං තථාගතං කින්නු මඤ්ඤසි පාපිම නෙමේ පාපං විපච්ඡති සුසුකං වත ජීවාම යේ සංනෝ නත්ති කිංචනං පිටිබක්ඛා භවිස්සාම දේවා බස්සරා යතාති බුදුරණවහන්සේ මාරයට කියනවා මාරය නුඹය හැප්පෙන්න ඔය මාත් එක්ක කොහොම හැප්පෙන්න ගිහිල්ලා නුඹ විශාල පවක් රැස් කරගත්තා ඒ මාරය නුඹට ඔය පවේ තමන් ඔය පව් විපාක දෙන්නේ නැහැ කියලා නුඹ හිතාගෙන ඉන්නේ. සුසුකංවත ජීවා මම සැපසේ ජීවත් වෙනවා. යස් යස් හේසන් නෝ නැතිකෙන් කෙනා කිසිම දෙයක් නැති නිසා ඒ කියන්නේ අපි මේකට විවිධාකාර දේවල් උපයෝග කරගන්නවා රාග කිංචන දෝෂ කිංචන මෝහ කිංචන එතකොට මේ රාග දේශ මොහ ගත්තට පස්සේ රාගය දේශය විතරක් නෙමෙයි මොහය කියනකොට ලෝකයේ ඇති බව සහ නැති බවත් එක්ක යනවා. මේ සියලු දේවල් ඉක්මවපු නිසා සියලුම කෙලෙස් ධර්මයන් නැති කරපු නිසා දැන් අපිට කෙලෙස් නැති කරලා පිරිසුදු දෙයක් තියෙනවා දැන් අපි අපි දකින්නේ ගොඩක් වෙලාට කෙලෙස් නැතිව පිරිසුදු තව දෙයක් තියෙනවා එතකොට යමක් තියෙනවා කියලා හම්බෙන්නේ ඇහැට රූපයකට කනට ශබ්දයකට නාසයකට ගන්ධය දීවකට රසයක්. එතන මේ හැම දෙයක්ම මෝහයක්, මෝහයක්. යමක් ඇති බව හම්බුනේ මෝහයක්. ආත්මය කියන අපි මේ මුලාව කියන කාරණාව එක්ක මම කියන සංකල්පෙක මේ ලෝකය ගැන හිතන්නේ නෑ හරියට. අපි හිතනවා කෙලෙස් නැතුව යමක් තියෙනවා. යමක් තියෙන බව හම්බුනේ මට කියලා අපි හිතන්නේ නෑ. යමක් ඇති බව මැන්නේ කවුද? යමක් ඇති බව මනින්නේ මේ පොත නෙමෙයි, මේ කැමරාව නෙමෙයි, මේ කෝපය නෙමෙයි. යමක් ඇති බව මැන්නේ මම. ඇති බව හම්බවීම මැනීමක්. මැනීම හම්බවීම ආත්මයක්. තම කුජලයක් ඇති බව. එහෙනම් නිත්‍ය සැප කියලා අරගෙන බුදුරණවහන්සේ පෙන්නපු ධර්මයේදී ඔය ඔක්කොම ඉක්මන ප්‍රතිපදාවක් තියෙන්නේ. ඉතින් බුදුරණවහන්සේ මේ සියල්ලක්ම ඉක්මවලා ඉන්නේ. ඒ සියල්ලක්ම ඉක්මවපු නිසා මම හරිම සැපෙන් ඉන්නේ කොයි විදියටද? පීතිබක්ඛා භවිස්සාම ප්‍රීතිය අනුභව කරලා ඉන්න දෙවිවරු වගේ ආබස්සර දෙවිවරු වගේ ප්‍රීතිය අනුභව කරලා ඉන්න ආබස්සර දෙවිවරු වගේ මම ප්‍රීති මනෝභව කරලා ඉන්නවා කියලා බුදුරණවහන්සේ මාරයාට කියනවා මාරයා නොසතුරු සිතින් යුක්තව යන්නට යනවා එතකොට බලන්න එහෙනම් බුදුරයන් වහන්සේ නමක් මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට කිසි දෙයකින් දෙවනිවන්නේ නැහැ කිසි කෙනෙකුට දෙවනි වීමට කාරණාවක් එහෙම දෙයක් බුදුරන් වහන්සේගේ ජීවිතය තුළ නැහැ. එච්චර සුන්දර පැවැත්මක් බුදුරන් වහන්සේගේ තියෙන. ඒ අවබෝධයත් එක්ක ඊළඟ කාරණාව කස්සක සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ මගදී වැඩ වාසය කරනකොට අතකෝ භගවා පුබ්බන් සමයන් නිවාසෙත්වා පත්ත චීවර මාදය පංචාසාරම් බ්‍රාහ්මණ ගාම පිණ්ඩාය පාවසි. තේනකෝපන සමයේන බ්‍රාහ්මණේ මාරේන පාවිමතා ආයක තමයි කරේ නේ. ඊළඟ දේශනාව කස්සක සූත්‍රය. තේනකෝපන සමයේන භගවා භික්ඛු නිබ්බාන පට සංයුත්තාය ධම්මියා කතාය සන්දස්සේති සමාදපේති සමුත්තේ ජේති සම්පහන්සේදී බුදුරන් වහන්සේ නිබ්බාන පටිසංයුත්ත නිවනට යමු වෙච්ච නිවන හා බැඳී ගිය ධර්මයක් දේශනා කරනවා. තේකේ බික්කු අට්ටිකත්වා මානසිකත්වා සබ්බචේතසා සමන්නාහරිත්වා ඕහිත සෝතං ධම්මං සුනන්ති සම්පූර්ණයෙන් ඒකට යොමු වීමෙන් යුක්තවම ධර්මය අහගෙන ඉන්නවා. සමන්නාහාරීත්ව සමන්නාහාර කියන වචනයක් මෙතනක් තියෙනවා. ඒ වගේම සමන්නාහාර කියන එක යෙදෙනවා ඇසත් රූපයත් ඇසේ විඥානයත් මේ එකතු වෙන්නට සමන්නාහාරය අවශ්‍යයි. ඇස ඇති තැන, රූපය ඇති තැන, සමන්නාහාර ඇති තැන තමයි තජ්ජෝ විඥාන පාතු භාවයේ තියෙන්නේ. එතකොට ඒකටම යොමු වෙච්ච ගතිය. අන්න ඒකට කියනවා සමන්නාහාරය කියලා. එතකොට මේ ධර්මය අහන්න සමන්නාහාරය ඒකටම යොමු වෙච්ච ගතියක්. අන්න එතකොට තමයි ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. වෙන දෙයක් එක්ක නෑ. රූපයක් අපට තේරුම් රූපයක් හැම වෙලේ පංචීපාස්කන්ධය සකස් වෙන්නේ ඇහැ රූපයයි සමන්නාහාරයත් එක්ක. ඒ වගේම තමයි ධර්මයේ තේරුම් ගන්නත් එහෙම යොමු වෙලා ඉන්නවා භික්ෂුන් වහන්සේලා. අතකෝ මාරස්ස පාපිබතෝ පවිත මාරයාට මෙහෙම හිතෙනවා. මේ නිබ්බාන පටිසංයුත්ත ධර්මයේ දේශනා කරනවා. ඉතින් මේ ධර්මය අහලා ඒ ඒ අහන භික්ෂූන් ඒකෙන් අයින් කරන්න ඕනේ කියලා මාරයා එනවා. ඇවිදිලා මාරයා එන්නේ ගොවියෙක්ගේ වේශයක් අරාගෙන. හද ගොවියෙක්ගේ වේශයක් අරගෙන එනවා. ඇවිදිලා මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේගෙන් අහනවා කොණ්ඩේ අවුල් කරගත්ත කන වැහිරිච්ච ඒ කියන්නේ ඊටාම රැලි මේ පඬ රැලි වෙච්ච විකෘති ඇඳුම් ඇඳගෙන මඩ තැවරෙච්ච ගොවියෙක් වේශයක් අරගෙන බුදුරන් වහන්සේගෙන් මෙන්න මෙහිම අහනවා අපි සමන බලවත් දෙහි අද්දසාති ශ්‍රමණේ මගේ හරක් ටික ගොන්නු ටික මේ පැත්තෙන් ගියාද කිම්පන පාපිමතේ බලවත් දෙහි හේති මාරයේ පවිතු මාරයේ නුඹට හරකුගෙන් ඇති ඵලය කුමක්ද? අන්න එතකොට බුදුරන් වහන්සේ මේ මාරයා කියලා හඳුනගත්තා කියලා මාරයා බුදුරන් වහන්සේට කියනවා මෙහිම මමේව සමන චක්කු ශ්‍රමණේ ඔය ඇස මගේ මම රූපා ඔය රූපේ මාකිනි මම චක්කු සම්පස්ස විඥාන ආයතනය මේ චක්කු සම්පස්සයත් ඇසේ ස්පර්ශය සහ විඥාන ආයතනේ මේක මගේ කොහින් මේ සමන ගන්තුවා මොක්කසි නුඹ කොහෙ ගිහිලා නිදහස් වෙන්න හදනවද මමේව සමන සෝතං ශ්‍රමණයේ ඔය ඇස මගේ සද්දා මම සද්දා සද්දේ මගේ මම සෝත සෝත සම්පස්ස විඥානායතන ඔය සෝත ස්පර්ශයේ සහ විඥාන ඔය ක්‍රියාවලිය ඒකත් මගේ මමේව සමන ගහන ඔය දිව මගේ මම ගන්ධා ගන්ධය මගේ ඒ වගේම ගහන සම්පස්සේ විඥානංචායතන ඒක මගේ ඒ කියන්නේ ස්පර්ශය සිදුවෙන ක්‍රියාවලිය මගේ නුඹ ඒ වගේම දිව රසය දිවේ ස්පර්ශයේ විඥානයේ ඒ වගේම කය පහස විඥානීය ස්පර්ශය මන ධම්ම විඥානීය ස්පර්ශය ඒක මගේ කොහෙන් මේ සමන ගන්්වා මොක්කසීති කොහි තෝ කොයි ගිහිල්ලාද නොබලන ඉඩෙන් නිදහස් වෙන්න හදන්නේ. දැන් මේ ඔක්කොම මගේ කියනවා. දැන් ඔන්න බලන්න අද අපි හරියට මේ හේතුඵල ධහම කතා නොකර මේ රහතන් වහන්සේ ගැන අරහත්ත්වය ගැන විග්‍රහ කරන්න යන තැනදී අපිත් මායාවේ දහමට යොමු වෙලා සමහරලාවට. මායා කියන දෙයට. ඇයි දැන් මේ ඔක්කොම දැන් මෙතන කොතනකවත් මේ පිරිසිදු මනස මගේ කියන්නේ නැහනේ. ඔක්කොම මාය මේ පිරිසිදු මග මගේ මගේ නිදහස් කියන්නේ නෑනේ. ඔක්කොම මායගේ. ඇහැ කන නාසය දිවකය මන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඔක්කොම ඒ විඥානයේ ස්පර්ශ ඔක්කොම මායගේ. දැන් අපි තේරුම් ගත්ත කාරණා මන ධම්ම මනෝ විඥාණයෙන් තේරුණා කියලා ඒකත් මායගේ. ඒව නිදහස් නෑ. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා තතේව පාපිම චක්කු තව රූපා තව චක්කු සම්පස්සායතනං මායයත් ඔගේ තමයි ඇස. ඔය රූපයත් ඔගේ. ස්පර්ශේ විඥානියත් ඔගේමයි. යතචකෝ පාපීම නත්ති චක්කු නත්ති රූපා නත්ති චක්කු සම්පස්ස විඥානං ඡායතන. ආගති තව තත්ති පාපීම. මාය යම් කිසි තැනක රූප නැද්ද ඇස නැද්ද විඥාන නැද්ද ස්පර්ශ නැද්ද එතකොට නුඹේ ගතියක් ගමනක් ඒත් එක තියෙනවද ඒක නුඹේ ඇස නුඹේ රූපේ නුඹේ ස්පර්ශය නුඹේ විඥානය නුඹේ තමයි. ඒක ඇත්ත. හැබැයි ඔය නැතිනම් ඇස නැත්තම් රූප නැත්තම් විඥාන නැත්තම් ස්පර්ශ නැත්තම් නුඹේ ආගති තව තත්ත පාපෙමා. තගේ වෙන ගමනක් නැහැ. ඊළඟට තතේව පාපෙම ගහ තතේව පාපෙම සෝතං තව සද්ධා තව සොත සම්පස්සායතන සම්පස්ස විඥානංච විඥානීය ස්පර්ශයේ සද්දේ තොගේ තමයි. හැබැයි යත්තකෝ යත්තචකෝ පාපිම නත්ති සෝතං කන නැත්තං නත්ති සද්දා සද්දේ නැත්තං නත්ති හොත සම්පස්ස විඥානං ඡායතන මේ විඥාන ස්පර්ශය නැතිනම් නුඹේ ගතිය කොහෙද? ගන්ධය නුඹේ නාසය නුඹේ තමයි. ගන්ධයත් උගේ. විඥානයත් උගේ. ස්පර්ශයත් උගේ. නමුත් ඔය නැතිනම් ගන්ධය නැතිනම් ගහණිය නැතිනම් ඊළඟට ගහන විඥානීය ස්පර්ශ නැතිනම් නුඹේ ගතිය කොහෙද? දිව නුඹේ තමයි. රසත් නුඹේ. දිව විඥානයත් නුඹේ. ස්පර්ශයත් නුඹේ. නමුත් ඔය නැතිනම් දිව නැතිනම් රස නැත්තම් විඥාන නැතිනම් නුඹේ ගතියක් කොහෙන්ද? කය නුඹේ තමයි. රසත් පහසත් නුඹේ. විඥානයත් නුඹේ ස්පර්ශයත් නුඹේ. නමුත් ඕක නැතිනම් නුඹේ ගතියක් කොහෙද? මන නුඹේ. ධම්මත් නුඹේ. මනෝ විඥානත් නුඹේ. මනෝ ස්පර්ශය මනෝ සංපස්සයත් නුඹේමයි. නමුත් මන නැත්තම් ධම්ම නැත්තම් මනෝවිඤ්ඤාණ නැතිනම් නුඹේ ගතියක් කොහෙන්ද? ඔන්න බුදුරණවහන්සේගේ ධර්මයේ බුදුරණවහන්සේ මොකද්ද එතකොට කියන්නේ? ඇස ඇතිනම් රූප ඇතිනම් විඤ්ඤාණ ඇතිනම් ඒ ඇති බවම උගේ මායාවේ. මන ඇතිනම් ධම්ම ඇතිනම් මනෝවිඤ්ඤාණ ඇතිනම් දැන් අපි කතා කරොත් එකක් හරි තියෙනවා මොකක් මේ මේ කාරණාවෙන්. ඉතින් ඒක මායාවේනේ. බුදුරණවහන්සේ අහන්නේ නැතිනම් නැතිනම් නුඹේ ගතියක් කොහෙද කියලා අහනවා. තතේ පාපිමෝ කාය එතකොට මේ විදිහට කාය පොට්ටබ්බේ ධම්ම ඊළඟට මන මනෝ විඥාන මේ ඔක්කොම අහනවා. එතකොට බලන්න එහෙනම් මේ ඇති බව හම්බුනහම මොකද වෙන්නේ? ඇති බව හම්බවීමත් එක්ක තමයි සියලු ප්‍රශ්නේ. ඇති බව හම්බ වෙන්නේ මට හැබැයි. දැන් රහතන් වහන්සේට රහතන් වහන්සේ මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරන හටගන්නේ. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හටගත සියල්ල ඉක්ම වුණාට පස්සේ ඇස ඇති බව අන්න මදුපිණ්ඩික සූත්‍රයේ චක්කුස්මෙන් අසති රූපය අසති චක්කු විඥානය අසති ඇස නැති තැන රූප නැති තැන ඇසේ විඥාන නැති තැන චක්කු සම්පස්සයක් නේ ඊළඟට චක්කු සම්පස්සයක් නැහැ චක්කු සම්පස්සය වේදනාවක් නැහැ මේ ප්‍රශ්නේ ඔක්කොම ඉවරයි ඇති තැන ප්‍රශ්නේ නැති තැන ප්‍රශ්නේ ඉවරයි එතකොට ඇස නැති වෙන්නේ, මන නැති වෙන්නේ, ධම්ම නැති වෙන්නේ, මනෝවිඤ්ඤාණ නැති වෙන්නේ කොතනදද? මන ඇති බව, ධම්ම ඇති බව, මනෝවිඤ්ඤාණ නැති බව හම්බලා තියෙන අවිද්‍යාවට. එහෙනම් විද්‍යාවේදී විද්‍යාසහගත මනක් ඇති බව හම්බෙලා නැහැ. මනක් ඇති බව හම්බෙන්නේ අවිද්‍යාවට. විද්‍යාව කියන තැනදී මන ධම්ම මනෝවිඤ්ඤාණය දෙන්නේ නැහැ. ඒකයි ප්‍රඥාව මේ බුදුරණවහන්සේ පෙන්නපු මාර්ගය ප්‍රඥාව කියන කාරණා. දැන් අපි හිතන්නේ ප්‍රඥාව අරමුණක් හැටියට. ප්‍රඥාව අරමුණක් නෙමෙයි. විඥානයේ පිරිසිදු දැකීමයි ප්‍රඥාව. අරමුණක් කියන්නේ මනෝවිඥාණයට එන්නේ. මනෝවිඥානයේ පිරිසිදු දැක්කොත් ප්‍රඥාව තියෙන්නේ. නැත්තම් ප්‍රඥාව කොහොමද? මනෝවිඥානයේ පිරිසිදු දැකීම ප්‍රඥාවක්. ප්‍රඥාව භාවිතා කරන්න තියෙනවා. හැබැයි ප්‍රඥාව භාවිතා කරනවා කියන්නේ මොකද්ද? මේ විඥානයේ පිරිසිදු හැවීම. මනෝවිඥානයේ රූප සද්ද මේ චක්කු විඥාන, සෝත ගහන, ජීව කාය මන කියන මේ සියලු විඥාන පිරිසිදු හැවීමයි ප්‍රඥාව කියන්නේ. හැබැයි අපි පිරිසිදු හොයන්නේ නැතුව අපට අපි පිරිසිදු හෙව්වා කියලා අපට හම්බුණා නම් මනෝයි ධම්මයි මනෝවිඥාන එකතු වෙච්ච දෙයකට අපි මනෝවිඥාන පිරිසිදු හොයලා නැහැ. මනෝවිඥානට අහු වෙලා. අන්න මනෝවිඥානට අහුණා නම් ප්‍රඥාව භාවිතා නැහැ. විඥානීය එක්ක අහු වෙලා ගිහිල්ලා මිසක් විඥානීය මායාවට අහු වෙලා ප්‍රඥාව භාවිතා වෙලා නැහැ. ප්‍රඥාව භාවිතානකොට මනෝවිඥානීය නැත්නම් විඥානීය මායාව මායාවක් කියලා දේශනා කරන්නේ ඒකයි. අන්න ඒක ඉක්මවනවා. එහෙනම් මේ ලෝකයේ තියෙන දේ උපකාර කරගෙනම ඊතර වෙන්න තියෙන්නේ. හැබැයි ඊතර වෙන්න ගොඩ නැගෙන දේ ලෝකයේ දැන් කියන්නේ ලෝකයට අයිතියක් හැටියට නෙමෙයි. හැබැයි ලෝකයෙන් ඉක්මවීම නෙමෙයි විග්‍රහ කරන්නේ. ඒකත් යම් කිසි දෙයක් තමයි. දැන් ඒගොඩින් අරන් එනවා කියන පහුර. පහුර පහුර කියන්නේ ඒගොඩට අවශ්‍ය දෙයක් නෙමෙයි ඒක. ඒ කියන්නේ අනවශ්‍ය දී කෑල්ලක් එකතු කරලා දර කෑල්ලක් එකතු කරලා හදාගෙන එන්නේ. ආව ගමන් මෙගොල්ලට ආව ගමන් ඒ ඔක්කොම ආයේ ඒගොඩ වෙච්ච කෙනාට හිතන්න දෙයක් නැහැ මම මේක කරතයන් යනවා නැද්ද කියලා. දැන් බෝට්ටුවක වගේ ආවොත් නම් ඒක තියාගන්නවා. පහුර කාවේ. එතකොට මේ පහුර එහෙමම පා කරලා යවනවා. මොකද ඒක අවශ්‍ය නැහැ ආයේ තියාගන්න. ඒ උදාහරණෙම තියෙන්නේ ඒක. එතකොට මේ ලෝකේ තියෙන කාරණාවක් පාදක කරගෙන යන්නේ. නමුත් ඒක මෙලව ඇති මනායතනයට ගත්ත කාරණාවක් එක්ක තියෙන එකක් නෙමෙයි. ඒක ඊතර වීම පිණිස ගොඩනැගෙන දෙයක්. හැබැයි මේ ලෝකේ නැති දෙයක්ුත් නෙවෙයි. එකයි මේක තේරුම් ගන්න ඉච්චරට අමාරු. අපි කොහෙන් හරි ගිහිල්ලා අහුවෙන මොකකට හරි. අපට අර හිතෙන්නේ නැහැ විචක්ෂණ හැකියාවක් කියන එකයි මේ මාර්ගයේ තියෙන ප්‍රධානම කාරණාව කියලා. ඒ නිසා අපි කැමතිනේ ප්‍රඥාව මෙන්න මේකයි කියලා දාගෙන තේරුම් අරගෙන තමන් හතුරු කරගන්න. ඒ නිසා තමයි අපි තව දෙයක් එක්ක මේක දාගන්න හදන්නේ. මේකට ඇති දෙයක් ප්‍රඥාව කියලා. ප්‍රඥාව කියන්නේ සිතවිල්ලක් නෙමෙයි. නමුත් අපි දාගන්න කැමති සතුටු වෙන්න කැමති ඒක තේරුණා කියලා. විචක්ෂණීය කරන්න යමු වෙන්නේ නැහැ. පටිපුච්චා විනීතා කරන්න යමු වෙන්නේ නැහැ. ඉතින් බුදුරණවහන්සේ මෙතන දේශනා කරන මාරයට මාරයේ ඔය අසකන නාසය දිවකය මනතෝගේ තමයි. හැබැයි ඔය ඕව නැතිනම් නුඹට කොහෙද හැසිරීම? ඒතකොට කාටද මේ කියන්නේ? රහතන් වහන්සේ එක්කනේ කතා කරන්නේ. ඒතකොට රහතන් වහන්සේට ඒ නැතිනම් නුඹ රහතන් වහන්සේ එක්ක ඉන්නවද නැහැ? ලෝකයට පේන්න තියෙනවා. අන්න එතනදී ඇලෙන්නේ නැහැ කියලා තමයි කතා කරන්න තියෙන්නේ. මොකද ඇලීම එදෙන්නේ නැහැ. මාර්යා කියනවා යං වදන්ති මම ඉදන්ති යේ වදන්ති මම මමන්තිච එතච මේ එත්තේ එත්තචේතේ මනෝ අත්ති න සමන මොක්කසි මාර්යා කියනවා යම් කිසි කෙනෙක් මේ මගේ යයි කියයිද කියන්නේ මගේ යයි කියලා ගනීද යම් කෙනෙක් මෙය මගේ කියලා ගත්තේ නම් අන්න ඉතින් ඒ කෙනා නුඹගේ සිතක් ඇති ශ්‍රමණී කියන්නේ ඒ කෙනා සම්පූර්ණ මාගේ කෙරෙන් මිදිච්ච කෙනෙක් නෙවෙයි ඒ විදිහට සිතක් ඇති කෙනා. ඒ කියන්නේ මම කියලා ගත්ත කෙනා, එහෙම සිතක් ඇති කෙනා. අන්න යා මිදිච්ච කෙනෙක් නන් නෙමෙයි. එයා නිදහස් වෙන්න කෙනෙක් නෙමෙයි. එතකොට එහෙම සිතක් ඇති වෙන්නේ ඔන්න බලන්න ඒක කොච්චර සියුම්ද කියලා මම කියලා මගේ කියලා ගත්ත සිතක් තියෙනවා නම් නිදහස් නැහැ කියනවා. දැන් අපි ඇහැට පේන දේ මම නෙවෙයි මගේ නෙවෙයි. කනට ඇහෙන දේ මම නෙවෙයි මගේ නෙවෙයි. නාසයටත් මම නෙවෙයි මගේ නෙවෙයි. රසත් මම නෙවෙයි මගේ නෙවෙයි. පහසත් මම නෙවෙයි මගේ නෙවෙයි. හැබැයි මම නෙවෙයි මගේ නෙවෙයි ආව අරමුණ මම මගේ. දැන් අපි ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කසට දැනෙන දේ, අපිට දැන් මේ හම්බ වෙන දේ අපි බෙදලා බෙදලා පංචීපාස්කන්ධ වශයෙන් බලලා මේක මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා අපි කල්පනා කරලා අතහන හැබැයි මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා සිතට ආව මන ධම්ම මනෝ විඥාන එකතු වීමෙන් යමක්. ඒක මම මගේ වෙලානේ. එහෙනම් මායාවේ බන්ධනේ. අයි ඒක මම මගේ වෙලා. ඒ විඥානේ පිරිසිදු හොයලා නැහැ. ඒකට අහුවෙලා ගිහිල්ලා. එහෙනම් ඒකෙන් මිදෙන එක ලේසි නෑ. යං වදන්ති මොන බුදුරණන් වහන්සේ දේශනා කරනවා යං වදන්ති නතං මයිහං යේ වදන්ති නත නතේ අහං එවං පාපෙම ජානාසී නමේ මග්ගම් පිදක් දක්කසීති බුදුරණන් වහන්සේ දේශනා කරනවා මාරය යම් කිසි කෙනෙක් යමක් මම කියලා ගන්න නැත්නම් ඒක මගේ නෙවෙයි කියලා නම් ගන්නෙ. ඒ වගේම අන්න ඒ විදිහේ යම් කිසි චින්තනයක් නම් තියෙන්නේ. අන්න එයා ඔහු ඔබගේ නෙවෙයි. මාරය අන්න යා මිදුනේ වෙනවා. මම කියලා මගේ කියලා ගැනීමක් වෙන්නේ නැතිනම් අන්න එතන මාරයා මාරය ඔබගෙන් නිදහස් කියලා බුදුරන් වහන්සේ මාරයට කියනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් ගන්නවා නම් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මට ආйти නෑ කියලා මාරය මේ ගැන ඔබ දැක ගන්න ඕනේ. මේ එය ඔබට අයිති කෙනෙක් නෙවෙයි. ඔබේ මාර්ගයට යටත් වෙන කෙනෙක් නෙවෙයි. ඔබට ඔහුව දක ගන්න හම්බෙන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. එතකොට එහෙනම් කොතනින්වත් අහු වෙන්න විදියක් නැහැ. කොහෙන් හරි අහු වෙනවා නම් එයා අනිවාර්යයෙන්ම මායයට අහු වෙලා මේ ඒ නිසා බලන්නට ඕනේ අපි කොහෙන් හරි බලනකොට කොතනින් හරි මම මගේ වෙලාද කියලා. සක්කාදිට්ඨියට කැරකිලාද කියලා. අපි අද ගොඩක් වෙලාවට සංකල්පයකින් යන්න හදන නිසා තමයි අපි මේ අහුවෙලා තියෙන්නේ. සිතවිල්ලට අහුවෙලා. සිතවිල්ල නැතිකින්චි වෙන්න පුළුවන්. සිතවිල්ල අනාත්මයි කියලා වෙන්න පුළුවන්. හැබැයි ඒකට අහුවෙලා ඒක දකින්න පුළුවන් ප්‍රඥා චක්කුසියට විතරයි. ඊළඟ දේශනාව එකින් ඉවරයි. රාජ්‍ය සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ හිමාල හිමාලයේ වනී කුටියක වාසය කරගෙන ඉන්නකොට මෙන්න මේ වගේ සිටිවිල්ලක් බුදුරන් වහන්සේට ඇති වුණා. ඒ තමයි සක්කෝනුකෝ රාජ්‍යං කරෝතුං මේ රජකම ඇත්තට මේ රජකම සත් මිනිස් මරන්න නැතුව කරවන්න පුළුවන්. විහෙසවන්න නැතුව විනාශ කරන්න නැතුව කරවන්න පුළුවන්. අනින් අනිත් අය පරද්දවන්න නැතුව කරන්න පුළුවන්. ඒ වගේම අනික් කාට දුක දෙන්න නැතුව මේක කරන්න පුළුවන්. ධාර්මිකව මේ රටක් පාලනය කරන්න පුළුවන් කියලා බුදුරණවහන්සේට විතරකයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී මාර්යා ඒ කාරණාව දැකලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදිලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ විදිහට කියනවා. කරොන්තු භගවන්තං භගවා ස්වාමීනි නුඹ රජ කරත්වා නුඹ රජකම කරත්වා ඒ විදිහට ධාර්මිකව රජකම කරත්වා අනිත් අය මරන්න නැතුව මරවන්න නැතුව වෙහෙසන්න නැතුව වෙහෙසවන්න නැතුව ඔන්න ඔය විදිහට ධාර්මිකව නුඹ රජකම කරත්වා කියලා බුදුරයන් වහන්සේට මාර්යා ඉදිල්ලා කියනවා බුදුරන් වහන්සේ වෙලාවේ දේශනා කරනවා කිම්පනතම් පාපිම පස්සසි මාර්ය ඔබ කුමද්ද දැක්කේ මොකක් දැනගෙනද ඔය විදිහට රජකම කරන්න කියලා කියන්නේ ඔය විදිහට මේ අනික් අය වෙහෙසනතු රජකම කරන්න කියලා කියන්නේ නුඹ කුමක් දැකගෙනද කුමක් දැනගෙනද මට ඔය විදිහට කියන්නේ මාර්යා කියනවා භගවතෝ කෝ බන්තේ චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්දා මේ ඔක්කොම මාර්යා දන්නවා එක එක වේශය ගන්න පුළුවන් මාරයට දැන් එහෙනම් බලන්න අපි මේ හිතාගෙන හිටියට මේ වචන ටික කතා කරලා මේකයි මේ විග්‍රහ කරන්න කියලා ඔය අනිත් අයටත් අයිති දැන් මාරයා ඊළඟට ඔය අන්‍ය ආගමික කියන්නේ පුතත්ජනිනවා කියලා තියෙන මාගන් සූත්‍රය පුතත්ජනලා තියෙන ධර්මයේ එතකොට එහෙනම් මේ වචන ටික පෙන්න පෙන්න හැලහැප්පින් කරාට මේක අර්ථය ඉස්මතු වෙලා මේ බුදුරන් වහන්සේ වෙන්නපු විදියටම ආවේ නැත්නම් ඒක බුදුරන් වහන්සේ ඉන්නපු ධර්මයක් නෙමෙයි. දැන් මාර්යා මෙච්චර හොඳට කියනෝනේ. දැන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ශ්‍රමණේ කියලා නෙමෙයි කතා කරන්නේ. භාග්‍යතුන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නුඹ සතර හතිපට්ඨානිය හොඳට භාවිතා කරලා තියෙන යානාවක් වගේ වස්ත්‍රයක් වගේ හොඳට භාවිතා කරලා තියෙන්නේ. ආකාංකමානෝ පන බන්තේ භගවා හිමවන්තම් පබ්බත රාජා සුවන්නව අන්න. එතකොට ඔබට පුළුවන් ඕනනම් ඒ භාවිතා කරපු දෙයක මේ හිමාල පර්වතයේ මහා රත්තරන් කන්දක් කරගන්න. එතකොට ඒකෙන් ඔබට රටපාලනය කරන්න පුළුවන් කියන එක කියන්න හදන්නේ මේ. ඒක විශාල දානයක්නේ. ඔබට පුළුවන් මේ හිමාල පර්වතයේ මහා රත්තරන් කන්දක් කරන්න ඔබ මේ මෙච්චර හැකියාවක් ඔබට තියෙනවා. මේ ඉද්ධිපාද මෙහෙම වඩලා තියෙන නිසා. ඒක නිසා ඔබ රටපාලනය කරන්න ඕන ඕක දැකලායි මම කිව්වේ කියනවා. බුදුරණන් සිමාරයට කියනවා පබ්බතස්ස සවන්නස්ස ජාත රූපස්ස කේවලෝ දිත්තාව නල මේකස්ස ඉති විදිත්වා සමාචරේ බුදුරණවහන්සේ දේශනා කරනවා මේක මේ මේ කන්ද රත්තරණින් කරලා තියෙන මේ වගේ කඳු දෙගුණයක් ආවා විශාල ගුණයක් ආවා තනි පුජ්‍යලියෙක්ගේ නම් හිතට සෑහෙන්නේ ඔච්චර ඔය මේ හතරන් කන්දක් නෙමෙයි ඔය වගේ කඳු දෙකක් ආවා හිමාල කන්ද වගේ දෙගුණයක් රත්තරන් ආවත් මිනිස්සෙකුට නම් ඔක එච්චර සෑහෙන්නේ නෑ. මේ මේ දකින්නකොට නුවණැත්තා සමසේ හැසිරෙනවා. නුවණ ඒක ඒක දැනගත්ත නුවණ තිකන ඉති විදිත්වා සමාචරේ නුවණ තිකන සමසේ හැසිරෙනවා. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා යෝ දුක් යෝ දුක්ඛ මද්දක්කේ යතෝ නිදානං කාමේසු යෝ ජන්තු කතං නමෙය්‍ය උපදින් විදිත්වා සංඝෝති ලෝකේ තස්සේව ජන්තුන් විනයාය සික්ඛේති බුදුරන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දුක හම්බෙන්නේ ඕව නිදාන කරගෙනම තමයි. ඔය නිදාන කරගෙනමයි දුක හටගන්නේ. කාමේසුසෝ ජන්තු කතං නමෙය. මෙන්න මේ පස්කම් සැපයට නැමෙන්න ඕක හම්බුනහම පස්කම් සැපයට නැමෙන්න නැතුව ඉන්නවා කියන එකක් නැහැ. ලෝකයා කම් සුවයටමයි නැමෙන්නේ. බුදුරණවහන්සේ දේශනා කරනවා උපදින් විදිත්වා සංගෝති ලෝක සංගෝති ලෝකේ තස්සේව ජන්තු විඤ්ඤාත සික්ඛේති මෙන්න මේ සියලු දේවල් කෙලෙස් හැටියට දැනගත්තට පස්සේ අන්න එහෙම හික්මෙනකොට මේ සියල්ලක්ම ඉක්මවනවා මේ දුරලනවා කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ පිටිපස්සෙන් මාර්යා කිහිප සැරයක් කිහිප අවස්ථාවක් එක එක කාරණා මුල් කරගෙන එනවා බුදුරන් වහන්සේ කරන කෘත්‍ය අයින් කරන්න ඒ වගේම බුදුරන් වහන්සේගේ වැඩපිළිවෙල අයින් කරන්න බුදුරන් වහන්සේගේ අඩුවක් හොයන්න ඉතින් මේ අවස්ථාවල බුදුරණවහන්සේ කියපු ගාථා තමයි නැත්නම් ඒ කියපු කාරණා මේ අවස්ථාවේ තියෙන්නේ. ඉතින් මේකෙදි සමහර කාරණා තියෙනවා බුදුරණවහන්සේ ගොඩක් ගැඹුරින් විස්තර කරපු අවස්ථාත්. ඉතින් මේ කාරණා තුළ ගොඩාක් කාලවට බුදුරණවහන්සේ ඒ විග්‍රහ කරපු ටිකේ භික්ෂුන් වහන්සේලා සමහර අය ධර්මයේ කතා කරන්නේදී අවබෝධ වෙන්නට ඇති. මොකද ඒක අහගෙන ඉන්නවා පිරිසක්. ඊට පස්සේ ගිහි අය අවබෝධ කරගන්න නැති සමහරලාවට දෙවිවරු අවබෝධ කරගන්න නැති. ඉතින් ඒ නිසා ඒ කියපු සමහර කාරණා තුළදී මායя බුදුරණවහන්සේව විනාශ කරන්න නැත්නම් බුදුරණවහන්සේව නිඳා කරන්න පහත් කරන්න අප අවස්ථාවල ධර්මය අවබෝධ කරගන්න දිච්ච අවස්ථාත් ඇති. ඉතින් ඒ නිසා ඒ සියල්ලක්ම මායයාට කිව්වත් බුදුරන් වහන්සේ දේශනා කරේ බුද්ධ වචනයක්මයි සත්‍යමයි දේශනා කළේ. ඉතින් ඒ නිසා අපි බලන්නට ඕනේ ඒ සත්‍ය වචනය ප්‍රායෝගිකව ධර්මයත් එක්ක හම්බෙන්න ඇති. ඉතින් ඒ නිසා අදට අපි මේ සූත්‍ර කරුණ ටික අවසන් කරමු. තුන ඉඳලා අපි ධර්ම සාකච්ඡාව කරනවා. හොඳයි එහෙනම් තිරුවන් සරණයි. හොඳයි තිරුවන් සරණයි. දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙන්නේ. අද කාරණාවෙන් විතරක් නෙවෙයි මොනවා හෝ දහම් කරුණු තේරුම් ගන්න දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන් මේ අවස්ථාව පැය භාගයක් 45ක කාලයක් තියෙනවා ඒ නිසා ප්‍රශ්න අහන්න අවස්ථාව තියෙනවා කරවන්සන්නයි අවසර ස්වාමීන් වහන්සේ මේ මට ඇත්තටම මේ දැන් දේශනාවේදීත් ඒ ප්‍රශ්නේ මතුවුණා. ඔතන අර බුදුන් වහන්සේ යම් තැනක පැහැදිලි කිරීමක් කළා තිබුණා මේ අර පවිතු මායයට වෙනදී පැහැදිලි කරේ ඇහැට පමණක් නෙවෙයි කනට පමණක් නෙවෙයි නහයට ගන්ධයට පමණක් නෙවෙයි සිංහහම දිවේ රසයට කයට පමණක් නෙමේ ධම්මයටත් මේ ඇලීම සම්බන්ධයෙන් කරුණක් බුදුන් වහන්සේ මාරයට දේශනා කළා තිබුණා සම්හන්සේ එතනදී ඒ ඒ ආයතන පහෙන්ම අපි අරමුණු අරගන්නකොට ඊට පස්සේ දැන් මනස් එක්ක ඒ ඒ අරමුණම එතනින් ඒ ආයතන පහට සම්බන්ධ වෙන්නේ නැතුව මන ඒක වෙනම අරගෙන මේ කියන්නේ ඒ මනයි මන අරමුණයි මනෝ විඥානයයි ඒ ඒකට සංකලනේ වීම තුලින් අරමුණ ස්වාධීනවද ඒක ගැනෙන්නේ එහෙම නැත්නම් අතන ආයතනත් එක්ක ගැට ගැහිලාද මෙතන මේ සම්බන්ධ වෙන්නේ කියන එක පිළිබඳව ටිකක් මට ප්‍රශ්න අහන්න තරම් මම පැහැදිලි කොහොමද දෙන්න ඒක හරි මට නෑ ප්‍රශ්නේ තේරුණා මට දැන් අපි හිතමු බුදුරණවහන්සේ නම් දේශනා කරන මහා වේදල්ල සූත්‍රයේ තියෙනවා පිරිසිදු පිරිසිදු මනෝවිඥානයක් තියෙනවා ඒ තමයි අරූප සමාධිය අසකරණ රූප සද්ද ගන්ධ රස පහස ඉක්මවපු මනසට තේරුම් ගැනීමක් තියෙනවා ඒක අරූපය අනිත් සියලු දේවල් රූප සද්ද ගන්ධ රස පහස සමග තියෙන්නේ මොකද අපි ගන්න ඇහෙන රූප මොකද පටවි බව ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සියලු දේවල් එක තමයි මනට අරමුණක් හැටියට තියෙන්නේ. මොකද ඒ සියලු දේවල් මනස පිළිසරණ කරගෙන තියෙන්නේ ආයතන 6 ආයතන පහම. හැබැයි අරූපයේදී මේ පහ ඉක්මවපු දෙයක් තමයි මන ආයතනය කියන්නේ. අපි ඊට පස්සේ අපි හිතමු දැන් අනිත්‍ය වශයෙන් ඉමසන්න පෙළවෙනවා නම් ඇහෙන් දැකපු දෙයක් ඔස්සේ ඉමසන්න. ඉතින් ඇහැ මුල් කරගෙන තමයි මනට හම්බෙලා තියෙන අරමුණ තියෙන්නේ. කන අනිත්‍ය වශයෙන් විමසනවා නම් නාසය ගන්ධය දිවකය මේ ඔක්කොම අනිත්‍ය වශයෙන් විමසන්නේ ඇස කන නාසය දිවකය කියන මේවා අරමුණු කරගෙන. එහෙනම් ඒවත් එක තමයි ඒ මනේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. දැන් අපි හිතමු අපි දැන් අවබෝධ කරගත්තා කියලා. ඒකට අවබෝධ කරගත්තා කියන කාරණාව එක්ක අපට දැනෙච්ච සතුටක් මුල් කරගෙන ඒකත් අපි කණින් අහපු ශබ්දයක් මුල් කරගෙන දැන් බුදුරණවහන්සේ කියපු දහමක් නෙමෙයි. එතකොට මේ දෙයක් මුල් කරගෙන අපි හිතලා ඊළඟට තව කෙනෙකුගේ අපි තුන් ගොඩක් අයට ඔය කායික පහසුව දැනනකොට නැත්නම් මොනවා හරි වැටහෙනවා කියලා මොනවා හරි අවබෝධ වුණා කියලා දැන් මේ පොතක තියෙන දෙයක් හරි නැත්නම් ඇහිච්ච දෙයක් හරි මේ මොනවා හෝ හැම දෙයක්ම අපි මනසින් සිතවිල්ලක් ඔස්සේ යන්නේ අර අසකරණාසය දිව කය කියන කාරණාත් එක්ක එකතු වෙච්ච දෙයක් ඔස්සේමයි. ඔය අරූපය කියන කාරණාව ඒ ඔක්කොම ඉක්මවපු දෙයක් ඒක ඇස කන නාසය දිව කය කියන කාරණාවට ගෝචර එකක් නෙමෙයි අරූපය කියන එක. දැන් රූප සමාධියත් ඇස කන නාසය දිව කය කියන මේ කියන්නේ මේවා ඉක්මවා තියෙන බව විග්‍රහ කරන්නේ නැත්තේ පඨවි බව ආපෝ බව තේජෝ වායෝ කියන මේ ගති නෙමෙව. ඒතර මේවත් හම්බෙන්නේ ඇත්තරම හරියටම ගතිය හම්බෙන්නේ කාය පොට්ටබ්බේකට. ඒවා ගති ස්වභාවය. දැන් අපට හම්බෙන්නේ පඨවි කියනකොට තියෙන දෙයක් ඇටියට. දැන් අපි පඨවි කියලා ගත්තොත් මේ මේසේ පඨවි. අපට හම්බෙන්නේ මේ තියෙන මේසේ පටවි. නමුත් පටවි කියන්නේ ගතියක්. ස්වභාවයක්නේ. ගති ස්වභාවයක් පටවි. එතකොට ගති ස්වභාවය හම්බෙන්නේ කාය පොට්ටබ්බයක් එක්ක හම්බෙන දෙයක්. සද කියන ගතිය. සද කියන ගතිය ඇහැකට ඇහැකට වෙන ආරම්මණයක් නෙමෙයි. ඇහැට හම්බෙන්නේ රූපය කියන කාරණාවත් එක්ක. පාටක්, හැඩතලයක්, පෙනෙන දේ එක තමයි අපට ඇහැට හම්බෙන්නේ. තද ගතිය කියන කාරණාව හම්බෙන්නේ ගතිය හම්බෙන්නේ කයත් එක්ක. එතකොට එහෙනම් ඒ එකින් එක අරමුණු වලට ආවේනික ගති ටිකක් තියෙනවා එක එක මේ ආයතන වලට. එතකොට ඒකත් එක්ක තමයි අපි මනට යම්කිසි ආරම්මණයක් හදන පටවි බව ආපෝ තේජෝ ආයෝ බවත් එක්ක රූපාවචර සමාජයක් වඩනකොට මේ පංචේන්ද්‍රයන්ගෙන් ආපු දෙයක් ඔස්සේ එක තමයි තියෙන්නේ. අරූපේ විතරයි එකින් නැත්තේ. එහෙනම් අරූපේ විදර්ශනා කරන දැනකදී අන්න අරූපේ අල්ලගෙන නිදර්ශනා කරන්නේ. එතනදී මේ පංචකාමයන් එක්ක තියෙන කාරණාව නැත්නම් මේ අසකන්නාසුදීව කය කියන කාරණාව එක්ක ඉක්ම වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි හිතන හැම එකක්ම මේ පංචකාමයන් එක්ක නිස්සෘත වෙලා තියෙන එකයි මනස තියෙන්නේ අසකන්නාසයේ දිව කය කියන එකේ පිළිසරණ මනස. මේ මනසට සුපිරිසිදු වනෝ විඥාණයට අරූපය හම්බෙනවා. හැබැයි එතනදී කියවෙන්නේ නැහැ මෙහෙම එකක්. දැන් අපි ගන්නවනේ ඇහැට පේනකොට පොත කියලා ගත්තා. පොත හම්බුණා අපට. මේක හම්බුනේ ඇහි පෙනීමට හම්බුනේ. ඇහැ තුල වෙනම චක්කු විඥානයක් ක්‍රියාත්මක වෙනවා. ඒක මනෝ විඥානෙ චක්කු විඥානෙ. අපි මේකට මනෝ විඥානෙ දැම්මොත් වැරදි. චක්කු විඥානය ක්‍රියාත්මක වෙනවා. ඒ චක්කු විඥානයේ ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි විතක්ක ਵਿਚාර හම්බෙන්නේ. විතක්ක ਵਿਚාර ඇහැ නෙමෙයි කරන්නේ මානස තමයි. හැබැයි මේ චක්කු විඥානයේ ක්‍රියාකාරීත්වයත් එක්ක තියෙන්නේ. විඥානයේ ක්‍රියාකාරීත්වය මනෝ විඥානය නෙමෙයි චක්කු විඥානය. මනෝවිඥානයේ ක්‍රියාත්මක වෙනකොට අපි මනට ධම්ම. මනට ධම්මය කියනකොට මනට රූපය නෙමෙයි. ඇහැට රූපය. මනට ධම්මේ. ධම්මයක් වෙන්නට ඕන එක. රූපයක් වෙච්ච ගමන් ඒක ඇහැයි චක්කු විඥානයත් එක්ක. ධම්මයක් වුණොත් තමයි මනෝවිඥානයක් එක්ක වෙන්නේ. දැන් අපි මේක පේනකොට පෙනෙන පෙනෙච්ච තැනදී අපට මේක හම්බුණා පොත කියලා. පොත හම්බුනේ චක්කු විඥාණයෙන් ඊට අදාළ විතක් විචාර කරලා පොත කියන කාරණා හම්බුණා. ධම්මයක් ඇවිල්ලා නෙමෙයි හම්බුනේ. ධම්මයක් ආවනම් ඒක මන ධම්ම වෙන්නට ඕනේ. ඉතින් අපි ඒක හොඳට තේරුම් ගන්න ඕන. නැත්නම් එහෙම අපිට මේ මේ පැවැත්ම විග්‍රහ කරන ගන්න කාරණාව තේරුම් ගන්න අමාරුයි. ඊට පස්සේ අපි යනවා විඥානවාදයකට. නැත්නම් මානසික වාදයකට යනවා. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන හටගන්නවා කියන කාරණාවට නොයා ඊළඟට අපිට විඥානවාදයක් මානසික වාදයකට යමු කියලා මේ ඔක්කොම මානසික දේවල් කියලා යනවා. භෞතිකවාදයේ ඉක්මවලා ඊළඟට මානසිකවාදයට එනවා. ඉතින් මේ දෙකම ඉක්මවන ප්‍රතිපදාවක් තමයි බුදුරන් වහන්සේ දේශනා කරේ. ඉතින් ඒක ඉක්මවන්න අපට ලොකු කියන්නේ නුවණක් ඉවසීමක් වීරියක්. ඒ වීරිය අර මේක විග්‍රහ කරේ යෝනිසෝ සම්පදාන. ඒතර යෝනිසෝ සම්පදාන යෝනිසෝ මනසිකාර මෙන්න මේ හැම එකක්ම තියෙන තැනදී තමයි ප්‍රඥාව වැඩෙන්නේ දැන්. ටිකක් හිතලා බලන්නකෝ. දැන් අපි හැම වෙලෙම පොජ්ජලයක් එක්කනේ මේ හැම වැඩපිළිවෙලම තියෙන්නේ. දැන් අපි ඇහැ කතා කරත් මගේනේ. කන කතා කරත් මගේ. මන කතා කරත් මගේ. වෙන කාගවත් නෙමෙයි. බුදුරණවහන්සේ වෙන්නපු ධර්මයේ මම කියන එක වැරද්දයි හම්බෙන්න තියෙන්නේ. ඉතින් මගේ දෙයකින් කොහොමද වැරදි කියලා හොයන්නේ? මගේ දෙයකින්ම මම වැරදි කියලා හොයනවා. එහෙම වෙන්නේ නැහැ. මගේ දෙය වැරදි කියලා හම්බෙන්නේ ප්‍රඥාවට. ඒතර බලන්නේ නම් මට මට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මම මුලින්ම යොමු වෙලා ධර්මයට යොමු වෙලා විචක්ෂණ කියාවත් එක්ක සත්‍ය දකින්න යොමු වෙන මේ ගතිය මට කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඒක කරනකොට මාර්ගය තුලදී හම් වෙනවා මම කියන කාරණා වැරද්ද. අන්න එතකොට මාර්ගය තමයි යොමු වෙන්නේ. මේක මේ ලෝකේ කාටවත් විශේෂ එකක් නෙවෙයි. පසේ බුදුරජාණන් වහන්සේට මේක දෙන්න බැරි කොට. පසේ බුදුරජාණන් වහන්සේට දෙන්න බෑ. ඉතින් අනික් කෙනෙක් ගැන කතා කරන දෙයක් නෙවෙයි. පසේ බුදුරන් වහන්සේට මේක දෙන්න බැයි නම් අනිත් කිසි කෙනෙක් ගැන කතා කරන්න දෙයක් නෑ. බුදුරන් වහන්සේට විතරමයි මේක කියන්න පුළුවන්. ඒකයි බුද්ධ වචනේ තියෙන දෙයට එහා අපට කිසි දෙයක් කතා කරන්න බෑ. කතා කරොත් අපි යන්නේ මේ ඔක්කොම මේ අපි දෘෂ්ටියකට යන්නේ. දෘෂ්ටියකට අහු වෙලා යනවාමයි. බුදුරණවහන්සේ කියපු දේ කතා කරොත් විතරයි අපට විචක්ෂණ හැකියාවක් නැත්නම් යෝනිසෝ මනසිකාරයක් යෝනිසෝ මනසිකාරයේනි මාර්ගයේ මූලාරම්භය. අනිත් ඒ වගේ වෙන වෙන ප්‍රතිපදා තියෙන්න පුළුවන්. බුදුරණවහන්සේගේ මාර්ගයේ මූලාරම්භය යෝනිසෝ මනසිකාරය. විචක්ෂණයේ පටිපුච්ඡා විනීත මෙන්න මේකට කියන්නේ ආධ්‍යාත්මික ප්‍රශ්න කරමින් හික්මන. ඒ කියන්නේ ප්‍රශ්න කරමින් හික්මනවා කියන්නේ ප්‍රශ්න හදාගෙන නෙමෙයි. ඇහෙන තැනදී හදාගන්න දෙයක් නැහැ ප්‍රශ්නයක් තියෙන්නේ. ඇහෙන තැනදීම තියෙන්නේ අපට දැන් මගේ රාමුවට තේරෙන එකක් නෙමෙයි ප්‍රශ්නයක්. අන්න ඒක ඒ හික්මීමක් එන්නේ. ඒ ගතියත් එක්ක තමයි මම වැරදි කියන කාරණාව හම්බෙන්නේ. ඒක ලේසියෙන් කෙනෙකුට දෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි බුද්ධ වචනේ එච්චර මේ ලෝකේ ඇහෙන එක දුර්ලභ කාරණාවක් වෙන්නේ. දැන් මකාදේව රජුරෝ දාම්දුර රජුගේ දහම් වෙනුවෙන් අතහැරේ ජීවිතේ. එතකොට දැන් අද කාලේ නම් මේ ඔක්කොම ඕන තරම් ඇහෙනවා කියලා හිතෙන්නේ. නමුත් පිරිසිදු බුද්ධ වචනය කියන එක දෘෂ්ටියක් හා කලවම් නොවිච්ච බුද්ධ වචනයක් කියන එක. ඇහෙනවා කියන එක හරිම දුර්ලභ කාරණාවක්. එක එක්කෙනාගේ මත තියෙන්නේ. ඒ හැමෝගෙම මත මොකක් හරි දෘෂ්ටියකට ගිහිල්ලා අපට හිතන්න හොඳම කාරණාව පසේ බුදුරන් වහන්සේ නැති හැකියාව කාටද මේ ලෝකේ තියෙන්නේ? පසේ බුදු කෙනෙකුටත් නැති හැකියාවක් මේක කාටද තියෙන්නේ? කිසි කෙනෙකුට නැහැ. බුදුරජාණන් වහන්සේ විතරයි ඒ හැකියාවෙන් යුක්ත. වෙන කවුරුවත් නැහැ. එතන එන බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය වෙන කිසිම විදියකට විග්‍රහ කරන්න බෑ. විග්‍රහ කරපු තැනදී එයාගේ දෘෂ්ටියට ලං වෙලා විග්‍රහ කරන්න. ඒක මාරපාස දෙයක් නැත්නම් පුතජන වෙච්ච දෙයක් සත්‍ය දෙයක්කට යොමු වෙලා නෙමෙයි. ඉතින් ඒක නිසා අපි බලන්නට හැම වෙලෙම මේ අරෂ්ඨාංග මාර්ගය කියන කාරණාව නිවන විරාගයේ Nirodhයට යොමු වෙච්ච ගතියක් තියනවාද කියන. එහෙම යොමු වෙච්ච ගතියක් තියෙනවා නම් ඒ යොමු වෙච්ච ගතිය තුළදී අනාත්මය හම්බ වෙනට ඕනේ. මම කියන කාරණාව එක්ක ලකුණක් නෙවෙයි එතනදී හම්බ වෙන්නේ. එතකොට මන ධම්ම විඥානය කියන විඥානය කියන්නේ මායූපමාජ විඥානන්නේ මන ධම්ම හසුරුවද්දී විඥානයේ විසින් ගෙන දෙන උත්තරයක්මනේ දැන් ඒ ධම්මායතනයට එන්නේ එතකොට බුදුන් සමිනාංශ අපිට පිළිසරණ මොකද්ද බුද්ධ වචනේද ඒ ඒ මොහොතේදී ඒක තමයි දැන් අපි හැම වෙලෙම මුලාවත් එක්කම ඉන්නේ අපට මොනද අපට ඇහෙන්නේ කන ශබ්ද කන විඥාණයෙන් ධර්මයෙන් ඇහෙන්නේ අපි තුල මුලාවක් දැන් මුලාවෙන් ඉන්න අපට මුලාවෙම ඉන්න අපට ඔක්කොම ඒවා මුලාවක් තමයි. බුදුරණවහන්සේ මාර්ගය මාර්ගය අසංකතයි කියවේ නෑනේ. බුදුරණවහන්සේ කියලා දෙන්නේ මාර්ගය. මාර්ගය අසංකත නෑ. මාර්ගය සංකතයි. අසංකත මාර්ගය නම් ප්‍රකාශ කරන්න බෑනේ. මාර්ගය සංකතයි. එතකොට එහෙනම් සංකත ලෝකයේ සංකත මාර්ගයමයි හම්බෙන්නේ. සකස් සකස් වෙච්ච දෙයක්මයි සකස් කිරීමක්මයි ඒක. එතකොට මේ මාර්ගය හම්බුනහම ඒක හැබැයි දැන් ලෝකයාගේ පැවැත්ම පිණිස තමයි හැම එකක්ම තියෙන්නේ අද සමාජය තුළ. ඒ කියන්නේ ලෝකයේ තුළ තියෙන්නේ බුදුරයන් වහන්සේ පෙන්නපු දේ විතරයි සංකත දෙයක් ඉස්මතු කරන අසංකත මාර්ගයකට. අසංකතයක් සඳහා සංකත මාර්ගයක් ඉස්මතු කරන්නේ. සංකතයක්මයි මාර්ගය. නමුත් අසංකතයේ පිණිස ඒක වෙන කෙනෙකුට දෙන්න බෑ. අපට මනෝවිඤ්ඤාණයෙන් අපි විතර කරන්නේ ඒ විතර කිරීම තුළම තියෙනවා අපි ඇති කරගත්ත දේ තුළ මායාවක් තියෙන්නේ. හැබැයි අපට දැන් හැම වෙලෙම බුදුරණවහන්සේ කියපු කාරණාව එක හම්බෙනවා නම් මේ ඔක්කොම වැරදි කියලා. එතනින් පහරක් වදින්නේ කහටද? දැන් අපි හිතමු අපි බුද්ධ වචනේ අහපු තැනදී අපට චක්කු විඥාණයට, මනෝ විඥාණයට මේ හැම එකකටම හම්බෙන කාරණා වැරදි කියලා නම් හම්බෙන්නේ. මම කියලා යෙදෙන එක වැරදි කියලා. දැන් අපි හිතන්නේ මායාවේ උදාහරණේ. දැන් මායාව කියලා කියන්නේ අපට ඇත්තයි වගේනේ හම්බෙන්නේ. බොරුවක් නෙමෙයිනේ දැන්. මැජික් එක බලනකොට අපට ඇත්ත ඇත්තක්ම නෙපෙන්නේ. අපි හිතන එකක් නෙමෙයි බොරුවක් කියලා. අපි හිතන එකක් මේක බොරුවක් මේ මොනවා හරි මේ වෙන වැඩ වැඩපිළිලක් ඔස්සේ මේක හම්බෙන්නේ. අන්න ඒ වගේ දෙයක් විඥානය කියන්නේ. එතකොට මෙන්න මේක අල්ලගන්න. එතකොට ඒ ආපු දෙදන් අපි හිතමු කෙනෙක් මොනවා හරි මවනවා කියලා මැජික් එකක් හැටියට. අපි ඒක ඇත්තයි කියලා පිළි අරගෙන ඉන්න තාක්කල් අපි හොයන්න යන්නේ නෑනේ. අපි මේක වැරදි කියලා හිතුනොත් තමයි අපි මේක හොයන්න යන්නේ. මේක මොකද්ද මේ මේ මේක හදන ක්‍රමය මොකද්ද? මේ මායාව හැදුනේ ක්‍රමය මොකද්ද? මැජික් එක කොහොමද එන්නේ කියලා අපි හොයන්න යනවා. හොයන්න ගියාට පස්සේ මැජික් එක කරන විදිය හම්බුනහම ඊළඟට ඒක මැජික් එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒක ඇත්ත දෙයක් නෙමෙයි. ඒක එතන තමයි මැජික් එකක් කියලා හම්බෙන්නේ. එතකන් අපට ඇත්ත දෙයක් හම්බෙන්නේ මැජික් එකක් කියලා නෙමෙයි. ඇත්තටම මේක තියෙනවා කියලා. මැජික් එකක් කියලා හම්බුනා නම් මැජික් එකක් බව තේරුණා නම් අන්න එතකොට එයා ඒකට උපේක්ෂාවක් ඇති වෙනවා. ඒක අර සීක කිනාට ඒ කාරණාව තියෙන්නේ. එතකම්ම තියෙන්නේ මායාවෙන් යුක්තවමයි ඉන්නේ. මායාවට අහු වෙලාමයි ඉන්නේ. හැබැයි ඒ බව අපට හැම වෙලෙම ඇහෙන දේදී හම්බෙනවනම් ඇහෙන දේත් මායාවක් එක තමයි අපට හම්බෙන්නේ. නමුත් ඇහුත් ඇහිච්ච දේ තුළ කාරණාවක් අපට හම්බුනානේ. දැන් අපි මෙච්චර මේ ලෝකේ මේ මේ මේක ඇත්තයි කියලා ගන්න එකේ මේක මේසය අපි මේක අරන් ප්‍රයෝජන ගන්නවනේ. ඉතින් එහෙම හම්බෙච්ච ලෝකයේ ඇහිච්ච ධර්මයක් අපි එහෙමනේ ගන්නෙ. ඒක අරගෙන ඒක කියන කාරණා අර්ථය අපි හොයන්න පෙළඹෙනකොට අපි මේ ගත්ත කාරණාව මායාවක් බව හම්බෙනවනම් මට බහරක් වදිනවනම් අන්න ඒක තමයි ප්‍රතිපදාව වෙන්නේ. එහෙම නැතුව මට ලකුණක් එන්න ප්‍රතිපදාවක් කොහේ හරි දිනවනම්. තමන්ට ලකුණක් එන්න. තමන් හරි කියලා හම්බ වෙන. තමන් සතුටු වෙන. ඒ ප්‍රතිපදාව හම් වෙන තැනදීම තියෙන්නේ. දැන් මේක දුකෙන් යන ගමන නෙමෙයි වෙනම සතුටක් හම් වෙන ප්‍රීතිය. ඒකට කියන්නේ අවේදයේ සුඛයක් කියලා. එහෙම ගමනක්, එහෙම ප්‍රතිපදාවක් වෙනම තියෙනවා. දැන් අපි විඳින කාරණාවත් එක්ක අපි සමවැරීම තමන් හතුරු කර ගැනීමක් කියන්නේ. එහෙම හම් වෙනවනම් සක්කායදිට්ඨිය කැඩෙන්නේ නැහැ. ධර්මයේ මුල ආරම්භෙට එන්නේ නැහැ. එහෙනම් එතෙන් එන්න නම් මේ විඥානයේ සිදුවෙන මායාව බොරුවක් බව හම් වෙන්නට ඕනේ. ඒ ධර්මය අහන තැනදී ඇහිච්ච ධර්මයත් එක්ක කල්පනා කරනකොට එහි බොරුව බව හම්බුනහම තමයි යන්න ප්‍රතිපදාව ඉස්සරහට යන්නේ. එතන යන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි බුදු කෙනෙක් මේ කියපු ක්‍රමේ හැරෙන්න වෙන කිසි ක්‍රමයක් නැති මේ ලෝකේ නිවීම සඳහා එකම ක්‍රමය බුදුරන් වහන්සේ කිව්ව ක්‍රමය විතරයි. එතනින් එහා මොන ප්‍රතිපදා තිබ්බත් මොන ඥාන තිබ්බත් මොන හැකියාව තිබ්බත් ඒ සියල්ලක්ම අපි හිතින් මවාගත්ත දෙයක් විතරයි. ඒ නිසා විඥානීය කියන්නේ පිරිසිදු හොයන්න ඕන එකක් හැම විඥානියක්ම. මනෝවිඥානයත් පිරිසිදු හොයන්න තියෙන්නේ. මනෝවිඥානයත් මායාවක්. ඒ වගේම ඒ පිරිසිදු හොයන විඥානීය පිරිසිදු හොයන ක්‍රියාව භාවිතා කරන්න තියෙන්නේ. පුරුදු කරන්න තියෙන්නේ, වඩන්න තියෙන්නේ. එහෙනම් නිතරම ප්‍රඥාව භාවිතා කරන්න ඕනේ. විඥානීය පිරිසිදු හොයන්නට ඕනේ. ප්‍රඥාව භාවිතා කරන්නට ඕනේ. ඔය දේ කරනවා නම් අපි විඥානීයට අහු වෙන එකක් නෙමෙයි යන්නේ. ඒකර බලන්න කොච්චර මේ සූක්ෂම වැඩ පිළිවෙලක්ද. ඒකයි බුදුරණවහන්සේ අර අශ්ලෝමයක් 100කට පල්ලා උදාහරණයක් දෙන්නේ. දැන් අපි නිකමට හිතන්නේ දැන් මේක අපි ඉච්චරේ හිතන්නේ නෑ. මේ ලොමයක් අපේ ලොම් ගහක් ගැන හිතන්නේ. දෙකට පලා ගන්න දෙකට බලලා දෙකට බලන්න ඕන එක ලොම් ගහක් කියලා බලන්න විදින්න පුළුවන්ද කියලා. අපේ මේ එක ලොම් ගහ කර ඈතෙල්ලා තව ලොම් ගහක් විදින්න පුළුවන්ද බලන්න. දෙකට බලලා නෙමෙයි 100ට බලලා. ඊට ඒක ලේසියි කියනවා බුදුරණවහන්සේ. සක්කාදිට්ඨි කරනවට වඩා. සක්කාදිට්ඨි කරනවට වඩා අර 100ට පළ 500ට විදින එක ලේසියි. එච්චරටම තියෙන්නේ අහුවෙන එක කොහෙන් ගියත්. අපි අර ගොඩාක් වෙලාට බුදුරණවහන්සේ දුන්න උදාහරණ එච්චර තක්සේරු කරන්නේ. ඒ කියන්නේ ඒක එච්චර හිතෙන්නේ නෑ. එච්චරට සියුම් මේක. එච්චරට අපි අහුවෙනවා. සක්කාදිට්ඨියටම ගැටියෙනවා. ඉතින් ඒ නිසා හැබැයි මේ ප්‍රතිපදාවට යමෙක් යමු නම් කල්ප 100කින් හරි අවබෝධ කරනවා. මෛත්‍රී බුදුරණන් වහන්සේ ළඟ හරි අවබෝධ කරනවා. මේ ප්‍රතිපදාවට යමු නම්. ඊළඟ ජීවිතේ හරි අවබෝධ කරනවා. හැබැයි මේකට යමු නැත්නම් කල්ප 100ක් නෙමෙයි කල්ප කෝටියක් ගෙත අවබෝධ කරන්නේ. ඉතින් ඒ නිසා අපි බලන්නට ඕනේ මේ ප්‍රතිපදාවත් එක්කම යමු වෙන ප්‍රතිපදා කොච්චර හමුණත් එයා කවදාවත් අවබෝධ කරන්නේ නැහැ. අපි හිතමු යම්කිසි කෙනෙක් වැරදි මාර්ගේ යනවා කියලා. කොච්චර වේගෙන් ගියත් මාර්ගේ වැරදිනවා. වැරදි පැත්තකනේ යන්නේ. කොච්චර හිමින් ගියත් හරි මාර්ගේ නයි යන්නේ. අපි හිතමු කිලෝමීටර් ලක්ෂයක් යන තියෙන එක ගොළුබෙල්ලෙක් යනවා කියලා. කවදා හරි යනවනේ කෙලින් පාරේ යනවනේ. අස්සේ කනිත් පැත්තට දිව්වත් අනිත් පැත්තට යන්නේ. ඒ නිසා හරි නිවැරදි මාර්ගය හොයාගන්නට ඕනේ. නිවැරදි මාර්ගය ඒක විතරමයි. ඒක අපට බුද්ධ වචනේ ඇහිීමෙන් ශ්‍රවණයෙන් ඒ ශ්‍රවණය කරපු දේ තුලින් විචක්ෂණය වෙන ශ්‍රවණයෙන් විතරක් හම්බෙන්නේ ඒක අහලා අපි තුල යම් වැඩක් දෙන්නට ඕනේ. අපි තුල වර්ධනයක් වෙන්නට ඕනේ. ඒක වෙනකොට සිහිය වැඩෙනවා, වීර්යය වැඩෙනවා, අන්න නුවණ වැඩෙනවා. ඔය ඔක්කොම වැඩෙනවා. ඒ වැඩිමත් එක තමයි විමුක්තිය කරා යොමු වෙන්නේ. ස්වාමීන් වහන්ස අන්තර්ජාලයෙන් යොමු කරන ලද ප්‍රශ්නයක් තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස හටගන්නේ නම් හටගන්නේම පංච උපාදාන ස්කන්ධයක්මයි. එවිට මාර්ගාංගයන් ලෙස හටගන්නේද පංච උපාදාන ස්කන්ධයන්මයි. ප්‍රඥාවෙන් අවබෝධ කරන්නේ විඥාණයෙන් දැනගන්නා දේ. එනම් ප්‍රඥාවත් එබැවින් දුකට අයිති දෙයක්. නිවන සමානයි දුකේ නිරෝධය නම් පංච උපාදානස්කන්ධයේ Nirodha එයමයි. මාර්ගයේ වඩන විට හටගන්නා පංච උපාදානස්කන්ධය වන්නේ මාර්ග අංගයන්මයි. මෙහි නිවැරදි භාවයේ කරුණාවෙන් පහදා දෙන්න. දරුවන් සරණයි. සංකත කිසි දෙයක් පංචපාස්කන්ධයෙන් තොරව නැහැ. සංකතය කොහොමත් පංචපාස්කන්ධයන්ම තමයි. හැබැයි දැන් අපට මෙහෙම එකක් හම්බ වෙනවානේ. දැන් මම උදාහරණයක් ගන්න පොත තියෙනවා. දැන් අපි දන්නා පොත මුල් කරගෙන දැන් මේ සංකටය අසංකට ස්වභාවය තේරුම් කරගන්න පොත. පංචීපාස්කන්ධය කියලා අපට හම්බ වුණේ පොත නම් පොතත් ඒ කියන්නේ අපට හම්බ වෙන්නේ මේ පොතත් එක්ක යමු වෙච්ච එකක් නේ. අපි කොච්චර හිතුවත් පංචීපාස්කන්ධය ගැන තේරුම් ගන්න අපට ඇති පොතක පංචීපාස්කන්ධයනේ හම්බෙන්නේ. ඇති පොතක සහ ඇති මගේ. ඒ කියන්නේ මගේ ඇහැට ඇති පොත තියෙන එකත් එක්ක මගේ මගේ ඇහැට ඇති පොත තුලින් හටගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන හටගන්නේ. ඕක තමයි අපිට පංචමාස්කන්ධ කියලා මූලිකව හම්බෙන්නේ. එතකොට අපි සංකතය කියන කාරණාව අපි දීලා තියෙනවා දෙයක් කියලා. සංකතය දෙයක්. එතකොට සංකතය දෙයක් කියලා දුන්න නිසාම අපිට යම් විග්‍රහයක් කරගන්නකොට අපට අර යම් දෙයක් අහම පනව ගන්න වෙනවා. හැබැයි සංකතය බව දකින තැනදී ඇහැට පේනකොට පොත සංකතයේ බව දකින තැනදී එයාට මොකද්ද දුරු වෙන්නේ? මම ඉඳලා මගේ ඇහැට තිබුණ රූපයක් පෙනුණා කියන එක නෙමෙයි. ඒක දුරු වෙලා යනවා. ඒ කියන්නේ එයාට මම ඉන්න බව වැරදි කියලානේ හම්බුනේ. මම ඉඳීම සහ මගේ හැට රූප පෙනීම කියන කාරණාව වැරදි කියන එකට හම්බුණා. කුමක් දකිද්දිද? සංකතේ සංකත බව දකිනකොට. අපි සංකතේ සංකත බව දැකීම නැතුව අපේ හිතීමක් අපට තියෙනවා සංකතය ඇති කියලා. සංකතය ඇති කියලායි අපට හම්බෙන්නේ. ඇති බවයි හම්බෙන්නේ. දැන් ඇති දෙයකින් අපි අයින් වෙන්න හදන්නේ. ඇති දෙයකින් අයින් වුණාම නිවීම ඇති දෙ නැති තැන. මේ ඇති දෙයින් අයින් වුණාම තියෙන නිවීම නිවන මේ ඇති දෙ නැති බව කියලා අපිට තව එකක් හම්බෙලා තියෙනවා. ඔය කරුණු ඔක්කොගෙම තියෙනවා දෘෂ්ටියක්. ඒ කියන්නේ මගේ ඇහැට දැන් අපි අපි කොහොමවත් තේරුම් ගන්නකොට මේ ඇහැයි මේ රූපයයි විඥානයයි කියලා පනවගෙන තමයි අපි මේක හොයාගෙන යන්නේ. හොයාගෙන ඉඳලා අපිට දැන් පංචපාස්කන්ධේ තේරුණා. කොහොමද තේරුනේ? මේ ඇහැයි රූපයයි විඥානය එකතු කරනම හටගත්. අපට අපට හටගත්තාම පංචපාස්කන්ධය කියලා අපට කොච්චරද වෙනම පොතක මම ඉඳලානේ වෙනම පංචපාස්කන්ධය තියෙන්නේ. එහෙම නෙමෙයිද? දැන් අපිට කොහොමවත් අපිට හිතන පොත සහ මම ඉඳලා මම මේ පොත මුල් කරගෙන පංචීපාස්කන්ධය කියලා හම්බෙලා තියෙනවා. හැබැයි අපි ඒකේ නම් කරනවා රූපය මේක, වේදනාව මේක, සංඥාව මේක, සංකාරය මේක, විඥානය මේක කියලා නම් කරනවා. හැබැයි ඒක අපි දෙයකට නම් කරන්නේ. ඇති දෙයකට නම් කරන්නේ. අපි හිතනවා අපට හම්බෙන්නේ ඒතකොට මාර්ගයත් ඒ වගේ එකක් අසංකතය ඒක නැතිතන සංකතයේ සංකත බව දැකීමම මග සහ සංකතයේ සංකත බව දැකීමම තමයි නිවීමට යොමු වීම. නිවීම කියලා කියන්නේ සහ මාර්ගය කියලා කියන්නේ තව දෙයක් නෙවෙයි. මාර්ගය කියලා කියන්නේ දැන් ඇහැට පේන රූපයක් වගේ දෙයක් නෙමෙයි මාර්ගය. හැබැයි මේ සංකත ලෝකයේ පැවැත්මත් එක්ක සිදුවෙන එකක්. හැබැයි දැන් ඇහැට පේනවා රූපේ, කනට ඇහෙනවා ශබ්දේ, නාසයට ගන්ධේ. එතකොට අපට එතන තියෙනවා යම් ලෝකයේ පැවැත්මක් එක්ක. හැබැයි මේක හා පාදක වෙලා එහි සත්‍ය හම්බ වීමම තමයි මාර්ගයක වෙන වචනකින් දෙන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා පංචපාදනස්කන්ධයක් කියන එක ප්‍රඥාව පංචපාස්කන්ධයක් කියන කාරණාව අපට වෙන වචනකින් දෙන්න බෑ. මොකද බුදුරණවහන්සේ කියලා නෑ ප්‍රඥාව කියන්නේ පංචීපාස්කන්ධයක් කියලා. හැබැයි සංකතයක්. මාර්ග සංකතයක්. එතකොට මේ මග සංකතයක් වෙන්නේ ඇයි? පුජ්‍යලයක් එකනේ ප්‍රඥාව දැනගන්නේ. අපි හිතමු ප්‍රඥාව පංචීපාස්කන්ධයක් බව අපට හම්බ වෙන්නේ කුමකින්ද? විඥාණය දැනගත්ත දැනදීනේ. ප්‍රඥාව පංචීපාස්කන්ධයක් සකස් වීමක් අපට හම්බ වෙන්නේ විඥාණයට දැනගත්ත තැනදී. එහෙනම් ප්‍රඥාව ඇති තැනම ප්‍රඥාව ඇති බව හම්බෙන්නේ මොකේද? විඥාණයට. ප්‍රඥාව දැනගන්නේ විඥාණය බුදුරණස් දේශනා කරන මහා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා. ප්‍රඥාව දැනගන්නේ විඥාණය. දැන් අපි අර කතා කරන න්‍යායයට යනවා එතකොට විඥාණය දැනගන්නදී ප්‍රඥාව නිහාපව යන්නේ. දැන් අපි මාර්ගය ගැන කතා කරනකොට අපිට හිතෙන්නේ විඥාණය දැනගන්නදී ප්‍රඥාව. විඥානේ දැනගන්න නැති ප්‍රඥාව මොකද්ද? අපට ප්‍රඥාවක් කියලා හැම වෙනකොට විඥානේ දැනගන්න. ඒතකොට විඥානේ දැනගත්තා කියලා කියන්නේ පංචපාස්කන්ධයක් එතන. මේ වැටහීමේ ශක්තිය සහ විඥානීය ප්‍රඥාවෙන් දැනග විඥානීය ප්‍රඥාව බව දැනගත්ත තැන පංචපාස්කන්ධය සකස් වීම තමයි අපට මේ පුජ්‍යලයකට මාර්ගයක් ඇති බව හම්බෙලා තියෙන්නේ. සම්මාදිට්ඨියේ අපිටම අවිද්‍යා අශේෂ විරාග නිරෝධය සම්පූර්ණයෙන් මේ ප්‍රඥාව උපරිම ස්වභාවය අවිද්‍යා අශේෂ විරාග නිරෝධය කියන්නේ ඒකට කතා කරනවානේ අශේක ප්‍රඥාව කියලා. ඒතර අශේක ප්‍රඥාව කියලා විග්‍රහ කරන්නේ හික්මෙන්න නැති ප්‍රඥාව නොහික්මෙන්න. හික්මෙන්න ඒ කියන්නේ හික්මීමක් නෑ මේ ප්‍රඥාවත් එක්ක. ඒක සම්පූර්ණ හික්මලා ඉවරයි. එතකොට ඒක ලෝකේ පනවන විග්‍රහයත් එක්ක දැන් අපට ගොඩක් වෙලාවට තියෙන කාරණාව අර විඥානීය දැන ගැනීමකින් තොරවත් ප්‍රඥාව කියලා වෙන දෙයක්. මේ මේ මේ වගේ ඇහැට පොත තියෙන රූපේ. ඇහැට රූපය කියන්නේ මේ පොත. එහෙනම් දැන් අපි මෙතනින් ගියත් පොත තියෙනවනේ අපට හම්බෙන්න ඕනේ. මෙතනින් අපි ගියත් පොත අපට හම්බෙලා. ඒතර මේ තියෙන දෙයක් නෙමෙයි හම්බෙලා තියෙන්නේ. අන්න ඒ වගේ අපිට හිතනවා ප්‍රඥාවත් එහෙම දෙයක් එකත් වෙනවා තියෙනවා. විඥානීය දැන ගැනීමකින් තොරව ප්‍රඥාව තියෙනවා කියලා. හැබැයි විඥානීය දැන ගැනීම කියලා කියන්නේ ප්‍රඥාව පිරිසිඳ හම්බවීම නෙමෙයි. එතකොට මාර්ගයේ හරියට හික්මීම නැති නිසා මොකද පුජ්‍යලයේ මාර්ගය යන පුජ්‍යලයේ කියනවනේ. මාර්ගය යන පුජ්‍යලයේ කියනකොට ඒ පුජ්‍යලයාට සකස් වීමක් එක්කනේ තියෙන්නේ. හරියටම දැනගත්තනම් දිත්තේ දිත්තමත්තා සුතේ සුතමත්තා මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං බවත් එක්ක මේ පැවැත්ම සකස් වීම. එතනදී යාට සම්පූර්ණ නිදහස වෙනවා. ඔබ ඉන්නේ ඔබ අතනත් නෑ අතරත් නෑ. එතකොට මැනීම නෑ. එහෙනම් මේ මාර්ගය කියන කාරණාව අපි තුල පටන් ගැනීමක් වැඩිවීමක් තියෙනවා. ඒක හැබැයි නිදහස් වෙන ප්‍රතිපදාවක්. ඉතින් උතනින් එහා වෙන විග්‍රහයක් දෙන්න බෑ. මොකද උතනින් එහා විග්‍රහයක් දෙන්න බුදුරණවහන්සේ දුන්න දෙයට එහා විග්‍රහයක් දෙන්න බෑ. අපට ඔය ඔය කියපු කාරණා තුල බලන්න අපට හිතන්න කොච්චර කාරණාවක් තියෙනවද කියලා. එතනම තේරුම් ගන්න කොච්චර කාරණාවක් තියෙනවද? ඇයි හැම තැනින්ම තියෙන්නේ අපට මේ අර අහපු තැනම තේරෙන එකක් නෙමෙයි. දැන් අපි කැමතිනේ අහපු තැනම තේරෙන කාරණාවකට. ඉතින් අහපු තැනම තේරෙන කාරණාවක් මාර්ගයේ තුල තියෙනවා නම් ඒක කාටද තේරුනේ? මට තේරුනේ. මම ඉඳලා. එහෙනම් සක්කාදිට්ඨිය ඇති කරගෙන මාර්ගයට යමු වීම. බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව තුළ තියෙන යෝනිසෝ මනසිකාරයත් එක්ක වැටෙන. එහෙනම් අපිට ඒ කාරණාව එක්ක හම්බවෙන්නේ යෝනිසෝ මනසිකාරට දෙයක්. අපට තේරෙන කාරණාවක් නෙමෙයි. හිතන්න ඕන කාරණාවක් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා එතනින් එහා අපට වෙන අතිධාවනයක් නැත්නම් වෙන ඉක්මවාදීමක් කරන්න බෑ. කොහොමත් මේ සකස් වෙන ක්‍රියාව ප්‍රඥාව විඥාණයෙන් දැනගන්නවා. ඒ දැන ගැනීම පංචපාස්කන්ධ තමයි. විඥාණයෙන් දැනගත්තා නැත්නම් ඒක අපේ ප්‍රඥාවක් කියන්නේ නම් කරන්න බෑ. මේක ප්‍රඥාව. රටේම ප්‍රඥා. ඒක විඥාණය දැනගත්තා. ඒක පංචපාස්කන්ධය. හැබැයි විඥාණය දැන නොගෙන ප්‍රඥාව පංචපාස්කන්ධයක්ද නැද්ද කියන එක ඒක කතා කරන්න බෑ කියෙදෙන්නේ නැහැ. විඥාණය දැනගැනීමෙන් තොරව පංච ප්‍රඥාවක් තියෙනවා කියන එක ඒක හරියටම අපි ඇහැරපු විඥාන එකතු වීමෙන් තොරව පොත මෙතන තියෙනවා කියන එකමයි. කන ශබ්ද විඥාන එකතු වීමෙන් තොරව මේ ශබ්දය තියෙනවා කියන එකමයි. එතකොට එහෙනම් බලන්න මේ සංකතේ සංකත බව නොදැකීම නිසාම තමයි අපට අර කරුණු එන්නේ. හැබැයි සංකතේ සංකත බව දකිනකොට අපට අර කාරණාව නැත්නම් ඒ ඒ ඒ හිතන්න ඕන ගතිය තියෙන්නට ඕන. නමුත් ඒ විදිහේ ප්‍රශ්නේ නිෂ්ඨභාවල යනවා. ඒ කියන්නේ ඒක සම්පූර්ණ නිෂ්ඨභාවල නෑ නිෂ්ඨභාවල යන්නේ. ඒකට වෙන දෙන්න උත්තර නෑ. දැන් අපි හිතනවා වෙන විග්‍රහයක් බුදු දේශනාවට අමතරව වෙන විග්‍රහයක් දෙන්න බෑ කියනකොට හැබැයි ඒක අපේ මනසට ගැළපෙන්න අපිට විග්‍රහ කරලා පෙන්වන්න පුළුවන් ඇති කියලා. ඉතින් විතක්ක ਵਿਚාරයකට තේරෙන දෙයක් වචනයකට දාන්න පුළුවන් නේ. දැන් විතක් අපිට කතා කරන්න එතන වචනයක් ඉස්මතු කරන්න බැරි නමුත් විතක් ਵਿਚාරයකට තේරෙනවා නම් විතක් ਵਿਚාරකින් දෙන්නේ මමමනේ. ඒතර මගේම අර්ථ විග්‍රහයක් නේ. බුදුරන් වහන්සේ කියපු දේ ටිකමවා. එහෙනම් බුදුරන් වහන්සේ ඒ දුන්න කීප විග්‍රහය විතරයි Tamange විතක් ਵਿਚාරයක් එක්ක පවා ගැළපිලා තියෙන්නේ. එතනින් හැබැයි අර ගැළපෙනවා. ගැළපෙන්නේ කොහොමද කියලා විග්‍රහයක් නැහැ. ගැළපෙන්නේ කොහොමද කියලා විග්‍රහයක් යන්න ගියොත් අහපව් යන්නේ අපේ රාමුවෙන් විතක් ਵਿਚාරයක්. ගැළපීමක් තියෙනවා. ඒ ගැළපීම වැටහිමක් විතර. ඒකයි අර බුදුරණවහන්සේ දේශනා කරන්නේ චබ්බිසෝදන සූත්‍රය. අරහත්ත්වය ප්‍රකාශ කරනකොට විග්‍රහ මේ කරුණු කීපයක් අහන්න කියන. එකදු වචනයක් වෙනස් නැහැ. බුදුරණවහන්සේ කිව්වට කිව්ව කාරණාවට එහා. මොකද වෙනස්ව කතා කරන්න බෑ. කතා කරලා නම් ඒක ලෝකයේ පණවන්න බැරි දෙයක් නේ. කිසිම විදියකින් පණවන්න බෑ. බුදුරණවහන්සේ කිව්ව දේ විතරයි පණවන්න පුළුවන්. එහෙනම් රහත් වෙච්ච කෙනා විග්‍රහ කරන්නේ ඒ වචන ටික විතරමයි. එතනින් එහා කිසිම විග්‍රහයක් කරන්න බෑ. ඉතින් ඒ නිසා අපට අනිවාර්යයෙන්ම කල්පනා කරන්නට ඕනේ අපට යෝනිසෝ මනසිකාරයකට යමක් තියෙනවා හම්බ වෙනවා. ඒ හම්බ වීම යෝනිසෝ මනසිකාරය කරනවා. හැබැයි අපට බුදුරන් වහන්සේ නොකියවපු විදිහේ ගැළපීමක් විතරකයෙන් හරි හම්බෙනවා නම් ඒක අපි හරියට තේරුම් ගන්න නැහැ. හැබැයි යම් කිසි කෙනෙකුට ඒ තුල පරස්පර විරෝධී බවක් නැති බව නැත්නම් ඒකට අලුතින් ප්‍රශ්නයක් නැත්නම් ඒක තේරුම් ගන්න ප්‍රශ්නයක් නොමැති බව නැත්නම් නොගැලපීමක් නොමැති බව හම් වෙනවා හැබැයි විග්‍රහයක් නැහැ මොකද වෙන විග්‍රහයක් දෙන්න බෑ Tamanට වෙන විග්‍රහයක් දී ගන්නත් බෑ. හැබැයි Tamanට වැටහෙනවා. අන්න ඒක තමයි මේ ප්‍රඥාවේ ස්වභාවය. ඒක ඒක මේක බුදු ඒක තමයි සම්බුදු කෙනෙක් කියලා කියන්නේ. නිකන් නෙමෙයි සම්බුදු කෙනෙක් දැන් අපිට මේ මේ ලෝකයේ විද්‍යාඥයෙක් දුන්න විග්‍රහයක්. අපි දැන් බලන්නේ ඔක්කොම චින්තනීය දැන් සමාජ චින්තනයත් එක්ක අපි මේ ඔක්කොම බලන්න යන්නේ. එතකොට විද්‍යාඥයෝ දුන්න, ගණිතඥයෝ දුන්න, අතීතේ දාර්ශනිකයෝ දොන්න අතීතේ විමුක්ති හොයපය දොන්න චින්තනයත් එක්කනේ බලන්න යන්නේ. අන්න ඒකත් ඒ එකක්වත් නෙමෙයි බුදුරණවහන්සේගේ ප්‍රතිපදාව. කාටවත් ගැළපෙන ප්‍රතිපදාව. ඒකනේ අර බුදුරණවහන්සේ ඇහුවට පස්සේ ඔබ දෙවියෙක්ද බ්‍රහ්මයේද මිනිසෙක්ද? නමුත් එකක්වත් නෙමෙයි. ඒ ඔක්කොම ඉක්මවලා කිසිම මැනීමක් නැහැ. ඒකයි බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක් වෙනවා කියන එක මේ ලෝකේ දුර්ලභ නැත්නම් අතිශය සූක්ෂම කාරණා අමාරු කාරණාවක්. ඒ කියන්නේ සැබෑ ශ්‍රාවකයෙක් වෙනවා කියන එක. සාමාන්‍ය උපාසකයෙක් බුද්ධ සම්ණං ගච්ඡාමි කියලා සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන්. නමුත් දර්ශනියත් එක්ක බුදුන් වහන්සේගේ ශ්‍රාවකත්වයට යමු වෙනවා කියන එක ඊටම අමාරු කාරණාවක්. නැත්නම් පොඩ්ඩක් හිතලා බැලුවොත් සසර ගමන අපි දන්නවනේ දීර්ඝ ස්වභාවය දැන් අපි දේශනාවේ හදාරලා බලලා සසරේ දිග ඉතින් මෙච්චර සරල දෙයක් නම් හජ වෙලා ඉඳ ඇති සක්විති හජ වෙලා. අපි බුදුරුවන්ගේ බණ අහන්න ඉතින් ඔච්චර දෙව්දත් බුදුරණවහන්සේ ළඟම ඉන්න දෙව්දත් අනිත් එක ගැන බණ කියන්න පුළුවන්. ඊට පස්සේ ඉද්ධිපාතියර පාන්න පුළුවන්. කෝ ඉඳහස් වුණා. ඒ කොසල් රජු දැන් අපි කොසල සංයුත්තයක්ම කරා. කොසල් රජු කෝ ඒ ඇයි ඒක සාමාන්‍ය එකක්. මේ දහම දකිනවා කියන්නේ. පුළුවන් මේ මහා මේරුව පැලුවත් 이르දියෙන් අවිද්‍යා අන්ධකාරය බලන්න බෑ කියනවා. ඒකයි මෙච්චර කාලයක් ආවේ. අසාමාන්‍ය කාලයක්. කොනක් පෙන්නති කාලයක්. හැබැයි අපට මේ අසාමාන්‍ය අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒක මේ තව අවුරුදු 10කින් 100කින් නැත්තම් ජීවිතයකින් දෙකකින් කියලා අපට කියන්න බෑ. අපේ වර්ධනයත් එක්කයි ඒක සිදු වෙන්නේ හැබැයි. අපේ වර්ධනයත් එක්ක සිදු වෙනවා. නමුත් අපට ඉලක්ක කරලා කියන්න බෑ. නමුත් අපි කැමති සෝතපන්නේ හැබැයි ඕක ඕක අයින් වෙනවා. හරියට ධර්මයේ තේරෙන තැනදීම ඒ සංකල්පනාව අයින් වෙනවා. ඇයි? අනාත්ම බවනේ හම්බෙන්නේ. සක්කාදිට්ඨිය කියන්නේ මම කියලා වැරදි බවත් එක්කනේ හම්බෙන්නේ. අයි බලන්න ඕනේ පිටට මට ඕනේ නැහැ කියලා කිව්වට ඇතුළට තියනවාද කියලා. පිටින් කියන්න පුළුවන්. දැන් මට ඒක ඒ හැඟීම නෑ මට ඒක අවශ්‍ය නෑ කියලා. ඒ පිටරනේ කියන්නේ බලන්න ඕනේ තමාව තුළ දියද කියලා. තමා තුළ ඒක තමන්ට තමන් අවංක වෙන එකයි මාර්ගය කියන්නේ. තමාට ඇත්තටම තියනවාද කොහොම හරි තාම තෝසපන්න නැද්ද? තාම සද්ධානුසාර නැද්ද? දැන් කොහොමද මට මේ ඉක්මනින් මේක එන්න ඕනේ? ඒක තමන් තුළ ඇතුලෙන් තියෙද බලන්න. ඒක තියෙනවා නම් තාම ඇතුලේ සක්කාය දිට්ඨියම තමයි. ඒක ගැලවෙන ප්‍රතිපදාවක් ධර්මයේදී හම්බ වෙන්නට ඕනේ. ඉතින් ඒක නිසා මේ අපට ඔය ගැළපිල්ල වෙන විග්‍රහයකින් දෙන්න බෑ බුදුරන් වහන්සේ කිව දේෙන් තොරව. හැබැයි මාර්ගයත් සංකතයක්. ඒක සංකතයක් බව හම්බ වෙන්නේ ප්‍රඥා විඥානයේ දැන ගැනීමත් එක්ක. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපිට මුල සිටම ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපේ බුදුහාමුදුරන්ගේ පළවෙනි සූත්‍රයේදීම කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ දුක දැකීම තමයි ගැඹුරෙන් සොයාගත යුතු දුක. එතෙන්දී ස්වාමීන් වහන්සේ පංචස්කන්ධය කියනකොටම පංචස්කන්ධය සකස් වෙන්නේ නාම රූප ක්‍රියාවලියකින් නේද? එතකොට මේ නාම රූප ක්‍රියාවලිය පිළිබඳ බැලුවත් ස්වාමීන් වහන්සේ නාම රූප කියලා කිව්වේ රූප වේදනා චේතනා පස්ස මනසිකාරයන් නේද? එතකොට එහෙම ගත්තොත් අපිට ඒක අවබෝධයට එන්න නම් ඒ රූප වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයන්ට හේතුඵල ධහම අපිට හෙව්වොත් අපිට රූපය කියන එක මුල ගැහෙනවා හේතු වෙනවා රූපයට හේතු වෙනවා පඨවි ආපෝ තේජෝ සහ ඒ ඒක උපාදාය රූපයක් හැටියට ගැනීම වේදනා සංඥා චේතනා කියන එකට හේතුවක් වෙන හේතුව වෙන්නේ ස්වාමීන් වහන්සේ ස්පර්ශය එතකොට පස්ස මානසිකාරය කියන්නේ හේතුව නාම රූප. එතකොට ස්වාමීන් වහන්සේ මේ නාම රූපයන්ගේ පිළිසිඳ දැකීමක් සකස් වීමක් පටිච්චසමුප්පන්න බව යම් කෙනෙකුට දැක ගන්න පුළුවන් වුණොත් එතන නාම රූපයන්ගේ තියෙන Nirodhayak යම් කිසි නාම රූපයන්ගේ සකස් නොවීමක් සිදු වෙනවා නම් එහෙනම් ස්වාමීන් වහන්සේ මේ විඥානය ගැන අපිට කතා කරන්න අවශ්‍යතාවයක් සිදු වෙන්නේ නැහැ නේද? විඥානය කෙලින්ම අර බුදුන් වහන්සේ දේශනා කළා තියෙන ආකාරයට අනිදස්සන විඥානයක් බවට එතනපත් වෙනවා නේද? ඒක මට ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් කොහොමද විඤ්ඤා මේ නාම රූප විශේෂම ස්වාමීන් වහන්සේ නාමයේ පටික සම්පස්සයත් රූපයේ අදිවචන සම්පස්සයත් කියලා යම්කිසි කාරණාවක් බුදුන් වහන්සේ කියලා දෙනවා. ඒ ඒ ඒ විදිහට අපිට ඒක හඳුනා ගන්න පුළුවන් වුණොත් මේ විඥානය අපිට පිහිටන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. ඔව් ඒක හරියටම සිදු වෙනවා නම් ඒක එහෙම. එතකොට ඒක අපිට මන ධම්ම මනෝවිඥානීය එකතු වීමේදී අපට මනක් ඇති බව හම්බෙන්නෙත් නැහැ. ධම්මයක් ඇති බව හම්බෙන්නෙත් නැහැ. මනෝවිඥානීය කියන්නේ මේ එකක්වත් ඇති දේවල් නෙමෙයි සකස් වෙච්ච දෙයක් බව හම්බ වෙන්නට ඕනේ. ඊට පස්සේ තමයි දැන් මෙතන විග්‍රහ කරනවා ඇස ඇස රූප ඇසේ විඤ්ඤාණ. මොකද අනිදස්සන විඥානයේ රහතන් වහන්සේට තියෙන්නේ. ඒ කියන්නේ රහතන් වහන්සේට තියෙනව නෙමේ. ඇත්තටම අනිදස්සන කියලා කතා කරන්නේ නිදර්ශනයක් නෑ. විඥානික නිදර්ශනයක් එකමයි තියෙන්නේ. දැන් ලෝකයේ කතා කරන්නේ ගොත් විඥානයක් නෑ කියලා කතා කරන වෙන්නේ. විඥානයක් නෑ කියලානේ කතා කරන්නේ. එතකොට නැත දෘෂ්ටියට. හැබැයි විඥානයේ ප්‍රත්‍ය මොකද්ද? සංඛාර. නැත්නම් අවිද්‍යාව. එහෙනම් විඥානයේ ප්‍රත්‍ය වෙච්ච සංඛාර අවිද්‍යාව හේතුව තියෙනවා නම් විඥානේ තියෙනවා. විඥාණයට පත්‍යවෙච්ච සංඛාර අවිඥා කියන හේතු නැතිනම් විඥාණය අසති වෙලා තියෙන්නේ. එහෙනම් විඥාණය නැති වෙලා තියෙනවා හේතු නැතිවීම නිසා. එතකොට හැබැයි ඒක තමයි බුදුරන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ ලෝකයාට ඒක නැති වුණා කියලා කියන්නේ තියෙන දෙයක් නැති වෙච්ච බවනේ අපි ලෝකයට හම්බෙන්නේ. ඒකට කියනවා අනිදර්ශන විඥානි. අනිදර්ශන කියන්නේ නිදර්ශනයක් නැහැ. හැබැයි විඥාන විග්‍රහය කියන්නේ නිදර්ශනයකටමයි. ඒක තේරුණාද? විඥානයේ විඥාන විග්‍රහය කියලා කියන්නේ නිදර්ශනයකටමයි. වෙන විදිහකින් විඥාන විග්‍රහ කරන්න බෑ. නිදර්ශනයක් නැතුව. හැබැයි අනිදර්ශන විඥානය කියලා විග්‍රහ කරනවා. මොකද නැත්තම් ලෝකයා නැත කියන දෘෂ්ටියට යනවා. හැබැයි අනිදර්ශන විඥානය. හැබැයි ඒක නිදර්ශනයක් නෑ. එතකොට එහෙනම් මෙන්න මේ කාරණා අපි දකිනවනම් හරියට යාට හම්බ වෙන්නට ඕනේ මනසේ සංකල්පයක් නෙමෙයි. ඒ කියන්නේ මනසට ආව අරමුණක් නෙමෙයි මන අපිට අරමුණක් තියනවා කියලා හම්බුනා නම් මනස තියනවා කියලා හම්බුනා නම් ඇහැ තියනවා කියලා හම්බුනා නම් රූපේ කියන්නේ අපිට නිමිත්තක් හම්බුනා නම් මැනීමක් හම්බුනා නම් පාටක් හම්බුනා නම් අපි ඒ එතන අපි තියනවා කියලා ගිහිල්ලා හිත බල දහමට ගිහිල්ලා නැහැ අපි මානසික සංකල්පයකින් අහුවෙලා ඉතින් මානසික සංකල්පයෙන් අහුවෙලා තියෙනවා නම් අපි හේතු බල දහම කල්පනා කිරීලක් විතරයි තේරුම් අරගෙන නැහැ අපි විතර හැබැයි මේ විතරකේ අපට මූලික ඕනේ නමුත් විතරකේ තිබ්බට අපට තව ඉදිරියට විචක්ෂණ කියාවෙන්නේ නැත්නම් එයාට මාර්ගය හම්බෙන්නේ නැහැ. ඒක ලේබල් කිරීල්ලක් විතරයි මගේ මනසට ආව අරමුණකින් ලේබල් කරනවා. මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වෙලා ලේබල් කරනවා මේක වේදනාව මේක සංඥාව මේක ස්පර්ශය මේක රූපය මේ හතර මහා ධාතුකින් හටගත්තේ මේ සංඥාව ස්පර්ශයෙන් හටගත්තේ මේ විඤ්ඤාණය මේ නාම රූපයෙන් හටගත්තේ මේ වේදනාව ස්පර්ශයෙන් හටගත්තේ කියලා ලේබල් කිරීමක් අපි කරනවා මොකෙන්ද මනයි ධම්මයි මනෝවිඤ්ඤාණය එකතු වෙලා හටගත්ත මායාවේ එහෙම ඒක අවබෝධයක් නෙවෙයි ඒක අපි සිතුවිලි මාත්‍රයක් විතරයි හැබැයි මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වීමකින් තොරව ප්‍රඥාවට වැටහීම ඒ වැටහීමට වෙන වචන දෙන්න නෑ. ඒ බුදුරණවහන්සේ කියපු වචන ටිකමයි දෙන්න තියෙන්නේ. මෙන්න මේකයි අවබෝධය කියලා. එතනින් එහා වචන දෙන්නත් බෑ. එතනින් එහා තමන්ගේ විතරකය කියමු වෙන්නේත් නෑ. වෙන කිසිම දෙයකට යමු වෙන්නේ ඉතින් ඒ නිසා අපි අපි හැම වෙලෙම බලන්නට ඕනේ අපි හිතන්නට ඕනේ මේ ශාසනේ බුද්ධ රාජාන් වහන්සේ නමකගේ ධර්මයක තියෙන දුර්ලභකම අපි මෙච්චර සසර ආවස භාවයේ මේක මේ ඊටා පහසුවෙන් ලැබෙන එකක් නොවන බව මේක තේරුම් ගන්න ලොකු නුවණක් ඕන බව. නැතුව මේ සුනීත සෝපා කළගෙන අපට හිතනකොට ආ ඒ කට්ටිය නම් ඉතින් කිසි දෙයක් දන්නේ නැතුවනේ මේ පොඩ්ඩක්වත් උවත්කම නැතුවනේ. හැබැයි ඉතින් අපිට බලන්න තියෙන්නේ අපි එහෙම කියන්නේ ලෞකික සම්මාදිට නැතුව. දැන් අපට සුනීත සෝපාක කියන කාරණාව ගැන හිතුවොත් අපි මේ එච්චර දෙයක් දැන ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ හිම් පුරුදු කිරිල්ලක් ඕනේ මේ පොඩ්ඩක් අතන දැක්කේ කියලා. ඒකට එච්චර අමාරු දෙයක් නෙමෙයි කියලා හිතන දේ තුලම තියෙන ලෞකික සම්මාදිට නැති බව. ඇයි එයා දන්නේ නැහැ අතීත ජීවිත මෙලෝ පරලෝකෙන විශ්වාසෙ නැහැ. ඒ මෙච්චර කාලයක් සසරේ ඇවිදලා තියෙනවා මේ දහම චින්තනයක් හුරු කරගෙන. හැබැයි මොනවා හරි කර්මයක් කරලා තියෙනවා අඩකුලයක උපදින්න. ඒක ඊපාවයක් වින්දේ. හැබැයි යාගේ චින්තනය කියලා දුර වෙලා නැහැ. ඒතර අරහිම තර්කයක් කෙනෙක් මතු කරනවා කියලා කියන්නේ මෙයාට ලෞකික සම්මාදිට්ඨියනේ. අයියා ලෞකික සම්මාදිට්ඨියක් එයා තුල නැති නිසා. එහෙනම් මේක යම් චින්තනයක් එක යමු වෙන ස්වභාවයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි බලන්නට ඕනේ හැම වෙලෙම බුදුරණවහන්සේගේ ඒ කියන්නේ ධර්මයේ තියෙන ඒ කියන්නේ තමන්ට තේරුණා නැත්නම් තමන්ට ලකුණක් නැති වෙන විදිහට ධර්මය ගැන හැම වෙලෙම බලන්න ඕනේ. තමන්ට ලකුණක් එනවා නම් එතන ධර්මය හම්බෙලා නැහැ. මට තේරුණා නම් ධර්මය හම්බෙලා නැහැ. මට වැටහුණා නම් ධර්මය හම්බෙලා නැහැ. මොකද මවටනේ වැටහුනේ. මම ඉඳලානේ තියෙන්නේ. මොකද මම මම කියන කාරණාව වැරද්දයි හම්බෙන්නට ඕන නැත්තේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම මේක බලන්නට ඕන. ඉතින් ඒ සඳහා අපි නිරන්තරයෙන්ම මේ බුද්ධ වචනය කෙරෙහි ශ්‍රද්ධාව මුල් කරගෙන ලැබිච්ච වටිනාකම තේරුම් අරගෙන මේ ධර්මයේ හැසිරෙන්නට ඕන. එහෙනම් අපි අවසන් කරමුනේ. හොඳයි එහෙනම් අද දවසේදී අපි බුදුරන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ වචන අපි මේ විදිහට කතා කරා ධර්ම දේශනා වශයෙන් ධර්ම සාකච්ඡා වශයෙන් ධර්ම ශ්‍රවණ මේ වශයෙන් පිනක් එකතු කරගන්නට දුන ඒක විශාල පිනක් ඉතින් ඒ රැස් කරගත්ත පින්න පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩෙත්වා සියලු දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් අප නමින් මියගේ සියලු මළගිය ඇත්තන්ට අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා විශේෂයෙන්ම අපවත් යොදාලා ති පූජනීය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේට දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන්. රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම අද දිවා දානීය මේ පින්වතුන්ට පූජා කරන්න දෙන යමසේකර මහත්මයාටත් ඒ මහත්මාගේ මියගේ ඥාතීන්ට ඒ වගේම දෙමාපියන් ආදී සියලු දෙනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ සියලු දෙනාට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන් රැස් කර ගන්නට යුතු සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා මේ ගෞතම සාසන උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. රැස් කර ගන්නට එදෙන සියලු සියලු පුණ්‍ය ධර්මයන් ලෝක සාසනය සුරකන මහා සංඝරවණට මේ පැමිණි වැඩි මෑණිවරුන් ඇතුළු සියලු දෙනාට මෙහි වාසය කරන මහා සංඝරත්නයට මේ ගෞතම සාසනය උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්නේ රැස් කර ගන්නට එදෙන සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව මේ ලෝකේ පුරා පතරවා හරින්න උපකාර කරන සීල් දෙනාටමත් ඒ වගේම මේ ධම්මපාරමී ආරණ්‍ය සේනාසනෙ ඉදිකරන්නට උපකාර කරපු ධම්මපාරමී පදනමේ සභාපතිතුමා ඇතුළු සෑම සීල් දෙනාටමත් ඒ වගේම මේ සඳහා අපට නිරන්තරයෙන් උපකාර කරන නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහත්මයාට ඒ වගේම හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමා රණසිංහ මහත්මයාට වර්තමාන නාවික හමුදාපතිතුමාට ඒ වගේම සේනාධීර මහත්මාදී සියලු නාවික හමුදාවේ උදව් උපදව් කරන සෑම සියලු දෙනාට ලසිත ගුණසේකර මහත්මයා ඇතුළු සියලු දෙනාටමත් ඒ වගේම අද දානීය පූජා කරපු අමරසේකර මහත්මයා ඇතුළු සියලු දෙනාටමත් දේශ විදේශ මේ ධර්මය ශ්‍රවණය කරපු ඔබ සෑම සියලු දෙනාට අද වැඩසටහන සම්බන්ධ වන ඔබ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා කායික මානසික සැනසෙල්ල උදා වෙත්වා කරන කියන සියලු ධාර්මික දේ සඵල වෙත්වා තුනුරගන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාවෙන් රැකවරණේ සියලු යහපත් දේ සඵල වෙත්වා මේ ගෞතම සාසනය තුන් දහමින් සැනසෙන්න මේ සියලු පින් උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්නේ